ඒක නිසා අපි වෙනදා වැඩි පැයකට පමණ කලින් පටන් අරගත්තා. ඉතින් අද මේ ඉදිරිපත් කරගත්ත මේ සූත්‍රයේම කොටසක් නිගමන පාඩේ වශයෙන් ඉදිරිපත් කරගන්නේ නමුත් සූත්‍රයේ නිගමන පාඩේ මේක නෙවෙයි. නමුත් අපි ඉදිරිපත් කරගත ක්‍රමයේ හැටියට මේක එහෙම අවසාන පාඩේ වශයෙන් ඉදිරිපත් කරත් හොඳයි කියලා මම කල්පනා කළා. මේ පාඩේ ඉදිරිපත් කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරුවචන් වහන්සේගේ උගන්වීම ක්‍රමය පිළිබඳව එක විදියක අපි මෙතෙක් ඉගෙනගත් මුදිබිච්ච ඒ ක්‍රමය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. අපි මේ කතාවේ නැත්නම් මේ සූත්‍රයේට නිදාන වෙච්ච කතාවට පිටේදලා බැලුවොත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ ඊ타ත්ම කුමාර සප විඳපු සුකුමාර ජීවිතයක් ගත කරගත්ත උඟා පෙරපින් කරගත්ත කෙනෙක්. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ මේ සුකුමාර ජීවිතය ගත කරන ගමන් පැවිද්දක් ගැන හීනකින්වත් හිතව කෙනෙක් නෙවෙයි. එතුමා හිතාන හිතියේ ඒ සුකුමාර ජීවිතේ. මේ දෛවෝපගතව අවසානයේදී එක්කෝ රජකම එහෙම නැත්නම් පැවිද්ද කියන මේ මේ විකල්ප දෙක පහළ වුණා. ඒක කියන්නේ පවුල් වෙනවද පන්සල් වෙනවද කියන කතාව වගේ. ඉතින් එතනදි මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ අදහස උනේ රජසැප. නමුත් තල්ලු උනේ දයෝපගතව පැවිද්දට. පැවිද්දට පැවිද්දටපත් වෙලා අන්තිමට මේ විශේෂ අභිඥා සහිත පුද්ගලයන් අතරින් ප්‍රධාන ස්වාමින් වහන්සේලාටපත් වුණා. ඒපත් වීමේදී නොහිතපු ආකාරයට මේ නිෂ්කලංක ජීවිතය එහෙම නැත්නම් මේ විවේක ජීවිතය උන්වහන්සේට හිතලා ගත්ත නෙවෙයි ඒක ඉදිරිපත් වුණා. අන්නේ මේ ඉදිරිපත් වෙලවල ටික කාලයක් මේ තමන්ගේම වරිගේ නැත්නම් තමන්ගේ ශාක්‍ය වංශයේම කෙනෙක් බුදු වෙලා ශාසනය කරගෙන යන නිසා ඒ ශාසන ගෞරවය ධර්ම ගෞරවයත් සමේ කරගෙන යනකොට ඒකේ තියෙන මේ මිහිරියාව ඒකේ තියෙන ඕජාව වැටහිච්ච මොහොත තමයි අර කුරුස විතක්ක හිතට ආපු වෙලාව. එතෙන් දුන්වහන්සේ හිතාගත්තේ මේ අල්පේච්ඡ ජීවිතයේ තියෙන වටිනාකම. අල්පේච්ඡ කමේ වටිනාකම. හැබැයි පින් ඇති පුරුෂයෙක් වශයෙන් එහෙම අල්පේච්ඡ ජීවිතයට උපන් කෙනෙක් නෙවෙයි. තාමත් මහේච්ඡ ජීවිතයකට අවශ්‍ය කරන්නා වූ භවෝග සම්පatti පින් තේරම තිබුණා. නමුත් මේ පින් වල කියලා පැමිණීම. එහෙම නැත්නම් මුදුන්පත් වීම තමයි මේ පැවිද්දේ උතුම් අවසාන ඵලය එතෙන්ට එන්න ඉස්සල්ලයි මොන්වහන්සේට මතක් වුණේ මේ සේරම භවභෝග සම්පත් වලට වැඩිය මේ අල්පේච්ඡතාවයේ තියෙන වටිනාකම අවශ්‍යතාවයන් අඩුකමේ තියෙන වටිනාකම ඒ වගේම මේ සතුට දේවල් නැතිකම නිසා අඹායෑම නිසා අපි මේ නැති කරගන්න සතුට තමයි ඇත්තටම අපි ලැබපු සතුට නැතිකම තමයි ලැබපු ලොකුම පාඩුව සතුට තමයි අපිට ලබන්න පුළුවන් උතුම්ම දේ කියලා සන්තුෂ්ඨාම තමක් ලද දේ සතුට වෙන ගතිය ඒ වාගේම අපි කොච්චර ඝන සංගණිකාවේ හිටියත් ජනප්‍රිය භාව නිසා ලාභ සත්කාර නිසා හිටියත් විවේක වෙනකොට අපිට තියෙන ඒ විවේකයේ තියෙන අමුතුම ඒ රසය ඒ වාගේම කුසීතව පැත්තකට වෙලා ඉන්නවට වැඩිය ආරමණ ලද විරිය ඇති කෙනා තමයි මේ ශාසනයේ ඒ වගේම එහෙම නැත්නම් මේ මඟුල් සක්වලේ ලබන්න පුළුවන් උසස්ම සැප ලබන්න. ඒ වගේම ප්‍රඥාව තියෙන්න ඕන. ඒ වගේම හොඳට භාවනා කරන්න හම්බෙලා ඒකේ අන්තිම කෙලවර වශයෙන් ලබන්න තියෙන මේ සමාධියෙන් ලැබෙන ධ්‍යාන සුඛය තියෙන්න ඕන. එතකොට තමයි ඒ පුද්ගලයාට මේ අනුසය කෙලස් පිළිබඳව යම් අදහසක් ඇති කරලා එව්වා කපන්න පුළුවන් මේ නිෂ්ප්‍රපංච தত্ত্বය නැත්නම් නිවනට කැමති තත්ත්වෙට එන්න පුළුවන් කියන එකයි සරුවචනාංශ මේකට එකතු කරපු අටවෙනි විතක්කය. අර හතම මේ අමතර විදිහට මේ ස්වාමීන් වහන්සේට එකඟ වෙන්න උනා. Taman ආපු ක්‍රමයේ හිතලා නෙවෙයි, හිතාගනේ ක්‍රමයේ හිතලා නෙවෙයි, විච්ඡ දේ හැටියට. අන්න ඒක අංග සම්පූර්ණ කිරීමක් තමයි සරුවචනාංශ සඳහන් කරන්නේ මෙන්න මෙවැනි පුරුෂ විතක් ඇති කෙනාට ඉස්සරහට ඒ නිෂ්ප්‍රපංච தත්වයට නැත්නම් ඒ අනුශේ කෙලස් කපන தත්වයට යන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණ කරලා මේ අට හත අට කරලා විතරක හත අට කරලා සර්වජන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ තමන් ඇවිල්ලා මේ කරපු වැඩේ නිසා ලැබෙන අමතර ලාභ නැත්නම් මේ කියන විතරක අනුව ජීවත් වුණොත් සිද්ධ වෙන ලාභ සාකච්ඡා කරන පාඩයක් තමයි මම අද කතාව මේ පාඩයක් තමයි මම අද මාතෘකාවෙන් තිබුවේ. ඒකදී සරුවචනන්තය සඳහන් කරනවා ඉස්සල්ලා කියනවා නැත්නම් මේ දෙන්න එකඟ වෙනවා ඒ විවේකතාවය, ඒ කියන සතුටු ගතිය, ඒ කියන අවිවේක භාවය, සතුට භාවය, අල්පේච්ඡ භාවය ආදී දේවල් කල්පනා හිතලා නැත්නම් අපිට විතරක කරලා වට කැමති වෙලා හිටියොත් ඒව ආපහු ලැබෙනවා කියන එක වගේ කතාවක් තමයි මෙතන කියන්නේ. ඉස්සෙල්ලා ඕනේ කරන්නේ ඒවා පිළිබඳව මනස සකස් කර ගැනීම. අපි වෙනත් සූත්‍ර වලින් ගත්තොත් මේකට අදාළ සංඥාව සකස් කර ගැනීම තමයි මේ විතක් වලින් කරන්නේ. ඉන්නේ මේ සංඥාව සකස් කරගත්තොත් කවදා හෝ ඒක හේමම ලැබේ. මේක තමයි මේ උගන්වීමේ තියෙන හරය. ඒක මේ නෑත කාලේ ඔය ලංකාව වගේ තැන්වල නිතරම දැන් මතක් කරලා දෙනවා මේ හැකි සංඥාව. එහෙම නැත්නම් මේ ධනාත්මක චින්තනය කියලා යම් කෙනෙක් ඒ අදාළ පින් සහිතව යමක් බලාපොරොත්තු වෙනවනම් හොඳ සංඥාවක් එක නිතර නිතර සීපන්නලා ඉදී මේක සිද්ධ වෙනවා. ඒක නිකන් මේ අద్භූත දෙයකින් සිද්ධ වෙනවා. කවුරුහරි කරලා දෙනවා වගේ. මෙතනදී සරුවචනන්සේ සඳහන් කරන්නේ ඉතින් අනුරුද්ධ ඔබ යම් ආකාරයකින් මම මේ කියන නැත්නම් අපි දෙන්න එකතු වෙලා එකඟ වෙච්ච මේ පුරුෂ අට මහා පුරුෂ විතක් අට විතර්කණය කරනවා නම් ඔබ කැමැතිලා ඒ විතර්කණය කරන කෙනා කැමැතිලා සත්‍යේ ආකෙන්ක ආකෙන් ආකාංකෙස්සසි විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ අවිතක්කං සවිතාරං පීති සුඛං විවේකජං පීති සුඛං පටමඥාන උපසම්පද්ද විහෙරිස්සති කැමැතිවන්නේ නම් කාමයන්ගෙන් තොර වූ අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ විවේකයෙන් හටගත්තා වූ පීති සුඛය නිසිසේ බුද්ධ විදින ධ්‍යානය ඔබට ලබන්න පුළුවන් දැන් අපි ඉස්සලා කියාගෙන යනකොටත් මතක් කළේ මේ පුරුෂ විතර්කයක් වශයෙන් එවැනි ධ්‍යානයක් ලබන ලැබෙන සමාධිය පිළිබඳව හිත යොදලා තියෙනවා. සංඥාව ඇති කරන තියෙන විතක්කය ඇති කරලා තියෙනවා. අන්නේ විතක්කය ඇති කෙරුවොත් ඊගාට සංඥාව ඇති වෙනවා. සංඥාව විතක්කයි දෙකේ ළඟ ළඟ යන දෙක. ඊට පස්සේ දවසක ඒක තෙලමෙනවා කියන්නේ. මේකට එන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ කරුවචනාන්ත දෙක දිගට ආනිසංස දිග ගැලට සඳහන් කරනවා. මොකද්ද? ඒ ප්‍රථම ධානය ලැබුවා වගේම ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය විදිහට කැමැති කැමැති ආකාරයට ඒ හිත කීකරු කරගෙන කුඹලේ ධාතට අහුවෙච්ච නැටි පිටක් කැමැති විදිහට මුට්ටියක් හදනවා, ගුරුලීත්වයක් හදනවා, වලක් හදනවා කියලා අඹන. ආන්න එහෙම තමන්ගේ හිත අඹා ගන්න පුළුවන් කියලා. මේ විදිහට මේ ධානය පිළිබඳව නැත්නම් මේ සමත භාවනාව පිළිබඳව ළඟා වෙන්න පුළුවන්. මේ මූලික தত্ত্ব එකින් එක එකින් එක විස්තර කරන සරුවචනාංශේ ඊගාවට ඊට වඩා ප්‍රායෝගික එදිනදා ජීවිතයට සම්බන්ධ දේවල් ගැන මතක් කරනවා යම් විදියකට මේ පුරුෂ විතක් අත දිගට තන වඩාගෙන යනවනම් අර විදියට හිතෙත් Taman කැමති ආකාරයට සමාධියක දියුණු වෙනවනම් ඒ පුද්ගලයාට මේ ලෝකයේ කාමභෝගී කාම සුඛ විහරණය බලාපොරොත්තු වෙන ජී කෙනෙක් යම් ආකාරයකට විශේෂයෙන්ම අපි දන්නවා කාන්තාවෝ කාන්තා පක්ෂය ගත්තාම ලොකු සාහරියල් මාතයක් තියෙනවා දකින්න හරි කැමති. ඒ වගේම පුරුෂයෙක් ගත්තාම හුඟක් ඒ තමන්ට අවශ්‍ය අවශ්‍ය සම්භෝග වලට සංഭാෂණ වලට අවශ්‍ය ඇඳුම් ගොඩක් තියෙනවා දකින්න කැමති. අන්න ඒ වගේ යම් දවසක මේ පුරුෂ විතක්ක පුරුදු කරන කෙනා කැමති වෙනවා නම් ඒ බුද්ධයාට තේරෙන පටන් අර ගන්නවා ඇඳුම් වලින් හොඳම ඇඳුම තමයි පාංශු කුල සුව. මේ කියන්න හදන්නේ අර විතක්ක ਵਿਚාර කියන තමන්ගේ තර්ක මනසට අල්ලන්න පුළුවන් මේ කාරණාවට අපි යෙදිලා ඒකට yaadෙන ගතියකට આવොත් අන්තිමට ඒකෙන් ගෙනියන්න පුළුවන් අවසාන කෙලවර දක්වාම පුද්ගලයා ගෙනියනවා කැමති වුණත් අකමැති වුණත් ඒක නිසා සරුවචන් වහන්සේ සඳහන් කරනවා මේ ඒ පාංශ කුල සිවුර කියලා කියන්නේ බිම වැටලා තියෙන රෙදි කෑල්ල වලින් මහග නදින සිවුරක්. ඉතින් එතකොට පේන්නේ තියෙන්නේ මේක තනි කරම සංඝයාට කියපු කතාවක්. එහෙම නැත්නම් මේක ගිහින්ද යොදා ගන්න බෑයි කියලා. නමුත් අපි මේ සූත්‍ර දේශනා මැදදී මතක් කරගත්ත මේ පාංශුකූල සිවුර සම්බන්ධව කතා කරනකොට සරුවචනසේ සඳහන් කරන්නේ යද ලද යම් සිවුරකින් සැනසෙන ගතිය. ලද යම් සිවුරකින් සැනසෙන ගතිය. ඒක ඒ විදිහටම මේ සන්තුට්ඨෝ හෝති iterator චීවරේ. iterator චීවර සන්තුට්ඨිය ආචවන්නවාදී. iterator චීවර කියලා කියන්නේ ලද යම් සිවුරකේ. ඉතින් ඒකේ අන්තිම උත්කෘෂ්ඨක තමයි ඔය පාංශුකුල සිවුර වශයෙන් සඳහන් කරන්නේ ඒක මේ දුතාංග මට්ටමට ගියාට පස්සේ අන්නේ ලද යම් ආකාරයකින් මේ ඇඳුමෙන් සතුට වෙන ගතියට එන්න බෑ කැමති උන පළිය. ඒක හිත වදින්නේ නෑ භාවිත මනසක් නැති කෙනෙකුට. ඒක හරි කරදරයක් වශයෙන් පේන්නේ. එයාට හිතෙන්නේ මේ ලෝකයේ තියෙන අඳුන් ආයිත්තන් මොස්තර හැටියට අපිට නැත්තම් ඒක අපේ තියෙන දුර්වලකම. අපේ තියෙන දුප්පත්කමක්, අපේ නැති බැරිකමක් කියලා. ඔව් හොඳට භාවිත මනසක් ඇති කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා. මේ අඳුන් සම්බන්ධව මේ කියන සම්පූර්ණ බර නිකම් ලෝකයා විසින් අපිට පටවන ලද්දා. එතකොට සරුවචන් වහන්සේ අඳුම සම්බන්ධව භික්ෂුන් වහන්සේට මතක් කරන්නේ මේ සිවුර පාවිච්චි කරන පාවිච්චි කරන මොහොතක් පාස නිතරම ඇයි මේක පාවිච්චි කරන්නේ කියන අදහස ඇති කරගන්න. ඊට පස්සේ තව දුරටත් මතක් කරනවා බොහොම ලස්සන මේ සිවුරේ තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ මේ අඳින උඹේ තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ මේ දෙකේ වෙනසක් නැහැ. ධාතු මත්තකෝ නිස්සත්තු නිජීවෝ සුඤ්ඤෝ. මේක ධාතු මාත්‍රයක් පමණයි ඇතුලේ තියෙන ධාතු මාත්‍රයක් පමණයි. ඒකෙන් ජීවයක් ආත්මකින් තොර බවක් තියෙන කියලා ශූන්‍යත්වයට ගෙනියනවා. ඉතින් අන්නේ විදිහට Taman පාවිච්චි කරන මේ සෑම ජීවර පින්දපාද සේනාසන ගිලම්පස පිළිබඳව අපි දැනට හිතාගෙන ඉන්නක කෝක වේදක් අපිට ඉතාම ප්‍රශස්ත තත්ත්වයට යන්න නම් අපේ මේ ලෞකික දැනුමට වැඩිය ඉතාමත්ම ගැඹුරු ආධ්‍යාත්මික දැනුමක් අවශ්‍යයි. අන්නේ දැනුම කවදාකවත් ඒ ප්‍රතිපත්ති බැරිමකින් තොරව ලබා ගන්න අමාරුයි. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ ප්‍රතිපත්ති වලට සමාන්තරව ගමන් කරනවා නම් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේ සර්වඥාන්සේ අපිට මඟ පෙන්වුවත් නැතත් මේ පුද්ගලයා එnde එnde එnde එnde අන්නර කියන විදිහේ ප්‍රයෝජනීය සලකලා වැඩ කරන ගතියටපත්. එතෙන්දි මේ පාංශකූල සිවුරකින් කියන එකෙන් මේ ධනවන්නේ මතු කරලා පෙන්වන්නේ මේ සිවුර නැත්තම් මේ ඇඳුම අපි පාවිච්චි කරන්නේ හුදු ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කිරීමට පමණයි. ඉන් එපිටට මොනවා කරන්න ගියත් අර එදා අපි ධර්ම සාකච්ඡාදී මත කරගත්ත විදිහට අල්ලපු ගෙදෙට්ට ඊර්ෂ්‍යා හිතන තාලෙට. කෙරුවොත් අපිට ඒකාන්තයෙන් මේක ආපසු ප්‍රතිඵලෙන්න පටන් ගන්නවා. ඒ ගාන්ධිතුමාගේ ප්‍රකාශය වගේම අපේ ප්‍රෝජනය සලකලා වැඩ කරුවොත් කවදාකවත් ඒකෙන් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, මත්සරයේ එන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේ ධර්මතාවයේ දන්නේ නැතුව අපි මේ ඇඳුමෙන් කෙලස් වසා ගන්න නැත්නම් විලි වසා ගන්න හදාගත්ත ඇඳුම විලිසංගේ නැති වෙන සාලෙට එහෙම නැත්නම් මේ කෙලස් අවසන කාලයට පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අවසානයේදී අපේ හිතත් කෙලෙනවා බාහිරත් කෙලෙනවා මොහ මේ මොහොතෙත් කෙලෙනවා වත්තෙත් කෙලෙනවා ඒක නිසා මේ බටේර මිනිස්සු කියලා දුන්නා දැන් කාලේ තියෙන ඇඳුම් ඉස්සර කාලේ තියෙන ඇඳුමත් එක බලනකොට තාප්පේ කටුකම්බි වැටයි වගේ ඉස්සර ගියු තාප්පේට පේන්නෙත් නෑ ඇතුළට යන්න බෑ. දැන් තියෙන කටුකම්බි වැටින් ගහලා තියෙන ඔක්කොම පෙන්නනවා. ඉතින් ඒ නිසා පිටින් යන කෙනාට දකිනකොටම ආසයි වෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා ලෝකේ ලැජ්ජ බය නැති වෙනවා. ලෝකේ මේ මිලිසංගේ නැති වෙනවා. ඉන්දෙන්ට මේ ධර්ම පිරිනවයි කිය. මේ පිරිහීම හෝ එහෙම නැත්නම් ඒක තනවා වැඩිම ප්‍රත්‍යুৎපන්න තත්ත්වය. එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒවා එකම ආරයට එක පැත්තට යනවා නෙවෙයි. එහාට යනවා මෙහාටත් යනවා. ඒකදී අපි ලෝකෙ කොයි අතර ගියත් අපිට අපේ මේ ගුණ ධර්ම ටික රැකගන්න මේ විදිහට අර ඇතුළත තියෙන අපිච්චත ආදී ගුණ ඇඳුමේ පෙන්වන හැටි තමයි කරුවචනාවේ දෙන්නලා තියෙන්නේ. ඉතින් ඒකදී අසාධාරණකමක් වගේ පේන්න තියෙනවා. මොකද මේක භික්ෂූන් වහන්සේලාට පෙන්නපු නිසා. නමුත් මේ ආර්යවංශ සූත්‍ර දේශනා වගේ වලවල උඟාක් වෙලා ආරම්භ පෙන්ලා දෙනවා. අද කාලේ මේ එදිනදා ජීවිතයේට අපි නිතරම අහනවා මේ සත්‍ය සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. එදිනදා ජීවිතේ වැඩවලට භාවනාව ලං කරගන්නේ කොහොමද? නමුත් මෙතන මේ භාවනාවක් නෙමෙයි කතා කරන්නේ. මෙතන කතා කරන්නේ අවශ්‍ය කරන මූලික අවශ්‍යතා. ඒ සේරගෙම මේ භාවනාවේ කොනක් තියෙනවා. එතකොට ඒකෙන් එකතු වෙන, ඒකෙන් ලෝකෙට එකතු කරන නැත්නම් අපි පෙන්නන මේ පණිවිඩය භාවනාවෙන් පෙන්වනට වැඩිය සිද්ධ වෙනවා. ඒකත් හරුවචනාංශ කරන්නේ උඹ කරන්න දෙයක් නෑ. උඹට උඹ තෝක වෙනවා. එන්න එන්න එන්න ඔතෙන් එනවා. ඒ වාගේම ඥාන බීම පිළිබඳව භෝජන සංග්‍රහ පිළිබඳව අන්තිමට හරුවචනාංශ සඳහන් කරනවා මේ ඇල්හාලේ බත් වේලා කලුවට අයින් කරලා හොඳ සූප ව්‍යංජන වලින් සාහිත්‍යෝ තියෙනවා දකින්නකොට ඕඩම කාමභෝගී ගිහියේ ඒක අනුන්ට දෙන්න ඒ වගේම Taman වළඳන්න භෝජන සංග්‍රහයකට ඉදිරිපත් කරගන්න. ආන් ඒ වගේ මේ අත්තමහා පුරුෂ විතක්ක සහිත පුද්ගලයාට ඉබේම තේරෙන පටන් අර ගන්නවා ගයක් ගයක් පාසා පිදුසුනා වැඩිමෙන් ලැබෙන ආහාරය විතර වටින භෝගයක් භෝජනයක් ඇත්තේ නැහැ කියලා මේකට කියන්නේ බුද්ධ භෝගය කියලා. පිළිවිද කාලයේ මේ වැඩෙන භෝගයේ භෝජනයට කියන බුද්ධ භෝගය කියලා ඒක පුදුමාකාර ඖෂධයක් බවට පත් වෙන විදිහකට කියනවා නම් අපි අර විදිහට කාලය ගොඩාක් යොදාගෙන කැම පිළිබඳව කටයුතු කරනවට වැඩිය ලද යම් ආහාරයකින් යැපෙන්න පුරුදු වෙනවා. මුළු තිරිසන් ලෝකෙම තියෙන ඔච්චරයි. ඒ කවදාකවත් ආහාර ගබඩා කරගැනීමක් නැහැ. කවදාකවත් ඊගාව වේල ගැන කල්පනාවක් නැහැ. ලද දෙයකට සූදානම් වෙලා ඉන්න නිසා සර්වඥාණන් සඳහන් කරලා දෙනවා මේ සත්ත්ව ලෝකයේ විතර විචිත්‍ර මාත්‍රකාවක් මම මුළු ලෝකෙම දකින්නේ අපිට උනත් මොනවා හරි මානසික අසහනයක් වෙච්චා අපි මේ සත්ත්ව ලෝකෙ දිහා බලනකොට පේනවා ඒකේ තියෙනවා අපිට වැඩිය පිළිතුරුකමක් කියලා. මොකද බොහෝම නිදහසේ තමයි ගත කරන්නේ. ඉතින් අපි නැවතත් මේ වනචාරී වෙන්න හදනවක් ශිෂ්ටාචාරය අපව යනවා වෙන නෙමෙයි. ඉතින් ගත යුතු පාඩම තමයි ඒ භෝජන අතරින් හොඳම භෝජනය පින්ඩපාත භෝජනය. නැත්නම් ලද යම් භෝජනයකින් සන්තුෂ්ටෝ හෝති ඉතරීතර පින්ඩපාතේන. ඉතරීතර පින්ඩපාත සන්තුෂ්ත්‍යාස වන්නවාදී මේව අත්ුක්කං හේතිනෝ පරමම් වේති. තමන්ගේ බින්දපාත භෝජනයකින් ලදයන් දෙකෙන් සතුටු වුණාට කවදාකවත් මේ භෝජන සංග්‍රහ කරන කෙනෙකුට නිඳ කරන්න යන්නේ නැහැ. ඒ වගේම මම විතරයි මේ බින්දපාත භෝජනෙන් වැඩිනේ අනික් කට්ටිය එහෙම නෙවෙයි කියලා තමන් උසස් කරගන්න යන්නත් ඕනේ නැහැ. ඒක වෙන දෙයක්. මේ පින්නපාත භෝජනයේද එලවන්න යන්න ඕනේ නැහැ. අර අත්මහා පුරුෂ විතක්ක සම්බන්ධ කරන ජීවත්වන එකට ක්‍රමයෙන් ක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. අපි දන්නවා මව් කිරි දරුවෙකුට තියෙන ප්‍රශස්තම දේ. ඒකට එහෙන් ගහන දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි හම්බ කරගෙන කන එකේදී නැත්නම් කෑමේදී මේ ලද යම් දෙයකින් සතුට වෙන ගතිය. දැන් මේ අද දවසේ කතා කරනකොට අපි පුළුවන් තරම් ඒ දේවල් වලට කියන කාලය පුළුවන් තරම් අඩු කරලා ගත කරන නිසායි අපිට තවසර පරියන්ක හත අටක් සක්මන් පරියන්ක හත අටක් කරගන්න පුළුවන්. එහෙම නොවුනා නම් අපි ගෙවල් දොරවල හිටියනම් කොච්චර වෙලාවක් ගත කරනවද? ඉතින් අපි අහන හැමදාම ප්‍රශ්නයක් මේ එදිනදා ජීවිතයට සතිය සම්බන්ධ කරගන්න කොහොමද? එදිනදා ජීවිත භාවනාවක් කරගන්න කොහොමද ඒක ඉස්තරලා නම් ඇත්තටම කියනකොට ඒ භාවනාව ඉඳගන්නේ කොහොමද? සක්මන් භාවනා කරන්නේ කොහොමද? ඉඳගෙන අපි මුකිරද සතිය පිළිටවන්නේ සතිය පිහිටියාට පස්සේ අරමුණේ කුමන දේවල්ද නිරීක්ෂණය කළ යුතුද කියලා විශාල තාක්ෂණික කොටසක් තියෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට අන්තිමට ඒ ඉඳගෙන පරියන්ක වගේ විතරක් නෙවෙයි අපේ ඇඳුම, අපේ කෑම, ඉඳුන් හැටෝ තේරම භාවනාවක් පාඩපත් වෙනවා. ඒක ඉස්සලා තියෙන අර තාක්ෂණික ගතිය වෙනුවට එnde එnde මේ භාවනා මාතෘකාව දේශබාන සමාජික සහ ආර්ථික දෙයක් පාඩපත් වෙනවා. ඒ වගේම සර්වඥන්සේ සඳහන් කරනවා අපි ගෝ කර්මාන්ත වශයෙන් අනිත් සත්තු කැදලි බඳිනවා, බිල් හර ගන්නවා, කුරුළු වෙන හදා ගන්න ජීවත් වෙනවා. නමුත් ඒ අදින් මානව මිනිස්සයා හදන ගේ විතර මොනම සතෙක්වත් ඒ ඉංජිනේරු ශිල්පේ දක්ෂ නැහැ. නමුත් ඒ මහල් සහිත, විශාල මහල් සහිත ජනේල් දොරවල් සහිත ගොඩනැගිලි වලට පොහසත් වෙන්න වෙන්න මිනිස්සු කැමති. ඒවා මේ Tamange తত্ত্বය පෙන්නන મંદિર හදාගන්න. ඒකේ යතු දහලා කන්නේ ලොකු පිනක්. උන් සරුවත්යන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් සරුවත්න ශ්‍රාවකත්වයටපත් වෙලා මේ අට මහා පුරුෂ විතක් අනුව හැඩගසා ගත්තොත් ජීවිතේ ඒ පුද්ගලයා අන්තිමට ගහක් මුල විතරවත් නාගයක් නැහැ කියලා හිතනවා. ඒක අපි එච්චරම මේ අමරිත හිතන්න නරකයි. මොකද මේ සතියන්ත වෙනකොට මිනිස්සුම කැලේ තියෙන්නේ ඕක නිසා තමයි. මිනිස්සු ගෙවල් දොරවල් අතහැරලා ඒව වහලා මේ සම හවුස් වලට යනවා. එහෙම නැත්නම් පික්නික් යනවා. එහෙම නැත්නම් කැරවෑන්ස් වලට යනවා. ඒ අර අපි ළඟ තියෙන ඇතුලේ ඉන්ස්ටින්ක්ට් එකක් එහෙම නැත්නම් අපේ සාහජයක්. ඉතින් ගියාට පස්සේ අර gedara කරනවා වගේ නේ හරි මාකාර විවුර්තකමක් තියෙනවා. මේ කෙලවරම තමයි දුක්ඛ මූල සේනාසන. දුක්ඛ මූල සේනාසනට යනවයි කියන එක මේ ස්කවුට් කැම්ප් ගිහලා පුරුදු වෙන එකක් වගේම තමයි. නමුත් මේ අත්තමහා පුරුෂ විතක් වලට යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි එතෙන් තමයි යන්නේ. දැන් සරුවත්නන්සේ ඒ ශක්තිති රජකම ලබන්නට සැප සම්පත් තිබුණත් අන්තිමට ගිහින් ඉවර වෙලා මේ සම්පූර්ණ බුද්ධ කෘත්‍ය කළේ. විශේෂයෙන් පළවෙනි අවුරුදු 20ම තන්නේ කරගස්සට ඉඳලා. පස්සේ තමයි ඔය පිරිවෙන් සේනාසන බාර ගැනීම බාරගත්තේ ඒකත් ඒකත් කියනකොට සර්වඥ සඳහන් කරනවා ඒ කොච්චර කොට නැගිලි කොච්චර ලාභ සත්කාර පැත්තෙන් ඒ පැත්තෙන් ලැබුණත් අන්තිම උසස් ඒ විදිහට අබෞද්ධය බව පිළිගන්න වාසස්ථානය තමයි මේ දුක්ඛ මුල තිනා. දුහාන්ත සඳහන් කරනවා සංකීර්ණ ඒකන ಗುಣ ප්‍රකාශ කරනකොට සඳහන් කරනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීයති නසංකී ඉස්සන්ති අපපතිකුට්ටා සමනේ බාක්මනේ විඤ්ඤෝහි මේ ගස්සට ජීවත් වෙන එක අග්ගඤ්ඤයි ජීවත් වෙන සේනාසනින් නැතන අග්‍රයි වංශඤ්ඤා මේ අටමහා බුද්ධ විතක්ක කල්පනා කරන ආර්යයන් වහන්සේලාගේ වංශයේ නැත්නම් ආර්ය වංශයේ අනිවාර්යයෙන්ම ලාංඡනයි අග්ගඤ්ඤා වංසඤ්ඤා රත්ත්‍ඤ්ඤා චිර රාත්‍රඤ්ඤා අනන්ත අප්‍රමාණ බුදුරුන්ගේ කාලේ හොයලා බැලුවොත් ජාතක කතාවල පවා පේන්න තියෙන්නේ මේ සෑම ලස්සන වැඩක්ම වෙලා තියෙන්නේ කැලේ තමයි පුතා දන්නේ නැහැ හඳ ඇති කාලේට වනාන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්තුරු වන කතා කියද්දී වන දෙවඟනෝ වාලියටි කියලා අපි සිංහලයටත් ඇවිල්ලා තියෙනවා තමයි ඔච්චර ගෙවල් දොර හදාන ටවුනේ හිටියට වැඩේ වෙන්නේ කැලේ ඒකට ආපහු යන්නේක පුහුණු කරලා කරන එකක් නෙමෙයි මේ ප්‍රපංචනේ අෂ්ට මහා පුරුෂ විතක්ක කරගෙන යන ඉබේන දෙයක්. ඒ වගේම සර්වඥාන්සේ සඳහන් කරනවා විශේෂයෙන් මතක් කරගන්න ඉතිහාසයේ අද මේකදී සඳහන් කරනවා මේ ලෝක බෙහෙත් ආදි කියනවා. ඒ බෙහෙත් වලින් අන්තිමටම පිළිගන්නේ තමන්ගේ මූත්‍රා ටික තමයි. බෙහෙත් වලින් ඔක්කොම අන්තිමට පෝති මුත්තු දේහජ්ජේ විතර හොඳ බෙහෙතක් නෑ කියන එක තමයි අෂ්ට මහා පුරුෂ විතක්ක ප්‍රකරණ කෙනාගේ අවසාන නිමිති. අපි බයෝ සයන්ස් කරන කාලේ හිටියා අපිට උගන්වපු සර් කෙනෙක්. ඒ සර් එක දවසක් පන්තියට ඇවිල්ලා ඉවර වෙලා අපි සෙකන්ඩ් ඉයර් කියන්නේ. ඒ අහුවා මේ උඹලා මේ ලෙක්චර් රූම් එකේ ඉන්නවා ලෙක්චර් තහන විතරයි පොත්පත් කියවන්නේ නැද්ද කියලා. ඇත්තටම ඒක තමයි ඉංග්‍රීසි දැන බොහොම දුර්වලයි පොත්පත් කියවන්නේ නැහැ. ඊට පස්සේ කවුරුවක්වත් නැහැ එහෙම පොත්පත් අමතර දේවල් කරන්න තියන නෝට්ස් කියවන්නත් වෙලාවක් නැහැ. ඊට පස්සේ කිව්වා ඊයේ පත්තරේ ඩේලි මිරරේක තිබුණා මෙන්න මේ ආටිකල් එකක් කියවෙන දේ. ඒක මොකක්ද කියලා. ඒකෙදි කියලා තෝනා මේ අගමැතිවරයෙක් කරෙන් හොරාජියේ සහායි. මේ ඉන්දියාව ඇමරිකාට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ ඉතින් රාජකීය මට්ටමේ මේ සාකච්ඡා සම්මන්ත්‍රණ සම්බන්ධ වෙනකොට ඒ සාකච්ඡාවල පවතින ක්‍රමයේ හැටියට එයාට මේ බොටල් කරපු වතුර ගෙනත් දෙනවා. කොකා කෝලා ගෙනත් දෙනවා. අර මොන්න දුන්නත් එපයි. මොන්නම දෙයක්වත් බොන්නේ නැත්තේ. ඊට පස්සේ කියනවා මේ මේ බෝතල් කරපුව කෘතිකව කෘත්‍යම කරපු සෑම දෙයකම নানা ආකාර රසායන ද්‍රව්‍ය දිනන ඒක නිසා අපි ඉන්දියන් කාර්ය බොන්නේ නැහැ. ඒ නිසා කවුරුත් වැඩි බලපෑම් කරන්න තියෙන අතුරු මොකද හේතුව මේ ආරක්ෂා ප්‍රශ්න තියෙනවානේ. බීම මාර්ගයේ විවිධාකාර වටවිස දෙන එක ඉතිහාසයේ මිනිස්සුත් එක්ක ආපු දෙයක්. ඉතින් මෙයා බොන්නේ නැත්තේ ආරක්ෂාව හොඳයි සඳහායි කියලා කවුරක්වත් බලපෑම් කරලා නැහැ. පස්සේ හවස තිබිලා තියෙනවා නිකන් සංഭാෂණ වශයෙන් පුවත්පත් කලාවේදීන් සඳහා වෙලාවක්. ඒ විලාදී පුවත්පත් කාර්ය කලාවේදී එකතු වෙලා මෙයත් එක්ක කතා කරලා තියෙනවා. අපිට කලාතුරකින් තමයි ඉන්දියානු ජාතික සම්භාවයක් ඇති ඒ සංස්කෘතිය දන්න කෙනෙක් හම්බෙන්න කියලා ගොඩක් කතා වෙනවා. එක්කෙනෙක් විශේෂයෙන් ප්‍රශ්නයක් අහුවලු මේ ඔබතුමා දවස පුරාම දෙන මොනම බීමක්වත් බොන්නේ නැහැ. නිසා මොනවා හරි අපටත් කියලා දෙන්න හොඳ බීමක් තියෙනවාද කියලා. ඊට පස්සේ කොහොම මම දවසේ මෝත්‍රා කඳුලක්වත් විශ් කරන්නේ නැහැ. සේරම මෝත්‍ර තමයි බොන්නේ. ඊට බහුවෙන්ද පත්‍රේ දාලා තිබුණලු no coca cola but moraji cola කියලා. ඒක තමයි අපි මේ පයසන්සු ගන්නතු සර් ඇවිල්ලා අපෙන් ඇහුවේ. ඊට පස්සේ මේක අහලා තියෙනවා කියලා. අපේ පන්ති කවුරක්වත් අහලා දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමී මේ මහත්තයා කියනවා මේක බය මේ කායික රසායන විද්‍යාව නොබලනකොට කවදාහකවත් බොරු කරන්න බැරි සත්‍යක් මේකේ තියෙන්නේ. අපේ වහුගඩුව විතර වටිනා ජෛව රසායන රසායනාගාරයක් මුළු ලෝකෙම නැහැ. ඒක තමයි අපි ගැන ගන්නේ. ඒකයි හැමයි අතර බුදුම සම්බන්ධයක් ගන්න කියලා විශාල කතාවක් කරා. හැබැයි මට මේ එකක්වත් විස්තර මතක තිබුණේ නැහැ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ පැවිදි වුණාට පස්සේ ඉතින් ඥානන්ද සාමික පොත කියවනකොට ඒකේ කියලා දෙනවා. සිවුරු සම්බන්ධයෙන් මෙන්න මෙහෙමයි, තේනාසන සම්බන්ධයෙන් මෙහෙමයි, පින්නපාත සම්බන්ධයෙන් මෙහෙමයි, බෙහෙත් සම්බන්ධයෙන් පූචි මුත්තේ ගන්න. ඊට පස්සේ ඒ සාන්තිකව දැන් අපේ ලංකාවේ කරන්නේ එළ මුත්‍රා අරගෙන එළ මුත්‍රා වලට අරලු දාලා මාස කුමාරසම අපිට පොළොයට වල්ලා කියලා ඔය ගැස්ට්‍රයිටිස් ආවොත් එහෙම නැත්නම් වෙන මොන හරි ලෙඩක් ආවොත් අජීර්ණයක් ආවොත් ඒ අර අරලු ගෙඩියක් හටේ දාගන්න. එහෙම නැත්නම් අර පෙරලා ගන්න මූත්‍රා ටික ඖෂධ වගේ අවුරුදු 7-8 ඥාන ඉඳලා පොඩ්ඩක් කලදවන. ඕක තමයි ඉතින් අන්තිම දෙයට කියලා. ඉතින් ඒකට මං කව ස්වාමීන් වහන්සේට සාහනස මේක එළ මුත්‍රා වෙන්න බෑ මේක සුව මුත්‍රා වෙන්න ඕනයි කියලා. ඊට පස්සේ කෝ ඔයගොල්ලන්ගේ විද්‍යා කතා යුව නැහැ පොතේ තියෙන මෙහෙම තමයි කියලා. ඇත්තට මම ඊට පස්සේ පොත් ඔක්කොම අරගෙන බැලුවා ලංකාවේ සම්පූර්ණ අර්ථකථනය තියෙන්නේ මේ සඳහා එළ මුත්‍රා පාවිච්චි කරන්නේ. ගන්න කියලා කියන්නේ පැටව වදපු නැති නෑන්ඩියගේ උදේ පාන්දර පිට වෙන මූත. අරගෙන ඒකට කොහොම අමාරුයි මිනිස්සුන්ට කියලා එක හදාගන්න මොකද ගහලා සුද්ධ කරලා පිරිසිදු කරලා මූත්‍රා ගන්න එක අමාරුයි. ඊට පස්සේ අරලු දාලා හදාගත්තාම දැන්පත් අපේ අරන් වල ඒක තියෙනවා. පුතිමුතුලේ සද්ද කියලා. නමුත් හොයන හොයන යනකොට මේ කතාව මට මතක් වෙලා ඊට පස්සේ මං මහත්කෙකුට කියලා දෙබ්බා. අනේ මේ මහත්තයා මේ මැලේසියාවේ කියන ගා මට පොතක් ගෙනත් දුන්නා. මෙන්න ස්වාමීන් වහන්සේ පොත. මේකේ තියෙනවා සම්පූර්ණ විස්තරය කියලා බලනකොට ඒක ඕලන්දයක් විභාග කොටක් එංගලන්ත පොතකින් අනුව අරගෙන සම්පූර්ණ විස්තරය තියෙනවා සෑම ආගමකම සෑම ශාස්ත්‍රවරයෙක්ම මේක කියලා තියෙනවා. නමුත් ඒක කාලෙන් යට වෙයි. ඒකේ කතාව දාලා තියෙනවා ශිවදේව පාර්වතිත් එක්ක ඒ කාලේ ගත කරන කාලේ ශිවදේව කවදාකවත් නාකි වෙන්නේ නැහැ. ඉතින් පාර්වතිට හරි ඊර්ෂ්‍යයි. ඊට පස්සේ කිව්වලු හොඳට ඕම සමීපව ගත කරන වෙලාවේ මේ ඔබතුමාගේ මේ පවතින මේ තාරුණ්‍ය රහස මොකද්ද කියලා. ඒක කිව්වලු ඒක වැඩක් නැහැ. ඕනේ නැහැ කිය. මේ පාර්වතී නැවත නැවත නැවත නැවත පළපෑම් කළා. ඊට පස්සේ සිව දෙවියෝ මේක වළක්වන බව පාර්වතිය දැනගත්තට පස්සේ පාර්වතී සිව දෙවියන්ව වළක්වුවා. වළක්වනකොට සිව දෙවියෝ දැනගත්තේ මේ පාර්වතී නැතුව ප්‍රජාව බෝ කරන්න බැරි නිසා දවසක ඒ රහස කියලා තියෙනවා. ඊට පස්සේ ඒක හින්දු ශාස්ත්‍රයේ දමරතන්ත්‍ර කියලා ශ්ලෝක 160 ගානකින් ලියලා තියෙනවා. ඒ මුත්‍ර පාවිච්චි කරන හැටි ඒ ඒ බේත් වලට ඒ ඒ ඉස්තු වලට එක එක අරලුද, බුලුද, නෙල්ලි ආදි වශයෙන් දාන. මේක සේරම දැන් බටහිරට ගිහිල්ලා තියෙන ඒගොල්ල පරිවර්තනය කරලා තියෙනවා. ඒ පුත කීවට පස්සේ මට තේරෙන්න පටන් ගත්තා මේක ඇත්තටම මතු කළ දෙන්න ඕනේ. ඊට පස්සේ බැලුව බැලුව බැලුව අටුවාවේ කිසිම තැනක නැහැ හැම තැනකම ලියලා තියෙන්නේ මේ කුටි මුත්‍ර දෙකක්. නමුත් ওই මජ්ක්‍ධිම නිකායේ ධම්ම සමාදාන සූත්‍රයේ තීකාව බලනකොට පේන්න තියෙනවා පැහැදිලිවම උණු උණු මූත්‍රා අරගෙන බොන්න ඕනේ. පස්සේ ඊට පස්සේ මම ඒකට පොතක් අත්තු ගස්සලා බෙදුවා ඊට පස්සේ මට ඈහෙන්න බැනුම් එන්න පටන් ගත්තා. මේ බෙද කන් උගන්වන්න හදනවා. ඊට පස්සේ මම ඉතින් අපි වැඩිමහල් ස්වාමීනමකට ගිහිල්ලා ඊට පස්සේ කම මේක භික්ෂුන්ට ගැලපෙන කාලෙට භික්ෂුන්ට ලියන එකක් විතර ලියන්නේ කියලා ඒ පොත අත්විඳලා දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී සඳහන් කරන යම් කිසි කෙනෙක්ගේ අටමහ පුරුෂ විතක් කරගෙන යනවනම් ඒ පුද්ගලයාට තේනවලු ගිහින් විසින් පාවිච්චි කරන හොඳම විහෙත් විදියට ඒ කාලේ කියලා තියෙන්නේ සප්පේ නවනීන්ද තේලං මදු පානිතා. ගිතෙල් වෙඬරු බටර් තලතෙල් මීපැණි උක් පැණි. ওই ටික තමයි ඉතින් ප්‍රණීතම දේ. යම් කිසි කෙනෙකුට මේ අෂ්ටමහා පුරුෂ විතක් කරනවා ජීවත් වෙනවා නම් ගිහියෙකුට කාමභෝගී ගිහියෙකුට මේ ප්‍රේත දෙහෙත් වගේ මේ මුත්‍රා භාවිච්‍ය අන්තිම ප්‍රසස්ත දෙයක් බාට වැටෙනවා. ඉතින් මේක හුඟක් වාද කරනවා මේ බුදුහාමුදුරු වගේ කෙනෙක් මේ වගේ දෙයක් අනුමත කරයිද කියලා. කොහොම හරි කියන්න තියෙන්නේ මේ බුදුම චක්‍රයක් කරකැවෙන. අපි මේ පැවිද්ද හෝ භාවනා ජීවිතය හෝ එහෙම නැත්නම් මේ සතිය හෝ පවත්වාගෙන යනකොට අපි කැමැති වුණත් අකමැති වුණත් අපි නැවතත් අර පටලවාගත්ත තැන ඉඳලා මේ පටලවාගත්තේ නැති තැනට ක්‍රමයෙන් අරගෙන යන ගතියක් තියෙනවා. ඒ ගතිය අපි හුඟක් වෙලාවට හිතනවා පොත්පත්වලදී එන්නේ එහෙම නැත්නම් සමීකරණයක තියෙන ඉතාලම ගැඹුරු දෙයක් තියෙන කියලා නෑ එදිනදා ජීවිතේමයි තියෙන්නේ එදිනදා ජීවිතේට එනකොට අපි මේ විදිහට දවසට පැයක් සක්මන පරියන්කෝලේ කරගෙන කරගෙන යනකොට මේ කරුණු කොහොමදත් අපේ පිටපත් මේ සරල down to earth කියන විදිය ජීවිතේ තමයි හොඳම කිය. නමුත් ඒ වගේදී අපි මේ වගේ බණක් අහලා ලැහැත්තිලා හිතේ නැත්නම් අපි නොසලකා හිටියොත් අර භාවනාවේ ප්‍රගමණය දියුණුව අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් නිසා කැඩෙනවා. ඒක නිසා ඒවා දක්කම භාවනාව පතුරවාගෙන යන්නයි සර්වඥාන්සනේ හම්බ වෙන හම්බ වෙන අවස්ථාවේදී මේක මතක් කරලා පෙන්නනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය ජීවක කියන වේදාට ඉගෙන ගන්න කාලේ ඒ දිසාපාමොක් හැම ගහකම පස්පංගුවේ තියෙන ಗುಣ පෙන්ලා දීලා තියෙනවා. මේ මේ දේවල් ගත්තාම මල්වල මේ ගුණය, පොත්තේ මේ ගුණය, එහෙම කියලා. ඒ කියලා ඉස්සලම එකයි ගන්න ඒක හොඳට කියලා. ඊට පස්සේ ඊගාව ගහ ගන්නවා ඒක කියලා දෙනවා. ඔහොම කියලා කියලා කියලා වුණාට පස්සේ මෙයාගේ තියෙන මේ දෙයක් දැනගැනීමේ දක්ෂතාවය බැලුවට පස්සේ න්යායට දීලා තියෙනවා දැන් කාලේ තියෙනවා ඩිසර්ටේෂන් එකක් එහෙම නැත්නම් තීසිස් එකක් කරන්න කියලා. මොකද්ද තීසිස් එක? දවස් 7ක් කැලේට ගිහිල්ලා බලන නෑ දවස් කැලේට ගිහිල්ලා බෙහෙතට ගන්න බැරි දෙයක් තියෙනවනම් හොයන්න. දවස් 7ක් ඇවිද්දා. ඇවිදලා ආවට පස්සේ බලනකොට ඇවිල්ලා කිව්වලු ගුරුවරයාට දවස් 7ක් සම්පූර්ණ හොයලා බැලුවා එකම ගහක්වත් නෑ බෙහෙතට ගන්න බැහැ. ඒ වගේ තමයි අපි භාවනාව පටන් අරගන්නකොට හොඳම ගුරුවරු හොයන. හොඳම ඉඳගන්න ඉරියව්ව හොයන. හොඳම භාවනා ටෙක්නික් එක හොයන. ඔයලා පටන් අරගත්තා පස්සේ අන්තිමට භාවනාව සාර්ථක වීගෙන යනකොට බලපාන්නේ වණේ. බලපාන්නේ අපේ එදිනදා ජීවිතයේ සාමාන්‍යයෙන් කියනවා නම් ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන මේ දේවල්. ඒ නිසා භාවනා ජීවිතයේ යම් ආකාරයක සුළු හෝ එන සතිය සමාධිය වගේ ප්‍රතිඵල දැක ලැබපු කෙනෙක් අවදියෙන් ඉන්නවා නම් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා දවසක් යනකොට සතියක් යනකොට මාසයක් යනකොට අවුරුද්දක් යනකොට පුදුමාකාර විවිධ විකල්ප වලට හැඩ ගැහෙන්න පුළුවන් අවස්ථාව නිතරම අලුත් අන්න ඒ වයිදී අපි කැපකිරීම එහෙම නැත්නම් අපි කියන ඒ දාන චේතනාව කැමති උනේ නැත්නම් ඒ භාවනා මොනම තාලකින්වත් දියුණු කරන්න බෑ. භාවනා එතන හිත වෙනවා. මොකද හේතුව එතකොට අර ඉඳගෙන කරන භාවනා නෙවෙයි අවශ්‍ය කරන්නේ අපි අනිත් පුද්ගලයන් කෙරේ දක්වන ආකල්ප අපිත් එක්ක එකතු වෙන මේ ඉවර බින්ද පාත සේනාසන පිළම්පස කියන විදිහට ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් කැම බීම සහ බෙහෙත් පිළිකර පිළිබඳව අපිට සලකා බලනකොට පුළුවන් තරම් සංකීර්ණ තැන් වල ඉඳලා සරල තැන් වලට යෑමේදී මේ භාවනාවට පුදුමාකාර උදව්වක් සිදු වෙනවා. ඒක පිළිබඳව මේ මෑතකදී කියව පොතකින් මට ඉඟියක් ලැබුණා. ඒකදී කියලා තිබුණා මේ ක්වොන්ටම් හීලින් කියලා මේ සුවල් කිරීමේ තාමත්ම හැකියාවක් තියෙන කෙනෙක් කියලා තිබුණේ ඒ පුද්ගලයා කියලා දුන්නා යාට තියෙන ශක්තිය අනුව ඕනම පිළිකාවක් තියෙන කෙනෙක් සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වගේ ආතරයිටිස් නැත්නම් ලෝකේ මුල් බහගත්ත රෝග තියෙන ඕන දෙයක් සුව කරලා තියෙනවා. ඊට පස්සේ යා දිගටම කරගෙන යනකොට ඒ මනුස්සයාට පිළිකාව ශීර්ෂයක් හනිප වෙනවා. ඇත්තටය ටික කාලයක් ඇසුරුපත් මොඩේ සුවපිලින් ක්‍රමවලට. මොකද ටික ගෝකල් කියලා බලනකොට අර මනුස්සයා ආයෙත් මැරලා ඉන්න පිළිකාවක් ඉන්නවා. එහෙම නැත්නම් ආතරයිටිස් වගේ දේවල් මෙයාත් එක්ක හම්බුනාට පස්සේ ඒ සුව සේවාව හරියටම වැඩකලා සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. මොකද ටික කාලයක් කියලා බලනකොට ආයෙත් ආතරයිටිස් වලින්ම පේනවා. ඒ නිසා එයාගේ පොතේ පටන් අරගෙන තිබුණේ chapter එක පටන් අරන් තිබුණේ after the miracle කියලා. මේ කියන මේ බුදුමාකාර ආශිරීමක් සෝවීමෙන් පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවොත් ඒ මනුස්සයා හිතට ගන්නවා. ඒකට හේතුව මොකද? ඒ මනුස්සයා ඒ සුව වුණාට පස්සේවත් අර ආහාර විහාර මනෝව්‍යාපාර පිළිබඳ වෙනසක් කරලා නැහැ. අර හිතපු තත්ත්වෙ ඉන්නකොට අර තිබුණු කෙලෙස් තිබුණු විස බීජ තිබුණු නරක දේවල් නැවත නැවත එනකොට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට හිතපු රෝග ලක්ෂණ නැවත ඇති කරගන්නවා. මේක පිළිබඳව කිටි ඒක ප්‍රසිද්ධ වෙච්ච නැති කතාවක් තමයි. මත බටහිර මනෝවිද්‍යාව ඇති වුණාට පස්සේ මේ මනෝවිද්‍යාවේදී විශාල පිරිසක් මනෝවිද්‍යාත්මක නැත්නම් මානසික රෝග හුඟක් සුව වෙච්ච බවට විශාල රැල්ලක් ගියා. රැල්ලක් ගියාට පස්සේ ඒක මේ කායික වෛද්‍ය විද්‍යාව වගේම මානසික වෛද්‍යද විශාල වශයෙන් පැත්තට. හැබැයි කට්ටියක් මේක සැක කරා. ඒනට මොකද මොකද ලෝකේ සමත්ය කරේ කිසි වෙනසක් උනේ නැහැ. පිටු වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. ඒගොල්ලෝ කිව්වේ ඔය කියන සුවවිච්ච කට්ටිය පිළිබඳ වෙනම සමීක්ෂණයක් කරලා බැලුවා. ඇත්තටම සුව වෙලා තියෙනවා. නමුත් ටික කාලෙකින් ආයෙත් ඒක ලක්ෂණ නැතු. මොකද හේතුව ඒ පුද්ගලයා තමන්ගේ ඉඳුම් හිටුම් කැම බීම ඇඳුම් පැළඳුම් වෙනස් කරලා නැහැ. අර රතාවතම අපහු වැටෙනවා අපහු යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ භාවනා ජීවිතේ. අපි මේ එන එන අවස්ථාවේ අපේ ඒ ඉඳුම් හිටුම් කැම බීම බෙහෙත් ඇඳුම් පැළඳුම් එන්න එන්න සරල කරන ක්‍රමයකට වැටුනේ නැත්නම් මේ භාවනාව ජීවිතයේ එක විදියකට හිරවිල්ලක් කියලා වෙනවා. මේක තමයි ඔය ඉකොනොමික්ස් වල උගන්වන්නේ ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් කියලා. ඒ ආර්ථිකයේ එක තැනකට ගියාට පස්සේ හිර වෙන කම්පැනි එකට වැඩි දියුණු කරන්න බෑ. ඊට පස්සේ ඒක ආයේ කඩලා අලුතෙන් හදන්න වෙනවා. අනිවාර්යයෙන් අපේ ජීවිතේ භාවනා කරගෙන යනකොට මේ කරුණු සමහර වෙලාවට ඇඟට නොදැනි අපිට වැටෙන්න පටන් ගන්නවා. මේ කාරණාව මේ මුල් මුල් කාලේ මම කරා. නමුත් මට දැන් වැටෙනවා මේක ඉතින් සරල ක්‍රම වලට යන්න පුළුවන්. ඒ වගේ ඍජු ක්‍රම වලට යන්න පුළුවන්. නමුත් ෆැෂන් එක නම් ඒක නෙවෙයි. ආන්නේ වෙලාවේදී මේ සමාජික කරුණු, ආර්ථික කරුණු, දේශපාලන කරුණු සාලකණ්ඩ දන්නේ නැත්නම් අපේ අර භාවනා තාක්ෂණික පැත්තේ භාවනා දියුණුව නැහැ. මේ නිසා අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලයක නම් අපිට මේකේ ආදර්ශය පෙන්නපු උතුමන්වන්සලා ඉන්න නිසා සමහර විටක අපිට නැවත සලකා බලන්න සිද්ධ වෙනවා. අර ඉන්දකන භාවනා කොච්චර කරත් අර පාරිසරික සාධක අපි වෙනස් කරන්නේ නැත්නම් වෙනස් වෙන්න අවස්ථාව වෙනකොට වෙනස් වෙන්න ඉඩ නොදෙනවා නම් අපි නොදැනුවත්වම බුදු මිහිරවිල්ලක් ඉර වෙනවා. අන්න ඒක තේරුම් ගැනීමේදී මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ පුදුමාකාර ආදර්ශයක් වෙනවා. මේක කරන්න මේක කරන්න කියලා ඇඟිල්ලෙන් අල්ලලා පෙන්වන එක නෙවෙයි. ඒ ඇත්තන් තුල පේන්න පටන් අර ගන්නවා එන්නේ එන්නේ එන්නේ සරලව එන්නේ එන්නේ එන්නේ අව්‍යාජ වූ නිර්ආංකාර වැඩපිළිවෙලට යනකොට තමයි භාවනා දියුනේ. මේක ඉතාමත්ම අමාරු බටහිර මානසිකත්වයක් තියෙන කෙනෙකුට තේරුම් කරගන්න. ආශියාකරෙද්දී මේක ලේසි. ආශියාකරේ මිනිස්සු කොහොමදක්වත් තියෙන එකට මිනිස්සුව හරක. ඒ නින්නේ නින්නේ සරල ජීවිත ගත කරනාට සලකන ගතියක් තියෙනවා. මට ඒක ලෝකෙ මේක අමාරුයි. ඒ වුණත් ඒකට ඇතුල්ච්ච පල්ලවෙනිම විප්ලවය තමයි හිපි සංකල්පය. ඒක ආවට පස්සේ හිපිය මොකද කරේ? සම්පූර්ණ හුද්දම උගත් ඇත්තෝ සියලු සත අතහැරලා නිකන් හිඟන්නා වගේ ඉඳ පටන් ගත්තා. නමුත් ඒක එච්චර දුර ගියේ නැහැ. නමුත් මෙතන මොකද්ද රහසක් තියෙන්නේ? හැබැයි ඒ රහස හොයාගෙන ගිහිල්ලා මූල ධර්මයෙන් කියරකින් අල්ලන්න බෑ. නමුත් භාවනා කරන්න පටන් අරගත්තා නම් මතක තියාගන්න එන්නේ එන්නේ එන්නේ එන්නේ අවස්ථාවල් සැලසෙන අපිට යෝජනා වෙනවා මේ වැඩේ මේට වැඩිය සරලව කරන්න කොහොමද නම් මොකද කියන්නේ. ඒකේ එන්නේ පෞද්ගලික මට්ටමේ ඒකේ එන්නේ මේ හොඳ මගහරවා ගන්න බැරි විදියට. ආනේ එන වෙලාවේදී ඒ අවස්ථානුකූලව ඒ දේවල් වලට නොයදුනොත් භාවනා දියුණුවේ අඩුපාඩුකම් ගන්න. ඉතින් ඒක නිසා ඉස්සල්ලාම අපි එතෙන් ගිහිල්ලා පටන් ගන්න ඕන කියලා කතාවක් නැහැ. ඒ කියන්නේ අපි අල්පේච්ඡ විය යුතු නැහැ. අපි සන්තුෂ්ට විය යුතු නැහැ. අපි සම්පූර්ණ සෙනගෙන් වෙන් විය යුතු නැහැ. අපි සම්පූර්ණ වැරදරන භාවයන් ජීවිතයක් අවශ්‍ය නැහැ අපට. ඒ වගේම අපිට සතිය තිබුණත් එකයි නැතත් එකයි. ඒ වගේම අපි ළඟ ප්‍රඥාව තිබුණත් එකයි නැතත් එකයි. කොහොමද ධ්‍යාන තිබුණත් එකයි නැතත් එකයි. ප්‍රපංච තිබුණත් එකයි නැතත් එකයි. නමුත් අපි ඉස්ලාම සංඥා මට්ටමේ විතක්ක කියලා මෙතන ගන්නේ. විතක්ක මට්ටමේ තේරුම් ගන්න ඕනේ මෙව්වා අඩු ගානේ සූතමය මට්ටමේ ප්‍රතිවත්ති මට්ටමින් පිළිගන්න දෙයක්. දැන් අර අපි ඊයේ මතක් කරගත්ත මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපත්ත්‍ය වේදනා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංච සංඥා සංකා සමුදාතරಂತಿ එන්න අපි යම් අපිට ලැබෙන සෑම වේදනාවක්ම අපි සංඥාවක් හරහා නැත්නම් සංඥාවකින් කලවම් කරගෙන තමයි තේරුම් ගන්න. ඉන්නේ සංඥාවට වෙච්ච ටික තමයි අපි විකල්පණය කරන්නේ. ඒක නිසා මේ යමක් අපේ ජීවිතයට සම්බන්ධ වෙනකොට විශේෂ ආධ්‍යාත්මික කරුණු මට්ටම් තුනකින් සම්බන්ධ වෙනවා. සංඥා මට්ටම, චිත්ත මට්ටම සහ දෘෂ්ටි මට්ටම. ඒක ඊටාත්ම ලාමකම නැත්නම් වායුවක් වගේ තුනීම මට්ටම තමයි සංඥාව කියන්නේ. සංඥා මට්ටමින් අපිට වරක් වැරදුනත් දෙවරක් වැරදුනත් හදන්න පුළුවන්කම තියෙනවා. වැරදි සංඥාවක් ගත්තොත් මේකේ අබ්බැහිය නිසා වැරදි ප්‍රතිඵල හම්බ හොඳ සංඥාවක් ගත්තොත් බොහෝ කලසෝ දෙන්නේ හොඳ සංඥාව හොඳ ප්‍රතිඵල දෙනවා. හැබැයි සංඥාව ප්‍රතිඵල දෙන්නේ ඉස්සෙල්ලා චිත්ත මට්ටමට එනවා. ඒ පුද්ගලයා එවැනි හිතවිලි ඇති පුද්ගලයෙක් බවට පත් ඒ සංඥා මට්ටමත් චිත්ත මට්ටමත් අතරමැද තමයි මේ විතක්ක පවතින්නේ. එන විතක්ක මට්ටමේදී අපිට සෑහෙන දුරට ඒ වොලටයිල් ලෙවල් එකේ නැත්නම් වාෂ්පීකරණ මට්ටමේ කියන දේවල් හැඩගැහිීමේ අවස්ථාව දවස පුරාම ලැබෙනවා සතිය පුරාම ලැබෙනවා මාසෙ පුරාම ලැබෙනවා අවුරුද්ද පුරාම ලැබෙනවා අන්න ඒකදී හැඩ හැඩගසා ගැනීම භාවනා ජීවිතයේ ඉදිරියට බොහෝම බලපාන ඒක කරගෙන ගියාට පස්සේ තමයි දෘෂ්ටිය හැදෙන්නේ චිත්ත මට්ටමේ තමයි දෘෂ්ටි මට්ටමට යන්නේ හැබැයි දෘෂ්ටි මට්ටමින් වරද්දාගත්තොත් බුදුහාමුදුරන්ටත් හදන්න බෑ එතකොට ඒක ඇතුවක් බහලා ඉවරයි සම්‍යක් දෘෂ්ටි වුණොත් බුදුහාමරට වළක්වන්නත් බෑ. යකෙකුට වළක්වන්නත් බෑ. හරියනවා. මිත්‍යා දෘෂ්ටි කිව්වොත් කදාකත් හදන්න. මොකද චිත්ත මට්ටමේ ටිකක් පිළියම් කරත හැකි සංඥා මට්ටමේදී ගොඩාක් හැඩ ගහ ගන්න පුළුවන්. ඒක නිසා මදුපින්නික සූත්‍රයේදී ਸਰවඥාන්සේ අපි අවධානය යොමු කරනවා සංඥා මට්ටම. මේ මේ අනුගහිත සූත්‍රයේදී සංඥාවෙන් තව ඉස්සරහට ගිහලා විතක්ක මට්ටමේදී අපි මේ අඩු ගානේ අපිට බැරි නම් ඒ තරම්ම අල්පේච්ච වෙන්න අපිට බැරි නම් ඒ තරම් සන්තුෂ්ටි පැත්තට යන්න අපිට බැරි නම් පවිවික පැත්තට යන්න ඒ ගිය ඇත්තන්ට කරගන්න. ඒ ඇත්තන්ගේ පොත්පත් කියවලා බලනවා. ඒත් ඇසුරු කරලා බලනවා. බලහන් බලහන් යනකොට අපිට ඔය සතිය වගේ දෙයක් හම්බෙච්චාම කිසිම පූර්ව සුදුසුකමකින් තොරව සතිය ක්‍රියාත්මක කරලා බලපෑයි. සිල්වන්ත වෙනවද නැද්ද? දැන් බුද්ධ ධර්මයට එන්න ඕනෙමද නැද්ද? මොකක්වත් නැතුව කරගෙන කරගෙන යනකොට අර පරිසර සාධක සකස් වීම වෙනස් වීමේ යෝජන අපිට එන්න පටන් අර ගන්නවා. විවිධාකාර පැති වලින් එන්න පටන් ගන්නවා. අනේ එනකොට ඕන තරම් ඉඳ හම්බ වෙනවා. තමන් අර නිසි මාර්ගයට යන්න කල යුතු පුංචි පුංචි වෙනස්කම් දිනපතා, සතිපතා, මාසපතා, අවුරුදුපතා ඕන තරම් වෙනස් කරන්න. අන්නේ වෙනස් කිරීම නිසි වෙලාවට කරගන්න බැරි වුණොත් ඒ සතියේ වර්ධනය, සමාධියේ වර්ධනය පුදුම විදිහට නැහිතුනවා. ඒක නිසා අපිට මේ ඕනම කෙනෙකුට මේ වගේ රිට්‍රීට් එකක් කරලා සතිය කියන එක කියලා දෙන්න පුළුවන්. يعني සාර්ථක මහන්සියකින් තමයි. නමුත් සමාධිය ආරම්භ දෙන්නත් පුළුවන්. ඊට පස්සේ ගියාට පස්සේ අර්ථ සම්පූර්ණව විසිරලා යනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට පවතිනවා ඒ ඒකට වෙලාව නැති නිසා ඒ ඉරියව්ව නැති නිසා බැරි වුණයි කියලා. නමුත් අර රිට්‍රීට් එක කරන්න ඉස්සරට වැඩිය තමන්ගේ ඇවතුම් පැවතුම් වල යම් ඡාම් ස්වරූපයක් යම් නිර්ව්‍යාජ ස්වරූපයක් යම් සරල ස්වරූපයක් ගත්තොත් පුංචි මොකද්ද වෙනසක් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ දෙක අතර තියෙන මේ එකිනෙකාට එකිනෙකා ප්‍රතිඋත්පන්න වෙන ගතිය තේරුම් ගන්න බැරි කෙනෙකුට කොච්චර රිට්‍රීට් කරත් නැත්නම් කොච්චර හොඳ භාවනා අධ්‍යක්ෂින් ලැබුණත් ඒකට බුද්ධියක් ලැබෙන්නේ. ඒ නිසා මේ විශාල වශයෙන් බාහිරේ තියෙන ආ වූ මේ සමාජික කරුණුත් ඊටාම ගැඹුරින් බලන මේ මූලධර්ම වශයෙන් ආනාපානෙට හිත යොදලා ඒ කියන පටිවිආපෝ තේජෝ බලන එකෙත් පුදුම සම්බන්ධයක් තියෙනවා. අන්නේ සම්බන්ධයේ අතර තියෙන දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි මේ ආධ්‍යාත්මය කියලා කියන්නේ ආගම කියලා කියන්නේ බොහොම සජීවී දෙයක්. හැම වෙලාවෙදීම අපිට බණට භාවනාවට කාලය යොදවනවා වගේම අනිකුත් වැඩ සඳහා අපි ගන්න කාලේ, ඒවා සඳහා අපි ගන්න සංකර ක්‍රම හෝ සරල ක්‍රම කියන එක තදින් බලපන්. ඉතින් ඒක නිසා තේරුම් අරගන්න ඕනේ එව්ව සකස් කිරීමේදී එකවර වහා වෙනස්කම් කරන්න ලොකු අවුල නමුත් ටික ටික ටික ටික වෙනස් කරන එක තුලින් තමයි අපි ඇඟට නොදැනෙන විදිහට පරිසරයට නොදැනෙන විදිහට කරගෙන කරගෙන යනකොට කවදාකවත් හිතා ගන්න බැරි ඒ මාරු කියලා හිතාන හිටපු දේවල් වලට ඉබේම ගිහිල්ලා අතාරින ගතියක් තියෙනවා. ඒ ලොකු සාන්ති ඉන්න කාලේ ලොකු සාන්ති මතක් කරනවා ඒ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම ගමේ පන්සලේ පැවිදි වෙලා ටික කාලයක් යනකොට තේරිලා තියෙනවා මේ මහානකමට වැඩිය අරණ්‍යයකට යන්න තියෙනවා හොඳයි. ඊපස්සේ අරණ්‍යයකට ගියා. ඉහිල්ලවලා ඒ ස්වාමීන් වහන්සේලෙන් අහලා තියෙනවා වහන්සලාගේ පැවැත්මයි ඒ පන්සල් හාමුදුරන්ගේ පැවැත්ම මොකද්ද මෙතන භාවනාවක් තියෙනවා. ඒ සංගල භාවනාවක් අපි ළඟත් නැහැ. හැබැයි හොඳට සිල් රැකගෙන ඉන්නවා. ලොකු සංගල කල්පනා කරනවා මම ගමේ මන්දිරේ ඉන්නකොට සිල් රැක්කා. ඉතින් ආරණ්‍යට ආවයි කියලා මට මොනවක්වත් හම්බුනේ නැහැ. මහාන වෙලා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ගාව වැඩ කරනකොට පුළුවන් තරම් අර පුස්කොළ පොත් වේලන්ට යනකොට ඒගොල්ලෝ කළු පිටි මැදලා කළු පිටි මැදලා මේ අකුරු ඉගෙන ගන්නවා. ඉතින් ඉගෙනගෙන නැහැ අවුරුදු 10 කට ඇවිදලා තියෙන්නේ. බලන බලන යනකොට මේ ටික ටික තියනවලු මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා භාවනා ඉතින් ඔය කරනවලු කිසි ගුරුවරෙක් නැතුව. ඔහොම ඉන්න කාලේ මේ බන්දලේ හාමුදුරුවෝ මේ දායක පිරිස එකතු වෙලා මේ කුල්ලු පිටිය පෙව්වලු ඉගෙන ගන්න. ඉන්දියාවෙන් ගෙන්නලා හිටියලු ගණන් ගණන් සර්ච් කරනවා. ඉතින් ගිහිල්ල ඉවරලා මේ කට්ටියවලු අපි ගමන් ගාතු දෙන්න මේ ගුවන් දෙන හැටි දෙවන්න. ඉතින් ඉතින්වලු රජ වුණා වාගේ. කොල්ල විදියට ආවා මාතර හිටපු බල්ලි. හරි ලොකු දෙයක්. ඉතින් බොහෝම ආසාවෙන් ඉගෙනගෙන ඉගෙන ඉන්න කාලේ දැන් හැබැයි ගණන් බැරි. අනික ඔක්කොම පුළුවන් ගණන් කොපි කරුවලු හිඳගලින් ආපෙන්න හාමුදුරුවෝ කිව්වා. ඒ හාමුදුරුවෝ මම ඒක කියලා දෙනවා කියලා. කොහොම කර කර ඉන්නකොට එක පාරටම වගේ 10කට 10 ප්‍රශ්නයක් ඇවිල්ලා ඉවර වෙලා කිව්වලු මීට පස්සේ සල්ලි දෙන්න විදියක් නෑ අධ්‍යාපනය නැත කරන්නේ. පුදුමාකාර කනගාටුවක් ඇති වුණාලු. අනේ මං වගේ අහිංසක කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ පෑදිලා එන එක 100%ක්ම නැති වුණා. ඉතින් වෙන කරන්න දෙයක් නැති ඊට පස්සේ ආය පන්සල් ගිහලා ඉතින් සාමාන්‍ය බණ කියනවා. ඉතින් මේ පාංශ කුඩෝට යන ඔහොම කරගෙන ඉඳලා තියෙනවා. ඉඳලා පස්සේ පිටිවෙන් ක්‍රමයේ වගේ ස්වාමීන් වහන්සේලාගෙන් අධ්‍යාපන ක්‍රමයේ කර කොහොම හරි අවසාන ජීවිතයේ අවුරුදු 30 ගණක් විතර සම්මිත් කර අරණ්‍ය වාසී ජීවිතයක් ගත කරනවා. ඒකසාන්ති කියනවා එදාමත් අරක වැරදෙන්නේ නැතුව මට ඒක හරි ගියා නම් මම අද කොහෙද? මට කවදාකවත් මේ විවිධ ලැබෙන්නේ එහෙමනම් මම කාට හරි මේ සල්ලි වලට හරි මොකක් හරි උදව්වක් කරගෙන ඉඳී මගේ මහානකම හම්බ වෙන්නේ. නිසා එදා වෙච්ච දේ දයෝපගතව සිදු වෙනකොට මට වෙන්නේ කොක්කක් කරනවා වගේ දේවල්. නමුත් මං ගෙනියලා අතෑරුනේ කොහටද? අරිට වැඩි හොඳ තැනට. ඒක නිසා වැඩේ වෙන්න ආරිනකොට ජීවිතේ වෙන දෙයකට වෙන්න ආරිනකොට ඇතුළත හැම වෙලාවෙම මොකද්ද වාසනාවක් තියෙන්නේ. අපි මොනවාරි ඉල්ලගෙන කන්න ගියොත් ඒකට කියන්නේ අමු අඹ කනවා. වෙන්න ඇරියොත් ඉදිච්ච හැඹේ කෑ. හොඳට ගහේ ඉදිච්ච එක තමයි වෙනදී. හොයන්න ගියොත් හොයන්න යන්නම අපි අපි තර්ක මනසෙන් ගන්න දෙයක්. ඒ නිසා අපි බණ භාවනා කරනකොට අන්නේ දෛවයට එහෙම නැත්නම් අපේ පෙරපින් වලට එහෙම නැත්නම් අපේ මේ පරිසරයේ විසින් අපිට යෝජනා කරන දෙයට උඟා සංවේදී වෙන්න ඕනේ. මේ දෛවෝපගත දෙන්නේ. අපි ඒකට අපේ පඬිතුන් ඉස්සර කරන්න පටන් අරගත්තොත් ඒ ධර්ම චක්‍රය කරකෙන්නේ. ඒ නිසා එතනදිත් අර අපි අරමුණක් මොන දුන්නකොට අපි කියන අරමුණේන තාලයටම අරමුණ බලන්න. අරමුණට බාධාවක් ආවම ඒකේ තාලෙටම බලන්න. ඒ වගේම තමයි අප කරා පැමිණෙන මේ සෑම ව්‍යසනයක්ම. එනකන් වෙන සංසිද්ධියක් මොකද්ද ගොළු භාෂාවෙන් කියන්නේ. ඒ වයිදී එකයි කරන්න තියෙන්නේ ඇඟිලි ගැසීම් කරන්න එපා. තියෙන දෙයට මොනද? මේ මූණ දෙනකොට ඉබේම සංකර දේවල් වලින් එමෙයිට එමෙයිට එමෙයිට වෙන අපේ ප්‍රകൃති අපිට ප්‍රශස්ත මට්ටමකට ගෙනල්ලා නැත ගන්න. ආහාර සම්බන්ධවම ගෙනල්ලා නැත ගන්න. නැත්නම් අපි නදියක් යනකට ගේන. කෑමනේ ඇඳුම් සම්බන්ධෙමුත් කරනවා. ඒ වගේම සීනාසන සම්බන්ධෙමුත් කරනවා. බෙහෙත් පිළික සම්බන්ධෙමුත් කරනවා. අන්න ඒ විවෘත භාවය. අන්න ඒ අවදි භාවය. අන්න ඒ අප්‍රමාදී භාවයට අපි හිත වහලා ඒ ටෙක්නික් වලින් ගුරුවරුන්ගේ භාවනා මධ්‍යස්ථානවලින් නැත්නම් රිට්‍රීට් වලින් කරන්න පුළුවන් කියලා මම හිතනවා නම් ඒක ලොකු මුලාවක්. මේක සම්පූර්ණ ජීවිතයට අදාළ වැඩක් මේ අප්‍රමාදී කියන්නේ. එහෙනම් මේ සත්‍යයෙන් කරන්න පුළුවන් අසවල් ගුරුවරයා ගාව දෙනවා අසවල් ටෙක්නික් එක දිනා කියලා හිතනවා නම් ඒක මේ මේ අද කාලේ ඉගෙනගත්ත ක්‍රමේ තියෙන දෝෂ නිසා. ඉතින් මේ සෑම දෙයක්ම සර්වඥාන්සේ දැකලා තියෙනවා. හරි පාරට දැම්මොත් අනිවාර්යයෙන්ම එවුවා ඒ කරන්න ඕන ක්‍රමයට හරි ගසගෙන යනවා. ආන්නේ ක්‍රමයට කියන්නේ ඒ පටිච්චසමුපාද ක්‍රමයේ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති හේතු ධර්ම ඇති වුණා නම් ඒක පේන්න පටන් ගන්නවා. ඒකට අපි විරුද්ධ වෙනවයි කියලා කියන්නේ අපි මේ පෑජියට බොරදියකට ගිරුණා තමයි. මේ විද්‍යා निराකූල ක්‍රමය ව්‍යාකූල කරගන්න ක්‍රමයක්. ඒක නිසා අපි පුළුවන් තරම් එnde එnde එnde එnde එnde අප කරා බැමිණෙන සෑම සංඥාවකටම අපදාලා පැමිණෙන සෑම අරමුණකටම වහා කඩා බඳින්න යනකෝ ඒක හැඩගස්සන්න නැතුව තියෙන දෙයට මෝන දෙන්න ඕනේ හැබැයි ඒ කියන්නේ සම්පූර්ණ ම්ලේච්ඡෝ වනිචාරි ක්‍රමයකට නෙවෙයි අපි එතකොටම සීලයක පිළිපදලා තියෙනවා එතකොටම යම් සමාධියක් තියෙනවා එතකොට යම් ප්‍රමාණයක ප්‍රඥාවක් තියෙනවා හැබැයි මේක ඉක්මන් කරන්න ගියොත් අධිශය කරන්න ගියොත් ඒත් අපි මේ මේක අනාගතයි ඒකට ඊට පස්සේ අර ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන දේවල් අපි වෙනස් වෙන්න මේ නැත්තම් ඒක ත්‍යාගවන්ත වෙන්න ඕනේ නැත්තම් මේ අභ්‍යන්තරයෙන් යන මේ තාක්ෂණික පැත්ත නැත්තම් සති සමාධි වලින් ඇති කර දෙන දෙයයි මේ බාහිර දෙයයි අතර තියෙන සමායෝජනය දෙක එකට යොදන ගතිය ඉතාමත්ම අවදීන් කළ යුතුයි. අන්න ඒක කරන කෙනාට සර්වඥාන්ත වැඩ ඉන්න කාලේ අනුරුද්ධ හාමුදුරණ දුන්නා වගේ ඒ ඍජු මාර්ගය පෙන්වා දීමත් අදත් ඒක කරන්නේ. අදත් ඒකට හොඳට වැටෙන්නේ අපි සරත් නුර ජේතවනාරාමේ සරුවත්යන් වහන්සේත් එක්ක ඉන්නා වගේ. ඒකට හැබැයි ඔය මේ පොත්පත් වලින් දැනුම ගන්න බෑ. අවදි භාවය තමයි ඕන. ඒ අවදි භාවයට සතිය උදව් කරන්නේ නැතුව නෙවෙයි. මම සාමාන්‍යයෙන් කියන්නේ මේකට සාමාන්‍ය බුද්ධිය කියලා. ඒ නිසා අද ඉස්සරය ඉංග්‍රීසි භාෂාවෙත් කියනෝ කිව්වේ මේ ලෝකේ ප්‍රඥා තුනක් තියෙනවා. එකක් තමයි සාහජ ප්‍රඥාව. උප්පත්තියෙන් ඥානගතව ලැබෙන ප්‍රඥාව. අනිත් එක තමයි සාමාන්‍ය බුද්ධිය. තුන්වෙනි එක තමයි විපස්සනා ප්‍රඥාව. උගදෙනෙක් අද මේ ආසාවෙන් එළවන යන්න හදන විපස්සනා ප්‍රඥාව. ඒත් ඕනේ. ඒකෙත් පයි කියන්න බෑ. ඒක තාක්ෂණික දෙයක්. ඒක වැඩින ගානට සාමාන්‍ය බුද්ධිය යොදා ගන්න දන්නේ නැති වුණොත් අර විපස්සනා ප්‍රඥාව අන්තභාග කරනවා. කොරගහන්න පටන් ගන්නවා. ඒක නිසා බාහිර අපේ භාවනා නොකරන අනෙක් ලෝකයට අපි උඟක් අවදි වෙන්නේ. බාහිර අචේතනික වස්තු පිළිබඳව එන්නේ එන්න අවදි වෙනවා. ඒ වගේම භාවනා කරන වෙලාවේදී මූල කර්මස්ථානයේදී මොන බාධකයක් ආවත් ඌට ප්‍රතික්‍රියා නොකර යන ගතිය එන්න පටන් අරගත්තාම ඇත්තටම අර කියන මම ආයනේ මම මාගේ කියන හැඟීම වෙනුවට පැමිණෙන ස්වභාවයෙන් පැමිණෙන දේ බවට පත් වෙනකොට අපිත් කම්ම ස්වභාව ධර්මයේ බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මම මාගේ හැඟීම් කියන අර පටු ආකල්ප නැත්නම් දියසුලි නැතුව බුදුම මේ yaadena ගතියක් එන්න බලන්න. ඕන තැනක ගියා කොහෙ ගියත් කවදාකවත් අමුත්තක් හිතෙන්නේ නැහැ. ඕන තැනක වැටෙන්නේ නැහැ දවසක් අතට ගියා. ඕනේ පරිසරයට ගියාම ඇඟ බොහෝ ඉක්මනට හැදගහනවා. ඒ මොකද හොඳට බලන්නේ තමන් කරා පැමිණෙන දේවල් මිසක් අන්ත අරක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියන එක නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ සරුවත්නාංශයේ මේ බුද්ධ කෘත්‍ය කරන කාර්යය සමහර වෙලාවට ගමනක් පටන් ගත්තාම මාස 8 ඇවිදිනවා. කිසිම ගණන් මල්ලක් මොකක්වත් නැහැ. හතරේ යුරු දෙකයි ගත්ත ගියා. ඉතින් දැන් කාලේ ඉඳන් උනේ දෙන්නේ ඔය වෙන්න බෑ මේව නිකන් මේ බුදුහාමරන්ගේ මේ විශේෂ අභිඥා බලවලට කෙරුවා. ඒක අභිඥා බල නෙවෙයි මෙතන සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. අන්න ඒකට අහුවෙන්නේ දැනුම පොත්වල කියන්නේ. ඒක කරලම යන්න ඕනේ. හැබැයි ගුරු මතවල පාවිච්චි කරපු ගුරුවරු ගාව තියෙනවා. ඒ නිසා අපි කොච්චර විපස්සනා භාවනා කරත් අපි යම් ඉගෙනගත්ත සාමාන්‍ය බුද්ධියක් ගන්න කැප කරන්නේ පාවා දෙන්න. අනිවාර්යම අවශ්‍යයි. ඒ මතින් ඒක විතරක් තිබලක් විපස්සනා වෙන්නත් ඕනේ. ඔන්න ඔය දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනකොට විපස්සනා ප්‍රඥාව කියන එක මම දකින්නේ ප්‍රත්‍යুৎপন্ন ධර්මයක් විදියට. අපි ලෝකයේ දකින දැකීම නැත්නම් අවබෝධ කරගන්න දැනුම මේ රේඛීය ක්‍රමයට යන දෙයක්. අධ්‍යාත්ම ක්‍රමකින් දෙන්න පුළුවන් එකක්. අර විපස්සනාවෙන් එන එක පුදුමාකාර හේතුඵල සම්බන්ධයෙන් එන එකක්. මේ දෙක සමායෝජනය දන්නේ නැති වුණොත් එහෙම විෂම යෝධය දනකෝ යෝධ රෝධ දුදලඳ කරත්තයක් වගේ ඇලයින්මන්ට් එක අප්සෙට් වෙනවා. ඒ නිසා අවදීන් ගතකරන ඇලයින්මන්ට් අප්සෙට් වෙනවා නම් උගාකරට අප්සෙට් වෙලා තියෙන්නේ නැත්නම් තමන්ගේ එකලස කැඩිලා තියෙනවා නම් ඇත්තම භාවනා දෝෂයක් නිසා නෙවෙයි. අනර පරිසරයේ හැඩගැහිමේදී අපේ තියෙන ඔලොමල ගති නිසා. පරිසරය අනන්තවත් අපිට හොඳ දේවල් යෝජනා කරනවා අපි ඒවට හඳයි. ඒ නිසා අන්නේක මේ සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා මුලින්ම මේ මහා පුරුෂ විතක් වලට හිත දාගෙන ජීවත් වෙනකොට ඉබේම ඒ පුද්ගලයා ධ්‍යාන ඉබේ ලබන්න පුළුවන් ප්‍රථම 20 තත්ත්ව වශයෙන් ඒ වගේම ඇඳුම් වලින් ඊටාත්ම ලාමකම ලාමකම නෙවෙයි අවංකම සරලම ක්‍රමයේදී සීනාසන සම්බන්ධව සරලම ක්‍රමයක එහෙම නැත්නම් පින්ඳ පාත ආහාර පිළිබඳ සරල ක්‍රමයකට එහෙම නැත්නම් බේස් පිළිබඳ ඉතාම සරල ක්‍රමයකට වැඩ. මේකෙන් අදහස් කරන්නේ අපිට ස්කෝවෝගේ තනක ඉන්න බෑ කියන එක නෙමෙයි. ඕනම ස්කෝවෝගේ දෙයක් ගන්න පුළුවන්. නමුත් ඒකට වාල් වෙන්නේ. මම මේ දේවල් කියලා පැවිදුනාට පස්සේ මේකට හරියට මිනිස්සු සලකනවා. ඒක නිසා සිව්පසෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. මේ මම යනකොට ඊට අන්තිකයේ මම අතපිරිකර විතරක් තියාගෙන ඈත කුටියකට වෙලා තාමත්ම අල්පේච්ච ජීවිතයක් ගත කරන්නේ. මම හිතන්නේ සුමාන දෙකක් ඉඳලා. සුමාන දෙක තුනක් යනකොට සංඝ සභාවක් කියලා කිව්වා මේ ගබඩාවට දෙවන්නේක් අවශ්‍යයි කියලා. ඉන්න ස්වාමීන් වහන්සේ උදව් කරා. ඒක නිසා ළඟදී කයිතන ධම්මජීව හොඳයි කියලා කවුද යෝජනා කරා. ඊට පස්සේ මම කයි සංඝයා බව දෙන්නේ කියලා බැලුවා. සංඝ ගබඩාවට කියලා බලනකොට මේ කුස්සියකට ගියා වගේ ඕන දෙයක් තියෙනවා. ඉතින් මට ඒක දැන් මොකද වෙන්නේ? දැන් මේ අටපිරිකරන විතරක් කැපෙන්න ආව මට සියලු සැප සම්පත් මම ජොබ් එක කරන කාලවත් තිබුණ නැතරම් දේවල් හම්බෙන්න පටන් ගත්තා. දවස් දෙකක් මම ඉතින් ගබඩාවස් කරනවා. මේ බොහොම ලස්සන කරනකොට මට නුඹ ආවේ ඔබට නෙවෙයි. ආවේ බොහොම අල්පෙච්ච ජීවිතයක. ඊට පස්සේ ලොකු සාංශ හොඳට විවේක වෙච්ච ලාග මං ගිහිල්ලා ඇඳලා කිව්වා ස්වාමීන් වහන්සේ මට මහානගම හරියයිද කියලා. ඒකවල ලොකු සාහිත්‍යයක් අත්‍යත්‍ය මොකේකට හරි හිතක් ඇති. ඇයි මේ නම එහෙම ඇවිල්ලා කියලා. ඒක මම ගොඩාක් මම ආවේ මේ වගේ ජීවිතයක් හිතාන මගේ චිත්ත තිබුණේ ආරණ්‍ය ජීවිත ගැන මෙන්න මෙහෙම එකක්. නමුත් මේ මේ ගබඩා වැඩිට ගියාට පස්සේ මේක පුදුමාකාර දේවල් කියනවා කියලා. මොකක්ද තියෙන ප්‍රශ්නේ? මම මේක මේ මං හිතන්නේ දුකෝ ජීවිතය. මං ඉගෙනගෙන ආවේ මේ ස්කවුට් කෙනෙක් වගේ දේවල් ඒ විදිහට හදාගෙන එතනින් එතන යපෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියන නම මෙහෙමයි. මේ කොච්චර දේවල් තිබුණා. ඒ දේවල් යොදවන්නේ කාමභෝගයක් සඳහා නම් ඒක තමගේ නාතියට පිටිනවා. කොච්චර සැපති වුණා. ඒක යොදවන්නේ නිෂ්පංච පිණිසනම් සාග දෝෂ මොහ දුරු කිරීම පිණිසනම් ඕ වස්තු වලින් අපිට හානියක්වත් සාදයක්වත් කරන්න. ඒ නිසා තමන් ওই කවදායේ වැඩ කිරීමෙන් කරන්නේ සංඝයාට ලැබිච්ච සද්ධාදෙය පිළියෙල ගන්න එක පිනක් කියලා කරන්නේ. කවදාක සුකොබු වේවල් වලින් අපිව කෙලසන්න බෑ අපේ ප්‍රයත්නය ලෝභ මේ රාග දෝෂ මොහ සඳහා නොවේ. මේක දිරව ගන්න මට ගොඩාක් කල් ගියා. මේවා දේවල් වලින් අපි සුඛභෝගී වෙන්නේත් නෑ අපි දුප්පත් වෙන්නේත් නෑ අපේ මානසික මට්ටම අපේ සංඥාව එහෙම නැත්නම් අපි යොදන හිත හරිගස ගන්න ඒ ගුරුවරු ඒක කියලා දීලම මිසක් අපේ තර්කයට අහු වෙන්නේ නෑ. බොහෝ කල් යනකොට තමයි තේරෙන්න පටන් ගත්තේ දැන් මම ඉන්න ජීවිතේ ගත කරුවොත් එimhe ඕනම කෙනෙක් චෝදනා කරන්න පුළුවන් සුඛෝපභෝගී කිය. ඒ බුරුම ඉන්න කාලේ මේ පන්දි ස්වාමීන් වහන්සේත් මුගක් ඔය රටවල අනිත් ස්ථාන හදන වැඩ. දවසක් අපිට මතක් කරා මේ කාලේ මේ වගේ පොඩි සෙන්ටර් එක 250ක් පැවිදි කරනවා. ඒ කාලේ තියෙන ඇතුළේ විශාල ගෝසාවල් තියෙන නිසා මේ නමකට භාවනා කරන්න වෙන්නේ කැමැතිනම් මම ඉගෙන ගත්ත පන්සලක් තියෙනවා මෙතන 60 40ක් විතර ඇත තනි වෙලයි හම් වෙන පින්න පාද කරන ඉන්න පුළුවන්. ඒක අපි පහය දෙනෙක් පොරොන්දුලා හේ ගියා. ගිහිලා එනකොට සායරට හදලා තිබුණා සම්පූර්ණ කුටියක්. උත්තර පොලිෂ් කරලා හොඳම එයා කන්ඩිෂන් දාලා බොහොම එයාට හදලා තියෙනවා. ඉතින් ආවට පස්සේ අපි අර පිටරින් ආපු හතර දිනාට සායරෝ මේක පෙන්නවා. එනවා වියට්නාම් ආවගෙන කිව්වා සායරෝ this is a luxury. අන්න luxury. පරිදි. ඉතින් මේක මේ සුඛභෝගය. ඊට පස්සේ මේ කිසිම තැනක මේක කාමයේ දනවන දේවල් කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ බණ කියන එකයි භාවනා කරන එකයි සා සාසනික වැඩ කරන්න යනකොට කවදාකවත් බාලබඩු වලින් කරන්න එපා. උපරිම දේෙන් කරන්න එපා මොකද දීර්ඝ කාලයක් පවතින. නමුත් ඒකෙන් කවදාකවත් හීනකින්වත් ඒ දේවල් මතින් කාමයේ අවසලන්න යන්න එපා, ද්වේෂය අවසලන්න යන්න එපා, මෝහය අවසලන්න යන්න එපා. ඒක කොහොමද කියලා තියෙනවා. ඒක නිසා මෙතනින් අදහස් කරන්නේ මේ පින්දපාත බොහෝ දිනයක් කැමතුණයි කියලා කෑම බීම වලට ඒව තරහ වෙන එක නෙවෙයි. මේ මට්ටම තේරුම් ගන්න. අපිට දියුණු වෙන්න අවශ්‍ය කරන මට්ටම. ඇඳුම් පිළිබඳව කතා කරනකොට ඒ කියන අල්පේච්ච වෙන ගතිය, එහෙම නැත්නම් සීනාසන ගැන කතා කරනකොට මේ කීරීම කඩන්න කියන එක නෙවෙයි. අපේ හිතේ ආකල්ප නැත්නම් සංඥාව හදාගත්තොත් අරණ්‍ය වාසී ජීවිතය ගත කරත් කාර්යබහුල ජීවිතය ගත කරත් ප්‍රයෝජනය සලකලා වැඩ කරනවා කියන එක. යුටිලිටි වැලියු කියන එක හරියට තේරුම් අරගත්තොත් අපි එතනදීම ලොකු නිදහසක් ලබනවා. ඒක කවදාකවත් එක පාරකින් එක රාත්‍රියකින් එක ටෙක්නිකකින් දෙන්නේ තාක්ෂණික වශයෙන් බලන්න හරියට බහනා ක්‍රමයක් ගන්නත් ඕනේ. මිනිසුත් එක්ක දේවල් එක්ක සම්දෙනු කරන එකෙත් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට වෙනස් කරගන්න අවස්ථාව වෙනකොට එක සැරේ කපල යන්න හදන්න එපා. ටික ටික ටික ටික හදාන යනකොට අන්තිමට අර ඉතාම අමාරු කියලා උතුම් ධානයේ, දෙති ධානයේ බේම ලැබෙනවා. ඒ වගේම අපි පැතුමනම් යම් කිසි ඉර්ධි ප්‍රාත්‍යහාරයක් ඒත් හම්බ වෙනවා. ඒ වගේම අද පැතුම නම් තාම අල්පේච්ච ගැතියක් ඒත් හම්බ වෙනවා. නමුත් ඒ වෙනකන් ලොකු ඉවසිල්ලකින් මේ පතේ දිගේ ගමන් කරන්න පටන් අරගත්තාම සාසනයේ කිසිම අන්දක් කැඩිලා නැහැ. සම්පූර්ණ අඳු ටික තියෙනවා. කිසිම මලකඩ කෑමක් වෙලා නැහැ. සම්පූර්ණ පණ ඕන තරම් වැඩ ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් හදිස්සි වෙන්න බෑ. අපි දැන් ඒ තාක්ෂණය පැත්තෙන් නැත්තම් සත්‍ය පැත්තෙන් සමාජය පැත්තෙන් යම් ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා කියලා හිතේ. නමුත් මේක පරීක්ෂා වෙන්නේ අපි ඉදිරිය ගියාට පස්සේ අපි කොහොමද ආහාර සම්බන්ධව කටයුතු කරන්නේ? විහාර සේනාසන ගැන කටයුතු කරන්නේ. මනෝ ව්‍යාපාර ගැන කටයුතු කරන්නේ. ඇඳුම් ගැන කටයුතු කරන්නේ කියන එක සම්පූර්ණ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යවට අවදි වෙන්නේ නැත්නම් මේකත් පාත් වෙන්නේ නැහැ තමයි. ඒක නිසා මම හිතුවා මේ ධර්ම දේශනාවේ අවසානයේදී මේ අපි ඉගෙන ගත්ත මේ කාරණා එදිනදා ජීවිතය සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් භාවනා නොකරපු කෙනෙකුට කියනකට වැඩිය මේ වගේ ටිකක් ප්‍රමාණ දිලා තමන්න සතුටක් ඇති වෙච්ච කෙනෙකුට ලොකු අවස්ථා ප්‍රස්ථා හම්බ වෙනවා. අනිවාර්ය විශේෂයේ පාවිච්චි කළොත් මට කියන්න දෙන්නේ මෙච්චරයි. ස්ත්‍රියාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඒ දෙකේ වෙනස නැති. මනුස්සක් නැතේ. පැවිදි වුණත් නැති වුණත් ලබන්න තියෙන උපරිම සැප ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ දැනට ඒ මත ඒ නංගන් අනම්මනම් කොච්චර තිබුණත් මේ මහා පුරුෂ විතක්ක ඉස්ලාම නිකන් තේරුම් අරගෙන ඒ අනුව කල්පනා කරලා කටයුතු කරන්න පටන් අරගත්තොත් අපි પરම්පරා ගානක් නැත්තම් සංසාරේ අපි තා ගන්න බැරිච්ච වැඩ ටික කාලෙකින් වෙනවා. ඒක නිසා වෙන්න ඇති සරුවත්යන්සේ සමහර වෙලාවට අවුරුදු 7ක කාලයක් දීලා තියෙනවා. මුදුවර කල්පනා කරන කෙනෙකුට නම් දවස් 7ෙන් කරන්න පුළුවන්. එහෙම නැත්තම් උදේ පටන් ගන්න හවස කෙරෙන්නත් පුළුවන්. ඒ ඉතින් හුඟක් අවශ්‍ය කරලා තියෙන සති සමාධි වගේ ගැඹුරු ධර්ම නෙවෙයි. අර පරිසරයට හැඩ ගැහිීම. එන දෙයට හැඩ ගැහිීමේ ශක්තිය ඒක පුදුමාකාර විදිහට මනුස්සයර තියෙනවා. නමුත් අපි මේ ජීවිත ආසාව නිසා මේ කායර තියෙන මනාපේ නිසා පරීක්ෂා වෙන්නේ. පරීක්ෂා වුණොත් ඒ බුදුජාන විශ්වසේ කාලේ හිටියා වගේම මේ ධර්ම ජීවිත කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක නිසා අපි ලංකාවේ ඉන්නේ ප්‍රතිරූප දේශයක් නෙවෙයි අපි ගත කරන්නේ. අපි අප්‍රතිරූප දේශයක් ගත කරන්නේ ලෝක සිතිවිලි වැඩි. නමුත් මේ තුල අපිට අර කවුද ලියෝ වගේ ගෝතිම වනයේට වැඩි ස්වාමීන් වහන්සේලා ඒ වනේ බැබළුවා වගේ අපිට මේ හම්බෙච්ච අවස්ථාවේ දැබළුවේ අපි ප්‍රයෝජන ගත්තේ වෙන විභූෂණ පාල වෙන මේවා කරලා නෙවෙයි අපි අල්පේච ජීවිතයකට ගියා. ඉතින් මේ ඇති කරගත්ත தත්ත්වේ කැමැති නම් කම පෞලක සහෝදර වගේ මේ ඉන්න தත්ත්වේ ඇති කරගන්න කැමැති නම් අප්‍රමාද ධර්මයේ වඩන්න ඕනේ. හැබැයි ඕගොල්ලෝ හිතාගෙන තාලෙට ඔය පරියංගේ ගහලා කරන එක විතරක් නෙවෙයි. ඉදින්දා වැඩවලදී විශාල අවදි භාගයක් කියලා. ඒක ඇති කරගන්න බාධාවක් නම් කැළම කිසිම තාක් මන් දකින්නේ. ඒ සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. ඒක නිසා මේ ගැටි කරගත්ත වෙනස දිගට ගෙන යන්න ඕනේ නම් අපිට ඕන වෙලා තියෙනවා මයික්‍රෝ ලෙවල් මැක්‍රෝ ලෙවල් කියනවා වගේ මේ සූක්ෂම මට්ටමේ පරියන්කේදී කරන වැඩ වගේම එදිනදා වැඩවලට. අනේ ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ සාමාන්‍ය බුද්ධිය ලබන්න පුළුවන් බවට මේ සෑම සිර කෙනෙක් ඔක්කොලා තියෙනවා. ඒක විභාග පාස් කරලා. මේ විභාගෙ එකට ලියන සුදුසුකම් තියෙන බව පේනවා. ඒ නිසා සියලු දෙනාම තම තමන් විසින් තමන්ගේ ප්‍රශස්ත මට්ටම මතහා ගැනීමේ ඒ සාමාන්‍ය බුද්ධිය මේ ධර්ම දේශනා මාර්ගයෙන් පහළ වේවා කියන ප්‍රාර්ථනාවේ මගේ ධර්ම දේශනා මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ කරන කියන භාවනා කටයුතු නිචිපත කරන අතර මේක සම්බන්ධ කර ගැනීම අපි ඉන්න ඉන්න තැනක් ඒ බුදු කුටියක් වාටපත් කරගන්නවා. ධර්මයේ බබළුවන තැනක් වාටපත් වෙන අපි සෑම කෙනෙක්ව සංඝයා වශයෙන් කෙනෙක් වාටපත් වෙලා මේ සීලයත් නොතැලෙන තත්වයකටපත් කරගෙන සාසනයට අපිට කරන්න පුළුවන් උපරිම සේවය කරලා සාසනයෙන් අපිට ගන්න පුළුවන් උපරිම දේත් ලබා අරගැනීමේ මේ යුග මෙහෙවර සම්පූර්ණ කරගන්න මේ සියලු දෙනාටම එතුමන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මගේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ඉතින් මේ පැයකුත් විනාඩි 10ක් විතර අරගෙන තියෙන්නේ ඉතුරු කාලයේ ධර්ම සාකච්ඡාව සඳහා ගත කරන්නයි අපි මේ කල්ය තුල ඇතුනේ ඇසිය යුතු ප්‍රශ්න තියෙනවද නැත්නම් පෙට්ටියට යන්නද ඊට මම හවස ඇහුවා ඒක උඩ දුව නෑ ලයිස්ට් ලෙඩ් එක්කෙනෙක්වත් නෑ කියලා. මම කාට හරි කියන්නේ එහෙම කියනවා නම් මේ වෙලාව ඉදිරිපත් කරන්න කැමති නම් පෞද්ගලිකත්ව ප්‍රශ්න කරන්නේ නැතුව මම සාදර වෙනවා. එහෙම නැත්නම් අපිට මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ පෞද්ගලිකව කාලයක් වෙන් කරන්න. ඒත් ඒ ඉන්න කට්ටිය කවුරු හරි මේ ඕන කමක් නැහැ ඕන ගිනි අඟුලක් වෙච්චාවයි කියලා මේ දැන් ප්‍රශ්නේ අහන්න කැමති නම් මම සාදරයි. ඒක නැතුව මේ පුද්ගලිකව කරන්න ඕන අපි මේක නෑ පෞද්ගලිකත්වයක් මොකක්වත් නෑ අපි ඔක්කොම සාමික ප්‍රයත්න කරන්නේ චීස් කෑල්ලක් උස්සන කූඹියාගේ කූඹින්ගේ තමයි උත්තරේ ගන්න. කියන්නේ චීස් කෑල්ලක් උස්සන කූඹියා Taman අදින පැත්තට විරුද්ධව තල්ලුත් කරන කතියක් තියෙනවා. එහෙම කළා තමයි චීස් කෑල්ල උස්සගන්නේ. ඉස්සර පැත්තේ කූඹිලි හිතන්න බැරි උස බරක් උස්සන. එනිසා අපි සාමූහික ප්‍රයත්න දාන එකයි තියෙන්නේ. හොඳයි මොකද කියන්නේ? ඒක නේ අත්කෙල්ම සංයෝග. දඥානාති කියලා කියන ඒ අන්ත දෙක තියෙ ඒ දෙක තියෙන කට්ටියට මේ වගේ ඒවා කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ අත්කෙල්ම සංයෝගය කියලා කියන්නේ සෑඩිස්ටික්. යා නිතරම බලන්නේ නිහිලිස්ටික් නෙගේ නාස්තික දෙයක්. ඒ වන්ට ඇත්තටම කියනවා මානසිකව ඒක ස්ටීරියෝටයිප්. ඒක පැත්තකට ගියේ. අනිත් කෙනා හිතනවා ජීවිතේ තියෙන ඒකාන්තම සැප විඳින්නේ. ඒක බුදුන් කතා අරින්නකොටම බුදු වෙලා කිව්වේ. ද්වේනේ භික්කවේ අන්ත. අනේ අන්ත දෙකක් තියෙනවා. දෙකට නොගිය නිසා නම් බේරෙන්නේ. නිසා අපි දැන් මෙතන අපි ඉන්න කට්ටිය වෙලා තියෙන අපිට ඕන නම් අත්ති කියලා මාසන යෝගෙට යන්න තාම උගුල් chance එකක් තියෙනවා. කාම දුකල්ලි ගන්න යන chance එකක් තියෙනවා. අපි දැන් බලන්න දැන් භාවනා කරනකොට හරි නැදින් ඔය මධ්‍යම ප්‍රතිපදාව යන්නේ. ඒ ජීවිතයේදී අපිට ওই දෙකටම හැලගන්නේ. ඒකයි අපේ වාසනාව. ඒකට කියනවා ආර්ථික විද්‍යාවේදී ඇත්තටම ආර්ථික විද්‍යාවට පැලිය ඒක ආධ්‍යාත්මික දාන්න හොඟා සර්වභාසු කියන නැත්තඳ මේ මුදලම වදයක් වෙලා. විවේකයක් නැහැ බයයි බහදෙයිද දෙවි කියයිද අනම්මනක් මොනවක් කරන්නද ඔය මහත්යගේ නිදේට වගේ නැත්නම් දුප්පත් වෙච්ච මනුස්සයාට කරගන්න බෑ මේ මන්දින් මන්දිර ලුමි ආධ්‍යාත්මික මුළු ලෝකෙම තියෙනවා අපි මන්දින් මන්දිර අපි නෑ බෑ කියන්න බැරි පන්තිකුත් නෙවෙයි අපිට මේ සුකුමාර හැපත් නෑ ඒ දිනේ හම්බ කරනම අපිට තාම දෙන ඕනේ නම් අපිට මේක තුලත් අත්ති කියලා මතාන වලට යන්න ඊට අපට තියෙනවා ඒක අපි ඇත්තම ලබු වාසනාව. ඒක සුඛභෝගී පැත්තට යන්න පුළුවන්. දැන් මේ උත්සාහ කරන්නේ වැඩපාවට යන්න. මහත්යව මවන්න හදන කාරණේදී පේන්න තියෙන කියන නේද ප්‍රශ්නේ දෙන්නන්නේ ඒ අතන වෙන ඔප්ෂන් එකක් නැහැ. මේ ඒකට සුඛභෝගී පැත්තට යන්න බෑ නේද මාවතට ක්වොලිෆිකේෂන්ස් නැහැ. ඒගොල්ලෝ දැනටම දෙස්තයි. ඒ කියන්නේ අත්කින මතන් විතරයි. ඉතින් සර්වතන් කියන ඒගොල්ලන්ට මේකෙන් ගන්න ප්‍රයෝජනයක් නැහැ. ඒ සමහර ඉන්නවා තන්නේ කරම ශ්‍රී ලංකත්තා ගෘතම් පීගෙත් කියලා තියෙන විදිහට කාබල්ල බිපල දෙලිවර පළ තියෙන જાති. ඒගොල්ලන්ට නදමාවත කියලා කියන්නේ මේ නිකන් මේච්චකම. අපිට තියෙන මේ තුනම දැන් අන්න ඒ කියන අයට තමයි සරුවත් යන කියන්නේ මේ අමන්න කියන තීජේතු ප්‍රතිසන්දි කියන කෝකට කියනවනම් හොඳයි කියලා මට හිතෙනවා. ඕනනම් අල්පේකකට ඕනනම් මහේකකට ඕනනම් නදමාවත යටයි. ඉතින් අපි මේ ලැබවූ ක්ෂණ සම්පත්තිය අපිට මේ හම්බෙලා තියෙන එක තට්ටු වෙන්නේ කටක් නැගත හෙන්නේ තට්ටු වෙච්ච දවසේ. අපිට මොකක් හරි දිනමානයක් හරි මහා අදිමානයක් හරි ආපු දවසට තේරෙයි හැමදාම නැත්තල් නැහැ. අවුරුද්දකට දවසක්. ඒ දහට කරගන්න දෙයක් කරගන්න එක. දැන් අපිට තියෙන්නේ මේ වටිනා අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒකේ උනත් අපිට පුළුවන් මේ කැරිකි කැරිකි වක්‍ර මාර්ගේ යන්න අපිට පුළුවන් අනිත් එක පවර් ලයින් එක නිකම්ම ස්ට්‍රේට් කරගන්න බුණා. මේ සූත්‍ර වලින් සාංශක බුදුරජාණන් වහන්සේ කරන්නේ හුඟාපල් මත වෙන්න දෙන්නේ නැතුව ටික ටික ටික ටික පුළුවන් තරම් අර අවුල් පාස නැති තැනකට තල්ලු කරන්න. ඉතින් දෙපැත්තේ හැටි හැටි තමයි අපි යන්නේ. ඒක ත්‍රිපිටකයේ කිසි තැනක නැහැ. ත්‍රිපිටකයේ කියන්නේ පස්සේ නියෝජිත තියෙන සිහිතු කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ මූලෙන් ඉපදිලා තියෙනවා. ලෝභ දෝෂ මොහෙන් ඉපදනා ලෝභයයි හිත කෙනාට කාමයෙන්ට වළක්වන්න බෑ. ද්වේෂිතී කියනහට අය මහත්ය කියනවා වගේ වැඩක් නැහැ මොකටද හම්බ කරන්න වෙලා මේක අලුත්යක් හදන්න ඕනේ අලුත් කරන්න ඕනේ ඒ වැටික නිද ගතියක් එන. දෙකටම මොහේ උදව් වෙනවා. ඒකට ලෝභය නැතුව අදෝ සමෝහ විතරක් තියෙන කට්ටියට කියනවා ද්වි හේතුක. දෝෂේ නැතුව අලෝභය අමෝහ වෙච්ච නැති කියනවා ඒ ද්වි හේතුක. ඒක හේතුක එකක් නැහැ. එන මොහේ නැතුව කොහොමඩක්වත් කරන්න බෑ. ඒ නිසා මේව ඇත්තටම සමහර උත්තරින් පිළිගන්නේ නැහැ. ඒක කොහොම හරි සර්වඥාන්සේ දේශනා කරන ධම්ම චක්‍ර කියලා එකක්. අසුූපදේශ වාසෝච බුද්ධේශගත පුඤ්ඤත අත්ථ සම්මාපණිච්ච ඒකම් මංගලම උත්තර. ඒකදී මේ අත්ථ මේ බුද්ධේශගත පුඤ්ඤතා කියන්නේ පෙරකල පින් ඇති බව දී ඇති සාධකයක් වෙනස් කරන්නේ. ඉතින් ඒක පිළිඅරන් තියෙනවා. නමුත් ඒකට මේ මනින්ද මීට් එක තියලා ගිල්ල නෑ බුදුහාමුදුරුවෝ. කියනවාද නැද්ද කියන්නේ අපිට හිතා ගන්න තියෙන්නේ ඇති. කියලා යන ගය. ඒකයි කියන්නේ හැටි සංඥාව කියන්නේ. වෙලාදී නෑ කියන්න පටන් ගත්තොත් ඕන තරම් කරුණු තියෙන අපිට නෑ කියන්නේ. ඒකද බුදුරජාණන්ගේ කර්මීමේත සූත්‍රය ඉස්සල්ලාම කියන්නේ කරණීය අත්ත කුසලේන යන්තං සම්පදං අபிසමෙච්ච. අත්ත කුසලයේ හැදීම සඳහා යම් කිසි කෙනෙක් යනවා සක්කෝ හැටි සංඥාව තියෙනෝනේ ලහා ගහනකොටම තියෙන. يعني මම තින් කරලා තියෙනවා. මට දැන් තියෙන්නේ ඒක මතු කරගන්නයි කියන හැඟීම නැති වුණොත් ඒ කාලකන්ණි කියන හැඟීම ආවොත් ඒක බුදුරජාණන් වහන්සේ උදව් කරන්න බෑ. දැන් අපිට එහෙම නැහැ අපි දැන් ගවල් වල වැඩ නැතුව නෙමෙයි. ඔක්කොමත් කරන ගමන් ඉතිවන්න පුළුවන් තරම් දවස් දෙකක්වත් මෙහෙ වෙලාවල බණක් ටිකක්වත් අහන්න. මොනවා හරි කරලා කියලා කියන්නේ අර හැකි සංඥාව අපි දෙන්න තුන එකතු වෙලා ගත්ත එකක් නෙමෙයි. පුද්ගලිකව තනි තනි වැරද්දේ. එතනයි ඒකේ තියෙන අර නැවුම් ගතිය තියෙන්නේ. මේ අපි එක්කෙනෙක්වත් මෙතෙන්ට එනකන් එක්කෙනෙක්වත් දැකලා නැහැ. ඒක ඔක්කොමලා මේක දික්කෙilla තියෙන්නේ. ඒකේ සංඥාව ඇති කරගෙන ආඩම් කාගෙන කාගෙන කාගෙන ඉන්න දැන් අපි 11කට ආවයි තුහා මේවා ආශ්චර්යයි ලෝකේ. ඒක පාද ගන්න. ඒක ආයෙ දැන් කල්පනා කරන්න යන්න එපා අයියෝ මමත් අ හේතුකද දී හේතුකද අනම්මන මොකද අපි ඉතින් කියන්නේ රජ වංශෙන්මයි. අය මොකක්වත් නැහැ ඉහළෙන්මයි කියලා හිතාන ගියාම රතුණක් තමයි. ඒ යනකොට පුළුවන් තරම් බෑනේ මම තිබුණාට කාවිරි ඇටෝම් ගෙදර ගියා වගේ කන්න යන්න එපා. මම තමන්ට ඕනේ මතන බඩගින්න ගෙරෙන්න කලයි නතර. ඇහුන්න. මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රියක් කතාවක් නැහැ. කරණියන් අත්ත කුසලයෙන්. අපි මේ කරණීය මෙත්ත කුසල කියලා දාගෙන තියෙන්නේ අයන්නයි මයන්නයි එකතු කරනකොට මෙයන්න කරගන්න. ඒක ව්‍යාකරණ ප්‍රශ්නයක්. කරණියන් අත්ත කුසල. අත්ත කුසල කියන්නේ සුවසිද්ධිය. දැන් ස්වార్థය අරණියන් අත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙත්ත. තමන්ගේ අර්ථ සිද්ධිය කැමති කෙනා යන්නෝ සාන්තපදයකට යන්න කැමති නම් ඇති සංඥාව ගන්න ඕන උදු සූදුත වෙන්න ඕන. ඒ මනසට ඒක සාර්ථකම කාය ගැබකට යන්නේ. ඉතින් ඒකෙදි මෛත්‍රියක් කතා කරනවා. ඔව්. මට මතකයි කොහොම හරි මම කර්මමිත විතර කියපු බණේදී නම් මට මතකයි එකට එකට එකට එකට දවස් දවස් ඉස්සරහන්න සාකච්ඡා කරා. ඒ ටික ඇත්තට බලනකොට මේ විපස්සනා භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ කර්මයේ මෙතුකේ ඒකේ තියෙනවා මේකේදි පාන භූතති භවතාවරව අනවදේකා දීගාවයේ මහන්තාව මන්තිමාරක කාණගතුලා ඒකල කියන ඒ සත්තුන්ට මොනවාද ලස්සනට කියනවා කෙනෙක් කෙනෙකුට වෛර නොකරවා. කෙනෙක් කෙනෙක් පහත් කර නොසලකාවා කියලා විප්ලව මහත් වූ මෛත්‍රී හිත පතුරු. නමුත් මුලින් පටන් ගන්න විපස්සනා. අනෙමෙත් කුසල සූත්‍රයේ ඔය ඇත්තටම ලංකාවේ විතරයි මේ මෛත්‍රී භාවනාවට උගන්වන්නේ. අනිත් මේ මේ බුදුමගාමීදී ඒකත් උගන්වන්නේ විපස්සනා පැත්තට. විපස්සනා කරනවා කියලා කියන්නේ නැවත જાතිය නෝපදින තත්ත්වය. ආයෙත් ආයෙත් අබකට යන්නේ. හරියට වැඩේ කරනවා. ඔය ඊට ඊට ඔය හොඳ සූත්‍රයක් තියෙනවා මෙත්තා සාගත සූත්‍රය කියලා මේ සංයුත්තනිකායේ ඒකෙදි දරුවචනාංශය පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා මෛත්‍රිය නිවන් දකින්නාට එක්ක. නම් කිසිනේ නිවන් දකින්නාට මේ ජීවිතේ සතුටින් මුහුණ දීම සඳහා මෛත්‍රිය කරන්නේ. හැබැයි ඒකේ නිවන් දකින්න පුළුවන් බව පෙන්වන්නේ නැහැ. ඒකේ ඉතින් යනකම් ගමන් පහසුව පිණිස අහුඳ සොකම් සොබරක් දාගත්තා වගේ වාහනේ. ගමන් පහසුව තියෙනවා. ඒක ලියලා දෙනවා මෙන්න මේකයි අන්‍යාගම් වල තියෙන මෛත්‍රිය අපේ වෙනස. අපි මේ ගමනේ පහසුව පිණිස මෛත්‍රිය කරනවා මිසක මෛත්‍රිය අවධානයේ වශයෙන් බාර ගන්න. හැබැයි ඒකෙන් ගිහිල්ලා යන්න පුළුවන්කම තියෙනවා කටුකොහල් අතෙන් යනවට වැඩිය ලේසි ගමන. මයිටි කරගෙන. නෑ ඒකට මේ මේ මයි විපස්සනා පැත්තෙන් උත්තර දෙන්නේ බොහොම නිකන් මේ ප්‍රයෝජනේ සලකලා. ඒකෙදි කියනවා මේ මෛත්‍රී භාවනා කරන්නේ ද්වේෂ චරිතයක්. ඒකේ වලා තියෙන්නේ වෛර නොතු වේවා කියලා. බුද්ධානුස්සතිය කරන්නේ නිතරම ඇකිලිච්ච චරිත බුබුදවලන්න. අසුභ භාවනා කරන්නේ රාගේ චරිතයගේ රාගෙ නැති කරන්නේ. පරණානුස්සතිය කරන්නේ කල් දාන වැඩි පස්සේ කරන්න පුළුවන් කියන කටියට උත්තරයක් දෙන්න. ඒ නිසා මෛත්‍රී භාවනා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ද්වේෂ චරිතයක්. ඒ නැත්නම් ගමන යන්න බෑ. මේ ද්වේෂේ නැත්තම් අපි කියන්නේ ප්‍රകൃතියෙන් අපි ද්වේෂ චරිත නොවේ නම් අනිවාර්යයෙන්ම මෛත්‍රී මෙච්චර වෙලා කරන්න ඕනේ කියලා ඒක එහෙම කියන්නේ. නමුත් සාමාන්‍යයෙන් කියන ඉඳගෙන අපි දැන් බුද්ධ වන්දනා කරනවා යම් ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේගේ ගුණ නෙමෙයි අනුගමනය කරන්නේ උන්වහන්සේගේ අරහන් ආදී ගුණ අපි සිහි කරනවා. සීකල වාඩි වෙලා මම වෛරවත් නැත්තේ කියලා කියලා ඉන්න කයට හිත දාලා බලන්න මම මේ කයට සැප දීලාද තියෙන්නේ. කය කියන දැන්න සමීපෙද. මම මේ කයත් එක්ක ඉන්නකොට අනික් කයත් එක්ක ඉන්නට වඩා සැපක් දැනෙනවද? ඒක තමයි මෙතනදි සක්‍රියමයි තියෙන්නේ. ඉඳගෙන ඉන්න 3 4ක්ම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක මට මම දැන් මෙතන ඉන්නක හැපක්ද? උගදිනකොට ඉන්න බෑ ඔය අර මම කඳුකට භාවනා කරන වෙලාවදී මම කියෝපි එක මේ මම එක තැනකදී සතුටක භාවනා කරා ඒ ස්වාමීන් වහන්සේ යුද්ධ යුද්ධයට මේ කොහෙද වියට්නාමයේදී ඇමරිකන් සෙබලේ ඉන්න උක මහත හඳු ආදී කලිසරයි කලබලයි ඇතුලෙන් අන්තිම මේ බෝල විකාමත්ම සෝදි කරකැපි ඉතින් හරිම ගොරෝසුයි එතකොට එනකොට පොළවේ දූවිලි විහිදෙනවා. ඒක හරිය සාන්ත මිනිස්සයා. ඒ හැමදෙත් එක ඔය මෛත්‍රී භාවනා ගැන කතා කරලා ඔය පස්සේ වුණා විපස්සනාවෙත් දෙන්න කරා. එයා කියනවා ඇත්තලාම මේ ඉබෙතන් ලාම කෙනෙක් එක්ක ඇමරිකාවේදී ඊට පස්සේ එයා මේ ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දුන්නා කියලා මෛත්‍රී කරා. ඉතින් ඒකදී එයා හිතාන්නේ මෛත්‍රී කියලා ජීවිත සත්‍යය හොපත් ඒවා කියන එක. හරියට කියලා කියනවා ඉස්සල්ලාම හරි කමන්නේ උඹ උඹට මෛත්‍රී කරපන් කියලා. ඒ කියපු වෙලාවෙම ඒක වැදුනලු දවස් තුනක්ම ආඬපු කෙනෙකුයි. කවදාකවත් මම මංකෙක් ඉඳලත් නැහැ. ඒක ආවට පස්සේ ඉතින් ඒ ටිබෙට් ලාමක් කිව්වලේට කරන්න දෙයක් නැහැ. මොකද ඇක්චුලි තියෙන්නේ අර සතුන් මරපේවා හොරකමේ. යුද්ධෙට ගිහිල්ලා කරපුවා ඔක්කොම රට වෙනුවෙන් කෙරුවා කියලා මෙකෙත්ටි. අන්තිමට සම්මන්ත හිත දානකොටම තේරිලා දෙන අනේ ඒ මිනිස්සුත් මේ ජීවිතේ ඒ වගේ කැමති නේ කියලා. ඇඳිල්ල මොන විදිහෙම නැත කරන්න බැහැ. ඊට පස්සේ කියනවා දැන් උනත් එහෙම මෛත්‍රී කරන්න හදනකොට ඒ අර ඉමෝෂන් එක එනවායි කිය. ඒ නිසා අපි ඇත්තටම අපේ ජීවිතේ බලනකොට මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න නම් අපි සමාජයට එක චිත්තක්ෂණයක්වත් අපිත් එක්ක නැහැ. අපි මේ අනුන් ගැන කල්පනා කරනවා, කොරන්න කියන දේවල් කතා කරනවා, වෙන විදිහට කියනවනම් you are trying to live but never living. ජීවත් වෙන්නේ නැහැ, ජීවත් වෙන්න උත්සාහ කරන විතරයි. ජීවත් වෙන්නේ මම දැන් මෙතන ආවෙලා තමයි. ඒකට විපස්සනායෙන් ඉන්න පුළුවන්, මෛත්‍රියෙන් ඉන්න පුළුවන්. කියලා දෙනවා නේද? නේද? ඒක දෙන්නම්. නෑ ඇත්තටම මේ අදත් කවුද කියන්නේ ශ්‍රී ලංකෙත් ඒකයි තියෙන්නේ. උදාහරණ කියලා නෙවෙයි. මොකක් ඉතුරු කරන්න ඒ විදිහේ දායම් කරගන්න ඉවර කරනවා. ඒ ආර්ථික தත්ත්වේ. මොකද මෙහෙම එකක් තියෙනවා මේ මම මෙසි ගනකොට ඉතින් ප්‍රොෆෙසර් බුද්ධාමන ගොඩක් කියවලා තියෙන. එයා කියනවා මේ හුඟක් දියුණු නැත්නම් මේ හුඟක් සුකොබ්බෝගේ තත්ත්වවල ඉන්න මිනිස්සුන්ට බුද්ධහම වගේ ධර්මයක් කියලා දෙන්න ගියා මොන විදිහකට තේරෙන්නේ. යම් ප්‍රමාණයක් දුක තියෙන පරිසරවල තමයි තියෙන නිසා මේ අපේ ලංකාවේ හුඟා ස්වර්ණම යුගයේ තියෙන කාලේ මිනිස්සු down to earth ඉඳලා තියෙන ඉඳලා ජීවිතය හම්බ කරන කන කාලයක් තිබිලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ බාහිර සුඛභෝගීකත්වයට වැඩි වෙනකොට මේ ධර්ම නිකන් මේ යාල් පැනපු ධර්ම වගේ බත් පාටපත් වෙනවා. ඒක නිසා වෙස්ට් එකේ ඇති කියනවලු ඒ උඹලාගේ බුද්ධහම ඔච්චර සාර ගන්නක් බාටපත් වෙනවා කියලා කිව්වට බුද්ධහම තියෙන හැම රටක්ම දුක්පත් කියලා. කිසිම දවසක නැගිටලා ගන්න බෑ දෙවියන්. ඒක බුද්ධ ධර්මමයි දුප්පත්කමයි නිකන් එකට යන ධර්ම දෙකක් කියලා. නමුත් බුද්ධ ආගමෙන් මේ ප්‍රශ්නේ අනිත් පැත්තට නගනවා. යේසුස් වහන්සේ කියපු ධර්මතාවයේ තියෙන බටහිරටේ යේසුස් වහන්සේ කියලා දෙනවා උඹේ තියෙන අන්තිම සතෙත් දාන දෙනකන් අන්තිම කුප්පක් දාන දෙනකන් උඹගේ හිසෙක් නෙවෙයි කියලා. ආන උඹල එහෙම කරනවාද කියලා. ඒගොල්ල කරන්නේ නැහැ. ඒ නිසා මේ දෙක අතර තියෙනවා මොකද්ද? අල්පේච්ඡතාවය කියලා කියන දුප්පත්කම කියලා කියනවනම් අල්පේච්ඡම නම් තමයි. තන හතරේ ගන්නේ භාගයක්. භාගයක්ම තැන්පත් කරන්න භාගයක් ඥානට යොදවන්න භාගයක් ව්‍යාපාරවලද නෑ ඔය භාගයක් ඉතුරු කරන්න භාගයක් ව්‍යාපාර දියුණු කරන්න භාගයක් හැමර ගන්න මේක අන්තිම කියන අලග්ගා යොබ්බනේ ධනං අචරිත්වා භ්‍රමචර්යයන් කියන්නේ යෞවන කාලේ හොඳට ධනෙ ඉතුරුවේ නැත්තම් එතන ආධ්‍යාත්මයක් දියුණු කරගු නැත්තම් මාළු නැති විලක් ගාව ඉන්න නාසිරිච්ච කොස්වා වීමක් වගේ නිකම්ම නිකම් මැරලා යනවා ඒක බුදුරජාණන්ගේ ගායන අභියෝගයක් දීලා තියෙනවා තරුණ කාලේදී ඉගෙන ගන්න. ඉගෙන ගන්න හම්බ කරපන්. ඒ වගේම ආධ්‍යාත්මික පිටු කරගන්න. ඒකත් දෙකම එකතු වෙච්චාම මේ සුඛභෝගීත්වය කියලා කියන්නේ සැප කියලා කියන්නේ වස්තු වලින් නෙවෙයි ඇතුළත තියෙන දිරිච්ච ගතිය. නැත්නම් ආත්ම සම්පatti කරගතිය ආඩ්‍ය වෙන වයසට යන්න යන්න දුකක් කරදරයක් වෙනවා. දැන් අපි බලන්නේ ඒක බැංක් account එකෙන්නේ. ඒක නැත්නම් ඒ ඒ ඒක බුදුරජාණන් වහන්සේ ගණන් ගන්නෑ මොකද මේ මේ විජාසත් රජුගේ සමන්දරේ කොසල් රජුගෙනයි. ඒ කොසල් රජුගේ ඇවිල්ලා බලනකොට එයා බුදුරජාණන් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ කොටු ගන්න දැන්දිනේ ඒවට ආරක්ෂක සුරකාවල් තියාගෙන සම්පූර්ණ ආරක්ෂා කරලා රාජ නිදා ගන්න කාමරේ සම්පූර්ණ ආරක්ෂා කරලා හොඳට ආරක්ෂා කරන හිත කවදාවත් මම නිින්ද යන්න බඩ දන්නේ. ඔව් වහන්සේ මේ ගහක් ඇතුළේ වැඳගෙන මොනම ආරක්ෂක ක්‍රමයක් අත්වත් නැහැ. දෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ පැහැදිලිවම කියනවා ඒකට හේතුව ওই ආරක්ෂක නිලධාරිවත් කොටු තාප්පවත් නෙවෙයි. ඇතුළත පිළිලන ඉතින්. ඉතින් ඒක මත අරඳා පවතින්නේ අපිට මේ හම්බෙලා තියෙන ජනාධිපති ආරක්ෂක අංශයයි අනිත් ආරක්ෂක අංශය අනම්මනම් හොරි නෙවෙයි. ඇතුළත ගන්න ඒ වගේ තමයි සුඛෝභෝගී දේවල් පිළිබඳවත් දෙන අර්ථකතනේ මේ ලෝකේ අපිට උගන්ලා තියෙන ආර්ථික විද්‍යාවෙන් කියන්නේ. මෙතන ගන්නේ ඇතුළෙන් එන්නේ. ඒක හරි අමාරුයි මේ ටෙස්ට් එකේදී ඒක නිසාමයි බුද්ධ ආගම ආදමේ හීලින් එකක් වඩපත් වෙලා තියෙන ප්‍රිවෙන්ටිව් දෙයකට වැඩිය ප්‍රිවෙන්ෂන් පැත්තට ගියොත් ටෙස්ට් එක අඳුරන්නේම නැහැ. කවදාකවත් මේ බුද්ධ ආගම තියෙන්නේ මේ සංසාරතාය නොඑන්න කියලා කිව්වොත් කවදාකවත් ගන්න. දැන් ලංකාවේ වුණත් නිවන් ලබන්න කැමති පරිණිරවාණයට යනවා කිව්වොත් අඳු. දුර්ජනන්සේ පරිණිරවාණයට කියන දේ දැකලා ඉසాత වැදගෙන ගන්නවා අයියෝ බුදුහාමුදුරුවෝ මලා කියලා. නිවනට ලැබෙනවා කියවම කියන්නේ තව ටිකක් අකා ඉන්නත් පුළුවන් නිවනක් තියෙනවා ඒ ඉර්ධි ප්‍රාතිහාරය පාන්නත් පුළුවන් නානාකෝ ඒකට කැමති නේද පරිණිරවාණය කියන්නේ ඊයරාව මොකේද මේ චූල සත්‍තික සූත්‍රයේදී ඒ කියන පරිනිබ්බුතෝ අහං පරිනිබ්බුතා පරිනිබ්බුතස්සායන් ධම්මං දේසිතාන මම පරිනිර්වාණයටපත් වෙලා පරිනිර්වාණයටපත් කිරීම පිළිබඳ ධර්ම දේශනා කරනවා කියවම සූසයිඩ් බොම්බත් ලහනවා ඒක මම වෙස්ට්න එකට ගන්න බෑ නිෂ්ප්‍රපංච කතාවත් හරියට ඉහිර වෙනවා. යාම හරියට ඉහිර වෙන නිසා බුද්ධාංග ඒකයි අයින් කරලා තියෙනවා මේ. මුල ෆේස් වැලිය එකක් ගන්න ලස්සනට හදලා ඉදිරියට කරන්න ගිහිල්ලා අර කැලේ හැල්ල ගැතියක් තියෙනවා. මම හිතන්නේ ඔය වගේ හුවා කැලෙන්ඩරේ කතෝලිකාවෙන්. ඇවිල්ලා තියෙන්නේ දැන් අර දිලිසෙන කැලේ විතරයි. ඒ කියන්නේ ඇත්තටම දෙකේ තියෙනවා එක වෙලාවකට අපිට එකනේ කරන්න පුළුවන්. කුසල් කරනවා අකුසල් වෙන්නේ නැහැ. ඉපදෙන පැත්තෙන් බලනවා. ඒ වගේම කුසල් විපාකයක් එනකොට අකුසල් විපාක ප්‍රතිසන්දීමේ අවස්ථාව නැති වෙනවා. ඒක නිසා මේක මේ ඒක මේ විදිහට උපමාවක් දීලා තියෙනවා. ඒක මේ තමයි ටිකක් හිතාගන්න අමාරුයි. සර්වඥාන්සේ කියනවා මට පේනවා මේ මිනිස්සු මේ ලෝකේ හතර જાතියක්. එක જાතියක් ඉන්නවා ගොඩාක් පින් කරනවා ඒක හරි කරදරකාරී ජීවිතයකට. තව සමහරක් ඉන්නවා ගොඩාක් පින් කරනවා හරි සපටකටද. තව සමාජයක් කියනවා බොහෝම නිහින ගත කරන ලස්සන ජීවිතයක්. තව සමාජයක් කියනවා නිහින ගත කරන නිහින ජීවිත ගත කරන. ඒකට හේතුව මේ කුසල අකුසල නෙවෙයි ඇත්තේ. ඒකට උපමාවක් දෙන්නවා. කුඩාක් වතුර ගංගා නම් ගංගා නම් වතුර ගොඩකට දුමු කැටයක් දැම්මද දුමු කැටයෙන් ඒ වතුරට දුමුරසක් ඇති කරන්නේ නැහැ. හොඳ පුංචි පීරිසයකට වතුර දියලාලියක් කරන ඒකට ලුණු කැටය දැම්මොත් ඒ ලුණු රහ හොතට වදිනවා. ඒ නිසා ගොඩාක් පින් කරන කෙනෙක්ගේ පොඩි අකුසලයක් වුණාට ඒක මකලන්නේ. ඒක ගොඩාක් පව කරන මිනිස්සේ පොඩි පිනක් කරාට ඒකත් මකලන්නේ. අර concentration එක dilution එක නිසා. ඉතින් ඒක අපි හිතන්නේ අපි හිතන්නේ මේ මේ ප්‍රමාණ වෙන වෙනම හම් වෙයි කියලා. අරුවත්නක ඔක්කොම දිහා බලනකොට පේනවා පුංචි වතුර ටිකට ලොමුකට දාපුවම වගේ සමහරුන්ට මේ පුංචි දිනක් කෙරුවත් විශාල ප්‍රතිඵල දෙනවා මොකද ඒ ජීවිතේ පින්බර ජීවිතය. ඒක ධර්ම එකතු වෙච්චහම දිනු වෙනවා. ඒ ආනන්දරිය අවුල ගන්න කියනොත් ඒක ආත්මය බල දෙන්නේ. ඊගාවාත්මේ අනිවාර්යම අපායයි. ඊට පස්සේ ඉවරයි. ඔව්. ඒ කියන්නේ ඡාගානුස්සති භාවනාවට. ඡාගානුස්සති භාවනාව කියලා තමන් කරන ලද පින්වත් දානයක් නැවත නැවත සිහිපත් කිරීමේ ඒ දාහනේ චේතනා තුනක් වෙනවා පූර්ව චේතනා නූතන චේතනා අපර චේතනා කියලා. ඒ අපර චේතනාපත්ත නිතර නිතර යනකොට ලම්බ වෙන ආනිසංසය තමයි මේ ආත්ම සන්තුෂ්තිය. දත්වාච අත්මනෝ හෝති. ආත්ම සන්තුෂ්තිය තමයි ෆ්‍රස්ට්‍රේෂන් එකේ විරුද්ධ වශයෙන්. ෆ්‍රස්ට්‍රේෂන් වෙලාදී ආත්ම අනුකම්පාව සහ ආත්ම නිෂේධනය. ආත්ම සන්තුෂ්තිය කියලා කියන්නේ අපි කාට හරි මට පුළුවන්. හරි මම මෙවසර දීලා තියෙනවා කියන එක ඒක නැවත සීකරන්න සීකරන්න ආත්ම සම්පූර්ණ වෙනවා. ඒ නිසා ඒක මේ මේ වෙලාවේ හල්ලි ඕනෙත් නැහැ. මේ වෙලාවේ කොහොමද යන්න ඕනද කියලා දීපු දේ නැවත නැවත අනුමත කිරීම. ඒ නිසා අගේ කෙතිමේ අර කුසලයට හා සමාන දෝංකාරයක් එන්න පටන් ගන්නවා. ඒක ලේසි නෑ. ඒක වාක් නෑ. ඉන්නට බුරුදු වෙච්ච එක තමයි ඒ ක්‍රමේ දන්නේ. ඒ නිසා මේ වෙලාවේදී නොකලත් කරපු පිනක් කල්පනා කරගෙන ඉන්නකොට අර පින් පරිහරණය තමයි හිතෙන්නේ. ඔව්. ඉතින් දැන් වයසක මිනිහෙක් නෙමෙයි කියලා දී තනින්. දැන්ද පටන් ගන්න තිබ්බනම් හොඳයි. ඔව්. වතුරට වතුර අයි ඒ කියන්නේ නෑ අතරම ධම්ම සංගණිකාවේ සමාන වචන වලට පෙන්නන්නේ. මන, චිත්ත, විඥාන, මන ආයතන ඔක්කොම සමාන වචන වලට පෙන්නනවා. හැබැයි අර මේ මේ කවුද මේ ඥාන කියාම ගිරේ මේ පිටකේ ඒ ශාස්ත්‍රීය වරහතනාන්ත කියන පොතේ මේ ශාස්ත්‍රීය මහායාන තේරවාද ඔක්කොම බලලා මේ එක එකක තියෙන පුංචි පුංචි shades of meaning පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේව ඔක්කොම නිකන් අපි දාගත්ත ලේබල්ස් ටිකක් නේ. ඒ ලේබල් වලින් සත් තියෙනවද නැද්ද කියලා කියන එක ඉතින් එක එකනාගේ හැටි හැබැයි ඒ යොදන යෙදුම් වල හැටියට. සරුවචනසේ යොදලා යෙදුම් වල හැටියට සමහරු මේකට සෑහෙන උත්සාහයක් කරන් තියෙනවා. නමුත් සරුවචන වහන්සේම දේශනා කළා තියෙනවා මේ තුනම සමාන පදවි කියලා. ඔව් ඔව් ඉතින් ওই වචන අම්මා පාවිච්චි කරනවට වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට වෙන ප්‍රශ්නයක්. හිතේදී හඳුනා ගන්න එක දවසක් කියලා තියෙන විද්‍යාව මේකේ හිතවිල්ල කියන එකට කවදාකවත් හිතවිල්ලක් අඳුරන්න බෑ. විඥානයේ කවම දායකත් විඥානය ආවෝද කරන්න බෑ. ආවෝද කෙරුවොත් විඥානේ තියෙන්න බෑ. දැන් මේ ඔය කතා කරන්නේ හිතවිල්ලක් තමයි. ඉතින් හිතවිලි කියලා එකකට ඇහැට ඇහැ දකින්න බෑ. දැන් හිතවිල්ලක් කොහොමද හිතවිල්ලක් ආවෝද කරන්නේ? ඒක මේ ලෝකේ ප්‍රත්‍යදයක් නෙවෙයි, සත්‍ය දෙයක් නෙවෙයි. නමුත් අපි සංසන්දනාත්මකව කායනුපසනාව මෙහෙම නම් වේදනානුපසනාව මෙහෙම නම් චිත්තානුපසනාව කියලා ගත්තට ඒ හිතවිලි සහිත හිත කරපොපංච සහිත හිතක හිතවිලක් අවුල දෙන්නේ හැටි අකාමකා විහිලා තියෙනවා. ඒක හිතවිලි වලින් හිතවිලි අවබෝධ කරන්න බෑ ඇහැට ඇහැ දකින්න බැරුව වගේ. ඒක හොඳටම ওই නාගර්ජුන පාදෙන්ගේ ওই මධ්‍යම කාර්යකාවේ පුදුමාකාර විදිහට විස්තර කරලා දෙනවා මේ ලෝකේ තියෙන දැනුම ඔක්කොම ලෙඩක්. ලෙඩක රෝග රෝග ලක්ෂණය. රෝග නැත්තම් දැනුමක් නැහැ හිතවිලිත් නැහැ. يعني විඥාන අනිදර්ශන මට්ටමට ගිලෙද්දී හිතවිලි නැහැ. එතකොට හිතවිලි අඳුර ගැනීමක් අවශ්‍ය වෙන්නේ. අපි යන්න ඕනේ හිතවිලි නැති තැනට නම් ඉතිවිලි ගණන් කර කර ඉඳලා හිතේ අවශ්‍යන එක මම දන්නේ. මගේ දිහිද්ද වෙනවා. නාට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දැස මම දැක්ක ප්‍රශ්නකුත් අහලා තියෙනවා හිතේ අඳුරා ගැනීමේ ප්‍රශ්න. එතන අපි ඒලත් ඒ වෙලාවේ නැති මතක් කරගන්න. ඒ තමයි මේ අද ගත්ත සූත්‍රය ඒක තමයි මම මතක් කරේ. අපි සතියෙන් වැඩ කරගෙන යනකොට අපි එන එන අරමුණට එන තාලෙට මුහුණ දෙන්න උත්සාහ කරනවානේ. එතකොට අනිවාර්යයෙන් කෑම මේසේ දීලා ඉඳගත්තට පස්සේ ඒකෙදි අපිට මේ ප්‍රෝජනේ හලකලා අපි කනවද? එහෙම නැත්නම් අනුන් දීපු නිසා ගොඩක් කනවද? Taman නිසා ටිකක් කනවද? හරි මේ කියන දේවල් කෑමත් එක්ක ටික ටික එන්න පටන් ගන්නවා. ඉස්සර මේක හිතන්නේ කතා නොකළ දේවල් ටේබල් මැනස් නෙවෙයි කියලා. දැන් නෑ දැන් මේක කිසිම වෙනකට වඩා ටිකක් ඉස්සර කළා දැන්. අඳුමක් අඳිනකොට ගමනක් යනකොට තේරෙනවා මේ දේ කරන්න මේ ප්‍රෝජනේ තේසද? නැත්නම් පුරුද්දද? නැත්නම් අල්ලපු ගෙදරට ගෙන්නන්නද කියන වෙනකට වඩා තේරෙනවා. ඉස්සරහට හිතුවේ ඒක මේ නරක දෙයක් කියලා. දැන් අපි දන්නවා මේකේ හීලින් ඉෆෙක්ට් එකක්. මේ ලෙඩක් වෙනකොට වේදනාව දිහා බලලා ඉක්මනට දෙහෙත් ගන්නවට වැඩිය ඒක බලමු. මොකාටද එන්නේ කියලා. කියලා ඒකට පොඩි අවස්ථාවක් දෙන්න පටන් අර ගන්නකොට වංචනික ධර්ම තාම 95ක් වැඩ කරනවා. නමුත් පහක විතර එළියක් එන්න පටන්. වංචනික ධර්ම කියලා කියන්නේ ප්‍රවර්තක දෙයක්. ඒ කියන්නේ පිනුමෙන් හොඳයි. නමුත් අනිවාර්යයෙන්ම නරක ප්‍රතිඵලයක් දෙයි. සාදුපහයක් වශයෙන් කියනවා නම් දිවැඩිය කාර්යයට සීනි කන්න තියෙන ආසාව එයාට බලකන්න බෑ. අනිවාර්යයෙන්ම එයා හිතනවා මේ ගෙදර මිනිස්සු මට සීනි කන්න දෙන්නේ කන්න දෙනවනම් මට කරන ලොකු උදව්ව කියලා හිතනවා. නමුත් ගෙදර මිනිස්සු දන්නවා කෑවොත් කොහොම ඉවරයි. ඒ වගේ අපි මේ මේ රූප බලන්න තියෙන ආසාව යම් කී ප්‍රමාණය රූප දෙන්නේ නැත්නම් ඇහි වැඩ නැත්නම් ඇහඳ වෙනවා. ඒ නිසා රූප යම් ප්‍රමාණයක් ඕන. මොකද එකක් දෙන්න කවදාක සීමාවක් වෙන්නේ. කරගෙන කරගෙන ගිහිල්ලා සීමාව පනිනවා දන්නේ නැහැ. ඊට පස්සේ ඒ රූපේ නිසාම කාමය ඇති කරනවා, ඒ නිසාම ද්වේෂය ඇති කරනවා. ඊට පස්සේ දවස පුරාම ප්‍රශ්න ඇති වෙනවා. එතන සීමාවක් තියෙන මූලික අවශ්‍යතාවන් ටිකක් තියෙනවා. රුකබ්දනය කියලා කියන්නේ කවදාකවත් අන්නේ අවශ්‍යතාවය සහ අති ප්‍රතිශෝක්තිය. නැත්නම් සුඛෝපභෝගී අතර සීමාව දන්න එකම තමයි තියෙන්නේ. පටන් අරගන්න ඇත්තටම සාධාරණයි. ඇත්තටම අවශ්‍යතාවයයි. නමුත් අර මල පණින වෙලාව, ඉවර පණින වෙලාව අපි වන්තිනිකයි. ඒක අපි අපේ වාසියට කල්පනා කරන්න ගියාම හැමදාම පැටලෙනවා. සතියෙන් කරන්නේ ගිහිල්ලා ටික වෙලා තියාට පස්සේ හරි තේරෙනවා. මොකද්ද කියන්නේ මේ සික් සෙන්සර් එකට තේරෙනවා මොකද්ද අප්සෙට් කියලා. මේ හරියට කියන්න බෑ. අනිද්දා මේ තව දිනකට තව දිනකට කියනවා මෙන්න මෙතනදී ඒක නිසා වෛද්‍ය විද්‍යාව කියනවා කෑම ගන්නකොට දිවම තෝරනවලු Tamanට අවශ්‍ය දේ. උපහාරයක් තමයි උණ හැදිච්චාම කන්න බෑ. දිව දිව චිත් වෙනවා. පීචීදි කෑවොත් අජීර්ණ වැඩි කරනවා. ඒ වගේම ලෙඩ වෙනකොට හන්දිපත්තු දා වෙනවා. ඒ කියන්නේ දඟලන්න එපා දැන් දීවේක ගන්න. අපි ඔය පන්නගෙන ගිහිල්ලා වෙන විදිහට දඟලන්න පටන් අරගත්තොත් අර දින ඔක්කොම හන්දිපත්තු දා වැඩි වෙනවා. ඒ නිසා අපි හොඳට සංවේදී නම් දිවෙන්න කියන්න පුළුවන් කියලා උඩ පොතක් කියලා තිබුණා ප්‍රොෆෙසර් ලීවින් සිල්වා දිවෙන් සිය තිනසා ගැනීම. ඉතින් ජීවෙන් එන දේ සංසිඳෙන්නේ නැතුව ඔහි ගිලිනවා සුදුර පිටිමැටි ගිලිනවා. ඊළඟින් ගිල්ල ගන්නකොට උඟා අවශ්‍ය වැඩි ප්‍රමාණයට වැඩි අරගෙන අත්‍යහාර අරගෙන මොකද අර නිතරම දිව කන්සල්ට් කරනවා. කන කන පිටක් පාස දිවත් එක්ක ගඳුනන එයා රිටියුස් කරන මාර්ගය. ඒ කියන්නේ ඇඟට ඕනේ නැහැ කියන්නේ. අන්න ඒ වගේ වංජනික ධර්ම වලට යන්න බැරි අත්දැකීම නිසා. එහෙම නැත්නම් මේ අධික තණ්හාමාන නිසා. හරි ප්‍රകൃතියට එන්නේ දෙන්නේ. එනකොට ඒක අකමක මේක මගේ රුචිය. මේක මම අහලා තියෙන දේ. මේක මගේ අනාපෘත ඉස්තේන කියලා අර අව්‍යාජෝ ප්‍රකෘති අකමකාගෙන කොළමලකම ඉස්සර. ඒක වංචනික දහම රජ රජෙක් ලගන තියෙනවා. නමුත් අපි හැමදාම කොච්චර අපි මෝඩ මෝඩදාට වංචනික ධර්ම වලට හදිලා හිටියත් ඊගාව චිත්තක්ෂණේ අපිට chance එකක් හම්බ වෙනවා. හැමදාම වංචනික ධර්මද නැද්ද කියලා බලන්න අවස්ථාව දෙනවා ඔලොමලකම නිසා පිප්පන්. ඒකට මේ නිදර්ශනයක් කියනවා මේ මම හිතන්නේ ඒක හරියට ඔප්පේද මම දන්නේ මේ නයි වෛද්‍ය විද්‍යාවේ ECG ප්‍රෙෂර් චෙක් කරනවා. ඒක කවුරුත් අනිවාර්යයෙන්ම කරනවානේ. ECG ලෝකේ තියෙන හරියෙන් 99%ක්ම කාදාකත් රිපෝට් වෙලා නැහැ. මොනවාක් නැහැ කියලාම තමයි කියන්නේ. ඒකට ECG ගත්තේ නැත්නම් ඇඟට නිකන් උනවා. ඒ ડોක්ටර් හවුතු. ECG ගත්තා නම් ડોක්ටර් හොඳයි. ඒක නලාව තියලා බලනවා නම් හොඳයි. ප්‍රෙෂර් බලනවා නම් හොඳයි. ඉතින් මේ ගැන දැනගෙන එක්කෙනෙක් කරලා තියෙනවා පොලිමේ ප්‍රෙෂර් බලන්න යන්න ඉන්න ලෙඩුන්ගේ ප්‍රෙෂර් බලන එක නේ කරන්නේ. එයා යා ප්‍රෙෂර් බලුවට පස්සේ ප්‍රෙෂර් එක බලලා තියෙනවා. එන කට්ටිය විදියට ප්‍රෙෂර් එකේ 30ට යනකොට ප්‍රෙෂර් නැතිලු. අර බලපු නිසා ටෙන්ෂන් එක බහලා. ඉතින් ඒකකොට තේරෙනවා මේ මිනිස්සයා යනකොට ඇත්තටම ප්‍රෙෂර්. කොළුමේ දැන් ડોක්ටර් එනකම් බලාගෙනකොට ප්‍රෙෂර් නගිනවා. දැන් ප්‍රෙෂර් බලලා ඉවරුනානේ. බෙහෙත් තව දීලා නැහැ. යනකොට බලනකොට ප්‍රෙෂර් නැහැ. මෙන්න මේ වගේ අපි පෙරහැරට යන්න ඉස්සල පෙරහැරයි ඊට පස්සේ පෙරහැරයි බලනකොට සම්පූර්ණ දෙක. දැන් අපි හිතන්නේ මේක රික්‍රීෂන් හෝල් එකක් කියලා. දැන් මඟුල් ගෙදරක් හිට තියෙනවා නම් අද කට්ටිය ඇවිල්ලා කොච්චර මේක සරසනවාද කියලා. හරිදලා යනකොට මොකද කරලා යන්නේ? හරි හේම දාලා යනවා. ඊගාව කට්ටිය එනවා අර හේරම ගලනවා. ගලව ගල අයින් ගත්තත් කරනවා අලුතෙන් හදනවා. ඊට පස්සේ අර ගියාට පස්සේ දැක්කේයි ඒකට අකල්පයයි අපි එනකොට තියෙන ආකල්පය දිහා බලනකොට මේ හෝල් එක විහිින් මේ හෝල් එකට කතා කරන්න පුළුවන් නම් මොනවා කියයිද කියලා හිතෙනවා. එනකොට මං වෙන කොච්චර සාදර දිනක හරදලා ඔක්කොම කරලා යන්නේ අන්තිමේ කුණකන්දල් සේරම දනබල පුළුවන් නම් හොදගන්න බැකන් ගහින්න දමලා ගාලා යන්නේ. මේ වගේ තමයි කණ්ඩ ඉස්සලයි කණ්ඩපත්. හොඳටම බඩේ බඩ යන්ත්‍රයත් බඩ තද වෙලා ඉන්නවා බඩේ ගියාට පස්සේ බලන්න මොකද වෙන්නේ. අපි ගණන් කර ඉන්නකම්ම කිව්වේ මේ ලෝකේ සබ්බ නෑ. යා කතරික මනසේ එකම හැප දෙකයි තියෙන්නේ. කක්කබර වෙච්චාම කක්ක කරන්න හම්බ වෙනවා නම් මූත්‍රාබර වෙච්චාම මූත්‍රා කරන්න හදනවා ওই දෙවිය හැපක් නෑ. ඇත්තනේ අපිට කඩ වෙච්ච එක නමුත් ගියාට පස්සේ මොකද හිතෙන්නේ බලන්න. ගන්න දෙයක් නැහැ. නමුත් ඉස්සලා නම් හිතෙන්නේ අපි යම් මේ මේක මේිට වැඩිය ලොකු මාලිගාවක් නැහැ টয়ලට් එක. එළියට එනකොට ඒක නිසා කුමාරතුංග මුනිදාස්තුමා කියලා කියනවා රලක රලක රසය රල පිටුමෙන් හමාරයි මලක සුවඳ මල පිටුමෙන් හමාරයි ඉරක නැගුම ඉර නැගුමෙන් හමාරයි මේ තේකම ඔක්කොම තියෙන්නේ බලාපොරොත්තු කියන එක. ඉවර වෙච්ච ගමන් අපි ඒක දක්වන ආකල්පදියා බලනකොට උතුමයි. එන තමයි වංචනික ස්වරූපේ. අර මුලමෙදාග බලනවා කියන එකේ අදහස උත්තර මොනවාද? අපි එන්නේ ඉස්සෙල්ලා කියන ආකල්පේ බලන්න. ඒක හිඳිනකොට බණ ගියාට පස්සේ සොගේට හලකන්නේ නිතරම බලන්න. ඊටසේ ආයනක බලන්න. ආයනක බලන්න. ආයයක බලන්න. ඒක තේරෙන පටන් ගන්නවා අපි කොච්චර සීක්‍රෙන් ස්මාර්ට් කරනවා. කෙස් මාරු වෙනවද කියලා. ඇත්තට මේක අපි මේ සමාජ විරෝධයක් නැතිව හරකන්නේ. මොකද බුදු දානක මේකට අවධානය යොමු කළා කියලා. කැමති ඉස්සල බලපන් කැමතිය කන වෙලාවේ බලපන් කැමතිය කාට පස්සේ බලපන්. ආයි මොකුත් නැහැ ඒක ඇති වෙන වෙනස නැතිව උපදින්න ඕනේ නැහැ. සම්පූර්ණ මේ වගේ අපි ජීවිතයක් ගත්තාම අපි උත්පත්තියට සලකන නැත්නම් මාතෘකාවට සලකන්නේ. සම්පූර්ණද නමුත් උත්පත්ති ජාති ජරා ව්‍යාධි මගේ සංසාර රෝග. ඒක උත්පත්ති වෙනකොට අපි පාටි ගන්නවා. මම සමර සමර පාවිච්චි කරනවා. මරණයට ආමංගල්‍යයක් කරගන්න. බුදු ජීවිතයේ සිද්ධ එකක් විතරයි. ඒක හැම දෙයක්ම මේ මූල අවස්ථාව, මැද අවස්ථාව, සාග අවස්ථාව වන්නවා කියලා කියන්නේ විශාල ෆිලොසොෆි එකක්. හැබැයි ඒක කරන්නේ සිද්ධිය සිද්ධිය වෙන් කරගන්න. සිද්ධි වලට යන්න දෙන්න නරකයි. එකක් බැලුවා ඒක ඉවරයි. ඒක බැලුවා ඒක ඉවරයි. හැම වෙලාවෙම බලන්න බලන්න අපිට මෙතෙක් කියලා තියෙන්නේ මුල දැකලත් නෑ අග දැකලත්. නද විතරයි දැක්කේ. උපාදිතී භංග කියන ක්ෂණ තුනේ අපි ටිකේ විතරයි දකින්නේ. ඒ නිසා මේ පැවැත්ම ගැන කතා කරන්නේ. උපාදීය සහ අග දැක්කනම් අනිවාර්යම නෑ. මේකේ අනාත්මේ අනිත්‍යයක් නෑ. මුලයි අගයි දෙක දැක්කනම් මේ සෑම සිද්ධියකම අනිත්‍යත්වය තියෙනවා. අපි සංසාරේ පුරාම අපි දකින්න පුරුදුලා තියෙන්නේ නැද තියෙන පැවැත්ම. ඉතින් නිසා අපි මේ විශාල වශයෙන් මේ පැවැත්ම ඇතිකරන ව්‍යාපාර කරනවා. මුල අග දෙක දැකපු දවසේ මේක තනිකර මායාවක් බව පේනවා. එක ජීවිතයකට බලපාන. එක ජීවිතයකට බලපාන ඊට පස්සේ මරණයෙන් පස්සේ ඒක අහුවෙ. ඔව්. ආර්යවාදී කියන්නේ ආර්යයන් වහන්සේට බැන්නේ. ඒතර වෙන මොනක් නැහැ ආර්යවාදී කියලා කියන්නේ අපි දැන් ආමේකේ ඉන්නවනම් ජෙනරල් කෙනෙක් කාමරේ සල්පියක් ගෑවෙ නැත්නම් පැද්දේ. කතා දෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒ වගේම සෙකන්ඩ් ලෙෆ්ට් එකේ ඉඳලා සෙකන්ඩ් ලෙෆ්ට් එකේ ගහනකොට සෙකන්ඩ් ලෙෆ්ට් එකෙන් තමයි සල්පියක් ගෑවුවනේ. පැද්දේ. කතා මොකක්ද? කියලා බුදුහාම කියන්නේ රන්දිය කාට ගහපන් ගැලුත් එක නැත්තම් ගන්නවා. එහෙනම් ඉතියෝවා. සූරෝ. ඉතින් මේ දිකටේදී ඕඩර් එකක් තියෙන හැබැයි ඒක න්‍යාය දක්න. කියන්නේ හෙන්න බලන්න. ඒක ඒ කියන්න බෑ. කෙනෙකුට එහෙම කළා මෙයා දැන් අපි ආරිනා දැනන මිනිසෙක් ඔය ඉස්සරට ඔය සීලේ නැහැ. ඔය සමාධිය නැහැ ප්‍රඥා නැහැ කියලා හරියටම එකක් කරන්නේ. එහෙම නැතු පොදුවේ ඇති වුණාට ඒක ගැනීම. ඈ? නෑ හිතෙන් බලනකොට සීලය කැඩෙන්නේ නෑනේ. සීලය වැඩ කරන්නේ කාය වචී දෙකෙන්ම ඊතික්‍රමණය වෙනවා. ඊතික්‍රමණය නැතුව දැන් හොඳම නිදර්ශනය තමයි දැන් ධර්මචන් වහන්සේත් එක්ක උදව් කර කර හිටියනේ වසගම අහනවා. නැති බුදු වෙලා එනකොට මොයේ ඉන්නේ රජසැප විඳ ගන්න අපි මේ වාස්කම් කරන්න අපි ලෑස්ති නෑ අපි ඕන්නේ නෑ අතපයි දිගාවෙන් නනම්මනම් කියලා කිව්වනේ. මේ මොනවාක්වත් නැතිනම් කරුවා ඒක පිටට යන්න දුන්නේ නැත්නම් අවසන් වහාම ඇවිල්ලා කොහොම හරි ප්‍රයෝගයෙන් මේගොල්ලෝ අවබෝධ කරලා දෙන්න. ඉතින් ඒ නිසා ආර්යයන් වහන්සේලා යුතුයකමක් තියෙනවා. ඒක අර අර එදා කියපු කතාවට බොහොම සමානයි. ආර්යයන් වහන්සේලා ජීවත් වෙන්න ඕනේ ලෝකේ කාටක පවු නොකරගන්න ඉඩක් නොතබා. ඒක ආර්යයන් වහන්සේලාගේ ආර්ය කියන්නේ ඒකට කියන්නේ චාරිත්‍රය. යම් කිසි විදියකින් ඒ ආගේ වැරදි වැඩමක් නිසා වාක්‍ය ගොස් කිව්වොත් ඒක ආර්යනාන්ති වගේ වෙන්නේ. ඒක දවසක් මේ ආත්මෙනින් ආසලාවන. වල වැලි මඟුලේ ඇවිදිනවා. මෙතන බුද්ධ පෙර බුද්ධ සාසනකාරය. මේ වැලි මඟුලේ ඇවිදින ගමන් එක මෙනින් ආසේ ගමන් යන ගමන් කෙලපිඩක් ගහනවා වැලි මඟුල. අර පිටිපස්සෙන් යන උපාධකම්ම ගෙලි කෙලින්ම පරවේහි කියලා වගේ. මේ බරේ ඉති අර බලවතු ආය කියන මිලෝට කියලා ගැහුවනේ කියලා සාමාන්‍ය ජීවාරේ නමුත් දන්නේ නැහැ රහතන් වහන්සේ අද ඒ වික්ෂණිය දන්නේ නැහැ මට බැන්නද කියලා දන්නවනම් ඉන්න ප්‍රයෝග කරලා කියනවා මේ අවස්ථාවේ සමාව ගන්න අන්ති ඒ දෝෂෙට තමයි ඔය මේ උඹ පාලි ගණිකාව මේ ජීවිතේ සියලු සතර සම්පත් හම්බ වෙනවා මොකද ගණිකාවක් කියලා ඉදදලා තියෙන්නේ නොදැන මහා වැරද්දකටත් නෙවෙයි. වැඩි අතු ගාපු වැලි මඳුවට කෙලපිටක් ගන්නවා. ඉතින් අර සුඛබුදුකුත් මේ මේ කවුද පසේ බුදුරජාණන් වහන්සේලම එනකොට මෙයා යන් ළමයි ගොඩක් එකතු කරන බීමක් අරගෙන කැමරකින් අරගෙන කොල්ලොත් වාහනේ නංගගෙන මේ පිටියක් යනවා. ඉතින් අරකට අර ස්වාමීන් වහන්සේ දෙන් බලන පාත්‍රයෙන් මෙහෙම බඩතුලේ හංගාගෙන යනකොට මේ මිනිස්සු ලැජ්ජිත ජීවිතේ හතගන්න ගන්නෑ. බලන්න උදේ ඉඳලා පල්ලෙහාට පෙරලන කුෂ්ඨ රෝගියෙක් වගේ දින් බලාගෙන අපි වගේ ඉන්නේ බයිනේ පෙච්චාම කියලා අර තමන්ගේ බලවලේ කට්ටියට හතන්න. එච්චර. ඒ නිසා උපදී පාත්ම හැම තැනම කුෂ්ඨ. කවදාකවත් සතක් හමු වෙන්නේ. ඒ නිවන් දකින්න පින්දි. බුදුරජාණන් වහන්සේලා නිවන් දකින්න පින්දි. ඒ රසේ සංඝවංශය අහනවා සාන්ත මෙච්චර මේ එක බණ පදයකින් නිවන් දකින්න පින්දින මනුස්සය. ඇයි මෙතෙක් කල් ලෝකෙ නිග්‍රහ ලැබුවේ කියලා. අනිත් මේ මනුස්සයා මේ කතර කිරි බුදුරජාණන් වහන්සේ එනකොට මේ කුත්තු රෝගියෙක් කියලා බැලලා. ඒකට විරුද්ධ වැඩක් කතා කරලා දීලා දිනවා එක දවසක් මේ මරදාන. ඒ මම හිතන්නේ පරිදි ධම්මනේ වහම්බුනේ. ඒ ශාන්ති ස්ත්‍රීහන ඉස්සරහින් වඩිනවා. වඩිනකොට ඒ ශාන්ති බොහෝම තන්පත්ව කනකොච්ච සෙනෙහියට ඒ ශාන්තිගේ ප්‍රයත්න දෙනවා. මුස්ලිම් මිනිස්සේ බක්කි ඉඳගෙන ඉඳලා ඉඳලා අල්ලි ගන්නවා අල්ලි ගන්න වැඩ කරගෙන ඉන්නේ අතපය දිහාන පාට ඇවිල්ලා බලනකොට ආම්දුරෝ දුම් දුම් බලාගෙන යනවා. නැත්නම් බෞද්ධවරු රංගල උඹලගේ හාමුදුරු මිනිස්සු කියලා අහපන් විචේකකමක් ගන්න එපා. ඉඳලා දන්නේ අර ඥාන කාලෙට මේ අමාරුයි වගේ යන්නේ කියලා. ඉන්න ධර්ම සබෝනේ අවසන් අපි ගන්න ඕසන්ගේ හැටි ඒක සීලයක් නේ. හරි පාපී හිතේ කියලා අර මනිතේ මුස්ලිම් මිනිස්සු ගන්නවා. මේ මේක චාරිත්‍ර සීලයක් කියලා. එතකොට මේ මිනිස්සුන්ට හම් වෙන රූප බුදු කොට අනිත් පැත්ත. නමුත් අපේ මේ කවුරුත් දන්නේ නැතුව අනුන්ට කතා කරන්න ගිහින් ඉවරලා අනක තේරෙනවා කට ගන්නවට කරගන්න වැඩ. ඒ නිසා ආර්යෝපවාදීදී අපිට කරගන්න තියෙන්නේ අපිට ඉස්සරහින් ඉන්න කෙනෙකුට අපිට නිග්‍රහ කරලා අපේ මේ පාරේ යන්න. ඒ වගේම තමන් මම ඔය කියන්නේ ඔය පිළ දැක්කලි හිල්ලක බව පෙන්වන්න දෙපයි කියලා එහෙමද මිනිස්සු බලනවා. දැන් අපරාධ පව කරගන්න. ඉතින් සදාන් කියන සිල්ලක් නැති මොනේ තමයි තෝ ගාන නැද්දි දකින්න වෙලාවක් තියෙනවා නැති වෙලාවක් තියෙනවා නම් සාමාන්‍ය මට්ටමකට දාලා ඉන්න මිසක් කවදාකවත් තනකයි අල්ලපු දෙවි තීරසය වෙන විදිහට ගුණ ධර්මවත් අපි ඈ අර ගන්නයිද කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ කියා පාන්න එපා. කියන්නේ පැනලා දෙනවා කියන්නේ. පැනලා දෙන්න යන්න බා. දැන් සමහරුන්ට වෙලා තියෙන අනික් කට්ටිය මේ මේ සිල්ලාගෙන කට්ටිය දකපන් නහයන බලන්න. ඉන්නත් සිල්ලාගෙන කට්ටිය මම නම් සී. ඒ කියන්නේ ඒක අනාගත තමයි. නේ කවුරුත් එක්ක වගේ අපි එකට කටයුතු කරගෙන යනවා නම් දිල්ලකින් ඒක තමයි ළඟ තිබුණා. ඒක කොහොමද ඒත් කියලා කියනවා මේ මේ සපත් දාගෙන ගිහිල්ලා වැලි පොලොක මේ මොකද්ද ඒ වගේ එකට ආරිවාදයක් නෙවෙයි ඒ කියන්නේ මේ පූජනීය ස්ථානයක මහාන් තත්කමත සපත් දාගෙන ගිහිල්ලා ඒ වගේ එකක් කියන්නේ ඒක ඇත්තටම මේ මේ මේ ඒක දෙන්නගේ තියෙන විශ්වාසය තමයි විශ්වාසයක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙනවා පරදත්තුප ජීවි කියලා જાතියක් තියෙනවා ඒගොල්ලන්ට නම් ඒගොල්ලෝ යටින් තනිකර කවුරු හරි දෙන දෙයකින් ඒ කටට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අපේ මරණ හැම එකම පෙරේත එක්කෙනවා කියලා අපි හිතන්න අමාරුයි. මොනවාද හොඳ තැන් වල ගියා ඈ? ඒ කියන්නේ දැන් අපි මෙතන මේ කටයුත්තක් කරනවා කියලා අපි කෙනෙකුට සතුටින් දීලා කියනවා වගේ ඒකේ ඒක දෝෂයක් නෑ. නමුත් මේ කියන්නේ මේ පින් වලින් ආඩ වැරක් වෙනවද නැත්නම් අපෙන්ම හම් වෙන එක නැතුව කණ්ඩ බැරිද කියන කාන්දරගත්තු ජීවිතයත් ඇත්ත. මේ හොඳ ලස්සන කතාව බුදු දනල් කියලා දෙනවා. සෑම සංඥාවන්ගේ නමක කරදත්තු ජී ප්‍රේතේ කියලා. ඈ? මම නෙවෙයි කිව්වේ බුදු දනල් කිව්වේ දවසක් ඒක තමයි 100න් ඉන්න ඕනේ. දවසක් හරුවත් යන වහන්සේ පින්නපාත යනකොට බමුණයි දැමිනී ඒ බමුණයි තාමත් සද්ධාන්ත. හැබැයි හරි දුක්පත්. එමුනි දන්නවා මේ කවුරු හරි පින්නපාතයෙන් බැලුවොත් එමක කන කින් ටික හරි දෙනවා. ඒක බැලුම් හැබැයි ආසාවක් වෙන මේ මනුස්සයා කන්න. හැබැයි එක්කෙනෙකුට ඇති වෙන විතරයි කැමති. ඒක දැමිනී මොකද කරන්නේ? දැන් මෙතන කියලා ඉතින් එලිපත්ත. ඉතින් එළියේ පාර්තේ. දැමිනී මේ එලිපත්ත බලාගෙන. දැමිනට අතන පුටුවක් දීලා මේ පැත්ත බලන් ඉඳලා දුර්ලභමක් තියෙනවා කියන එක තමයි කව පිට පිට කවනවා. කවන ගමන් ඉතින් මම මයාට ඕන කරලා තියෙන කාටවත් එන්නේ මේක කවා ගන්න. බුදු දහම දැන්නේ හිත ගන්නවා. දැන් තියෙන බාධක ඇවිල්ලා. දැන්නේ අර මිනිස්යාට කවනවා. කියලා මූණෙන් කියනවා දෙන්න යන්නේ. ඉඳගෙන නෑ යන්නේ. ඊට පස්සේ දැනෙන ආයතරයක් අර දැන් මනුෂයා දැක්කොත් දෙන්න වෙනවා. ඒක නිසා ආයතරයක් අර කවන ගමන් කියන්නේ ඒනේ බොඩි ලැන්ග්වේජ් එක විතර යන්නේ නැහැ. ඒ කීන දේ කියනකොට දැනෙන්නේ තේ hina යනවා. යකෝ මෙච්චර මේ බුදුජානනාංශයේ මේ උතුමේ කියන වගේ hina වෙනකොට අර මිනිස්සුන්ට තමයි මිනිස්සයා hina වෙනවා. තමන්ගේ දැමිනි hina වෙනවා. මොකද කියලා බලනකොට අනේ බුදුජානනාංශයේ ඒක වගේ මේ වංශයට හත් වෙනවා හෝනා. ඊට පස්සේ කියනවා ඉජහට එන්න ගියපන් මේ බුදුරජාණන් වඩින්න කියලා අනිසාංශ වඩින්න සාංශ කියලා. හඬ දෙන්න අහනකොට කියනවා අනගු බට්ටික විතරයි තියෙන්නේ. ඥානේ අනුබත් ටික. ඉතින් බුදුරජාණන්සේ වදා හඳුනලා කියනවා අනිත් ස්වාමීන් වහන්සේමයි කවදාකවත් එන්නේ දෙයක් ඉතින් නැතිවම ගන්න දෙයක් නැහැ. මට උගහන්තේ නොදින මොනවාක් පිටත් කරන්න බෑ අනිත් ස්වාමීන් වහන්සේ මේ අනුබත් කැපද? අනුබත් කැපද කියලා බුදුරජාණන් කියනවා ප්‍රශ්නයක් නැහැ ඔබට සත්‍තාව දෙනවා පිටපන් කියලා. පිළිගන්න. ඒ වෙනම මට වස්තු දෙකුත් ඔක්කොම අරගෙන උපස්ථානේ සම්පූර්ණ මම පින් කරලා ඉවර වෙලා කියනවා අපි අරගත්තු ජීවි ප්‍රේත වගේ જાතියක්. හැමදාම අනුමත යටෙන්නේ ඒක නිසා මේ දීපු අපි වගේ දෙනකොට අනුභවකත් කැපයි අනුභවකත් කැපයි කියලා මනුෂයාට ඕනක බුදුරජාණන් ඕන කරගෙන කොහොම හරි මේ මනුෂයාගේ හිතේ අර පස්චාත්තාප කරන දිගල ඒවන්ට ඉතින් කියලා කියනවා මේ සංඝයා කියලා කියන්නේ කරදත්තු විදියේට වගේ જાතිය කවුරුත් නොදුන්නොත් සුම්බත් ඒ ඒ බුදුරජාණන් බොහොම නම්බුවකට දෙන්නේ ඒක තමන්ගේ ශා วก පිරිසට දෙන්නේ උඹලා ඔක්කොම පරපටිපද්දාමේ ජීවිතය සාර්ථක අබින්නම් පච්චවෙච්ච එක. අපේ ජීවිත සම්පූර්ණයෙන්ම අනුමතර සාපවතිය තියෙනවා. ඒකට අර අහපු ප්‍රශ්නෙට කතා කරලා බුදුන් සඳහන් කරලා තියෙනවා. අපේ නියන ඥාතින ඔක්කොම පරදත්තුක ජීවි වෙන්න බෑ. මොකද ඉන්නටි කරගත් වෙන්න පුළුවන්. නමුත් බුදුජානනාදි කියනවා අනවරාග සංඛාරය කල්පනා කරලා බැලුවොත් අපිට නෑ නොවිච්ච කෙනෙක් ලෝකේ නෑ. එහෙම පෙරාත්මවල ඉඳලා තාම වරදත්තු ජීවිතයේ කවුරක්වත් නැහැ කියන කෙනෙක් ලෝකේ නැහැ. හැබැයි අර අපි සැලසුම් කරන එක නම නෙවෙයි. එයාගෙන මෙන් දෙනකොට අනිකටිවත් ඒක ප්‍රයෝජන වෙනවා. අංජම් පෙට්ටිය. ඒකට ආත්මිකට යන්න එපා. දැන් මේ කරන වැඩ හිතට බලපාන්නේ කොහොමද කියලා හිතන්න. කොහොමද යන්නේ? නෑ. අපි මේ චිත්තක්ෂණේ චිත්තක්ෂණ වෙනස් වෙන දෙයක් නම් මේ චිත්තක්ෂණේ වාචිත්තකේ යන්න බෑ. නමුත් මරණය කියන එක කියන සම්මුති මරණයෙන් පස්සේ හට අනිගදී නොකෝ නැගිටයක් වෙන්න පුළුවන්. නමුත් හැම චිත්තක්ෂණෙම අපි මැරි බැරි ඉපදී. මේ මැරි බැරි ඉපදිනකොට අපි හිතන්නේ දැන් අපි අවුරුදු මන් නැන්නේ 50යි. මට 40 දවසක් අපි කල්පනා කරනවා. 40 දවසක් කල්පනා කරලා බලන්න මම දන්නවා මෙන්න මේ මේ ලකුණු එලා තිබුණා. එයාමද මේ මට වෙන කෙනෙකු කියලා කල්පනා කරලා බැලුවොත් නොයෙන්නේ නොවේ එයත් නෙවෙයි තමයි. අවුරුදු 30ට දාලා බලන්න. 20ට දාලා බලන්න. 10ට දාලා බලන්න. දාන දාගෙන යනකොට අපිට accountability එකක් තියෙනවා. නමුත් එදා මම මෙතෙන් දෙන්න කියලා සමතුන් කරපු ගතියක් මට ඕනේ වෙටි ඒ මොකක්වත් නැහැ. ඒක සම්පූර්ණ අහඹයක්. ඒක නිසා මේ දෙක අතර සම්බන්ධය දැන් 10 මිනිස්සු අවුරුදු 20කට මාරු වෙන අවස්ථාවන් තමයි මේ ජීවිතේ නැල්ල එයා ජීවිතේ යන්නේ. ඒක නිසා මේ යමක් අපි කළොත් දැන් මෙතනදී කතා කරොත් මේකේ දෝංකාරේ කඳු වලලු ඔක්කොම ඇවිල්ලා ආපහු අපි කරා එනවනේ. ලොකු සද්දයක් කරොත් ඒක අපි දන්නවා. අන්න ඒ වගේ මේක හැප්පිලා ආපහු වෙන එකක් තියෙනවා. ඒක මේ අපි කරන එකක් නෙවෙයි අපි කරන් පටන් අරගන්න එක චේතනාවක් ආවොත් දැන් අපි විශ්ින් කරන දෙයක් අනිවාර්යයෙන් මේකට ආපහු ගමනක් තියෙනවා. ඒ ගමන මේ චිත්තක්ෂණයම වෙන්නේ නැහැ කියන එක තමයි සරුවත් යන සඳහන් කරන්නේ කර්මය පැහැෙන්න ඕනේ. විපාක කියලා කියන්නේ පාචනය වෙනවා කියලා කියන්නේ පැහැෙන්න ඕනේ. ගහුණාට පස්සේ ආපහු එනකොට අපි මේ භවයේ නෙවෙයි වෙන භවයක ඉන්න පුළුවන් ඒක අප කරා ආපහු කරනවා. නෑ ඒ කර්ම පරිදෙන ක්‍රම හතරෙන් එකක් ඔය. ආචින්න කම්ම ආසන නෑ කරන ටික ලෝඩර් එකේ එකකුත් එකක් තියෙනවා බලේ වැඩි එකයි මේකකුත් එකක් තියෙනවා ඕත්ත ජාන්සක තියෙන එකකුත් තියෙනවා අහෝස් වෙන එකකුත් තියෙනවා ආචින්න කම්ම ආසන්න කම්ම කටත්තා කම්ම ආදි වශයෙන් ඒ ඒක ක්‍රම වලට ඉස්සන ඒක ඇත්තටම බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ උඹලගේ මද දැනුමට මම මේක දුන්නන්ට මේ කල්පනා කරන්න එපා පිටියට කර්ම විශේෂ කියන එක අචින්ත්‍ය විෂය. ඉතින් නමුත් අර බුදුරජාණන්සේ තමන්ගේ ධර්ම විස්තර කරන ඕනේ ටිකට කර්ම කොටස් කරලා පෙන්නන. නමුත් ඒක මේ මේ පුතග්ජන හිතකට ගෝචර නැහැ. එහෙනම් විශේෂ වෙන්නේ නැහැ මුළු පතේම. අපි ගත්තොත් මේ අපිට ඇහැට පේන්නේ මේ වර්ණාලෝකයෙන් 7යි. ඉතින් තියෙන අල්ට්‍රා වයලට් එකයි. මේක අපිට පේන්නේ. නමුත් ඒක බෑ කියන්නේ බෑ. එක්ස්රේ වලට ගන්නවා ආවන්නයකට ගන්නවා, ශබ්ද තියෙනවා. අපිට පේන්නේ ප්‍රකාශිත කොටස මෙච්චර. බල්ලක දිනවා වර්ණන්දයි. බුදුරජාණන්ගේ මුළු පරාසෙම වේ. අපිට පින්නදී අල්ට්‍රා වයලට් උත් පේනවා මේ ඔක්කොම වෙන. ඒකෝට උන්වහන්සේ මේ ලෝකේ දිහා බලන හැටි අපි දිහා බලන හැටි එකම ලෝකේ තමයි. මොකද අර විරුද්ධ වෙච්ච නිසා උන්වහන්සේ දැකලා කියනවා අපි මේ සම්බන්ධකයි නැහැ. අපිට මේ කියන දේ අහලා යස් කියන්න පුළුවන්. නමුත් ඔරිජිනල් මුල්ලුකම හිතාගන්න මේක බුදුරජාණන් කියලා දෙනවා. ඒක ඔයගොල්ලන්ට අදාළ නැහැ. ඒ විශ්යන් වගේක් කියලා කියනවා. ඒවා උම්මතර මේ පිස්සු ඇදලා ඒවා ඒ කල්පනා කරනවා එනයිද ආයෙත් ප්‍රශ්න කියන්න බෑ ඉතින් යෝනිසෝ මනසිකාරය ක්ලේශයක් වඩපත් වෙනවා මම මාගේ දෙන්නේ කියලා ඒ කියන්නේ ජීවිතය දිවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවා වගේ අන්තිමට යනකොට එතන බේස් එකක් එන්නේ නැත්නම් ඒක අන්තිමට වතුරට වතුර දිව වෙලා යනවා වගේ යනකොට විශේෂයෙන්ම විඥානස්කන්ධය විඥානස්කන්ධය සම්පූර්ණයෙන්ම අප්‍රකාශිත දෙයක් වඩපත් වෙනකොට ඒ නිපදවන දේලුත් එහෙම අවලංගු වෙලා යනවා. දැන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අන්තිමට අඩු කරන අඩු කරන යන ක්‍රමයක තමයි යන්නේ. සතියක් අමතක වෙලා යනවා. නමුත් අමතක වෙන්නේ හොඳ පැකට කට්ටියක තිබිලා ඒක අදාළතාවය නැතුව ටික ටික ටික ටික ටික අඩු වෙනවා. යෝනිසමනසිකාරය කියලා කියන්නේ මානසිකාර කියන চৈতසිකය හොඳ පැත්තට ගියොත් කුසල් පැත්තට ගියොත් යෝනිසමනසිකාර කියලා කියනවා. නරක පැත්තට ගියොත් අයෝනිසමනසිකාර. කොයි වෙලාවක හරි ඔය දෙක එකක් තියෙනවා. ඒකත් යන හිත් අනිවාර්යෙන්ම තියෙනවා. සම්බලාග මාර්ගඵල නැත්තම් ක්‍රියාත් ඵල සමාපatti ඉන්නවනේ ඒ මනසිකාරය ඉන්නේ නැහැ. චිත්ත වීදි ගවන දක්වා දුවන්නේ නැහැ. ඒකෝට යෝනිසොත් නැහැ අයෝනිසොත්. පිනොත් නැහැ පවුත් නැහැ. එහෙම හරියටම අන්තිම දක්වා මේක යනවා කියලා කියන්න බෑ. එහෙම තැනක සඳහන් වෙන්නේ තැනක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම ගෝවා කෙලස් සහිත තැනක පුතක් යන තැනක ඉඳලා කෙලස් නැත්තම් යනකොට වැඩියෙන්ම සක්‍රිය උදව් කරන්නේ යොන්සමස්තරයේ සතිය. නමුත් ඒවත් අන්තිමට ගෙවිලා ගෙවිලා යනවා ඒකට වචනාචි උපමාවට දෙන්නේ පරසූපමාව පරසූපමාව කියලා කියන්නේ අත්කොරව අත්කොරව වැඩ කරනකොට වැඩ කරනකොට නිත පොලිෂ් වෙනවා වැඩ කරද්දී හොඳට නිත පොලිෂ් වෙනවා ඒ වගේම හැමදාම මේක ගානකොට ගානකොට තලයේ දිලිසෙනවා තලයේ දිලිසෙනවා නම් උපකරණ වැඩ ඒ කියන්නේ නිතර ගෑවෙනවා මොකද මේ ගෑවීමේ සහ පොලිෂ් වීමේ කියලා කියන්නේ ගෙවීම ගෙවි ගෙවි ගෙවි යනවා ඉතින් ඊට පස්සේ කොච්චර එක සැරයක් ගහන කොච්චර මිටකොලිස් වෙනවද? එක සැරයක් ගහනකොට කොච්චර තලයේ වෙනවද කියන එක නඩුව බලන්නේ කරගෙන කරගෙන යනවා. නමුත් බුදුරජාණන්ගේ අහනවා අන්තිමට මේ තලයේ ගෙවිල ගෙවිල වුණාට පස්සේ ඕගල්ලා කැලේට විහි කරනවා. කවුරුත් කන්සල් කරන්න ඕන කමක් නැහැ. අලේ වැඩ ගන්න බැරි වෙනකොට අල්ල විසිකලා දාන. මේ වගේ තමයි යොන්සුමන්කාරය වගේ සතිය අවශ්‍ය කෘත්‍ය කරලා ඉවරනාට පස්සේ ඒගොල්ලෝ හේතු පැත්තකට වෙනවා. දැන් පෙට්ටියට යන්න හදන්නේ. විපස්සනා සමාධිය සහ ධ්‍යාන සමාධිය අතර වෙනස සහ එහි ඇති වෙනස ඇති ධ්‍යානාංග පිළිබඳ නැවත පැහැදිලි කරන්න දැන් වෙලා නැහැ. නැවත රීප්ලේ නැහැ. ඒ නිසා ආපහු ආපහු බලන්න ඕනේ බණපටි අහනකොට අල්ලගතයි. අනින්ජ ප්‍රතිපද විඥාන යනු සමාධියේදී අසකනාසයේ දිය ශරීරයේ මන බහැරව සිටීමද අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තේරුම් ගන්න ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තේරුම් ගන්න. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කියන එක නිවිඥානය ඇහැ තුලින් ප්‍රකාශ වෙනකොට චක්කු විඥානය කියනවා. කනන් තුලින් නාසය තුලින් දිව තුලින් ඉතින් විඥානය කවදාකවත් නිකන් gedර නැහැ. හැම වෙලාවෙම ඒ ආයතනෙට ගිහිල්ලා ඒ මගේ බඩ. ඒ තාක්කල් අපි රූප ශබ්ද ගන්ධ රස අපිට ගෝචර වෙන බව තේරෙනවා. නමුත් අර ආනාපානට දාලා ආනාපාන සම්පූර්ණයෙන්ම සංසිඳනකොට අපි ඒක දැනගට එනවා ඒ ලැබෙන අත්දැකීම ඇහෙන් දකින රූපෙකුත් නෙවෙයි කනෙන් දකින ශබ්දෙකුත් නෙවෙයි නාසයෙන් දකින ගඳකුත් නෙවෙයි දිවෙන් එන රසෙකුත් නෙවෙයි කයේ පහසකුත් නෙවෙයි හිතට හිතිවිල්ලකුත් නෙවෙයි ඒකෝර විඥානයේ ආපහු ඇතුල් පැත්තට හැරිලා පිටපැත්තට නෙවෙයි ඒක සම්පූර්ණ තහවුරු වුණාට පස්සේ විඥානයේ ඇතුළත පැමිණෙන වෙලාවක් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥානය කියන්නේ. ඒක නිකන් සාමාන්‍ය කියන්නේ ඉබ්බා අඳු ටික ඔක්කොම ඇතුළට ගත්ත වෙලාව. ඒක සමහර වෙලාවල් වලට සමත සමාධි වශයෙන් විස්තර කරනවා. නමුත් මේක හුඟක් වෙලාට විපස්සනා සමාධියේදී වැදගත් එක්ස්ප්ලනේෂන් එකක්. වැදගත් ඉගැන්වීම් ක්‍රමයක්. හිත ආපහු නමගේ ගෙදෙට්ට එන්නේ නැතුව බාහිර ඉන්න තාක්ක කවදාවත් පිරිසුදු කරන්න බෑ. එලෙසියම්. නමුත් අර ඉඳුරන් වල ඉන්නේ හිතකට ආපහු ගෙදර එන හිතක් හිතා ගන්නත් බෑ. මොකද ඒ තරම මේක හැම වෙලාවෙම නන්නත්තර වෙලා තියෙන්නේ. බොහෝ කල් පුහුණු කරනකොට පුහුණු කරනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා සමහර වෙලාවල් වලට ඇතුළට නැමෙන වෙලාවල්. අන්නේ ඇතුළට ආපු වෙලාවක තමයි ඉන්දිය ප්‍රතිබද්ධ විඥානයේදී විශේෂයෙන්ම මේ සූත්‍රයේදී මේ සප්පුරුෂ සූත්‍රයේ එතනින් ගහම පලායතන විභංග සූත්‍රයේදී සර්වතන් සඳහන් කරනවා එහෙම ඇතුළට ආපු විඥානේ නානත්ව සංඥා ඒකත්ව සංඥා කියලා ස්වරූප දෙකක් තියෙනවා. ඇතුළත වෙලා හිතියත් බාහිර ගැන හිතමින් හිතන හිත. නානත්ව සංඥා ගැන අපි සිංහල කියන අන්නතර විදිහට. නමුත් වෙච්ච එක හොඳයි කියලා ඇතුළතම නැමිච්ච හිතක් තියෙනවා. අන්නේ දෙකෙන් ඇතුළත නැමිච්ච හිත තමයි ඇතුළත නැමිච්ච හිතෙන් විතරයි මේ මේක මේ හිතින්ම වාගත් එකක්ද නැද්ද කියලා කම්මේ තාතම් මේකා තේරුම් ගන්න පුළුවන් වෙන කියලා බොහොම ගැඹුරකට අරගෙන. එතෙන් යන්නේ ඉස්සෙල්ලා මෙන්න වාගේ විඥානයේ අර බාහිරාවර්ති ගතිය සහ අභ්‍යන්තරාවර්ති ගතිය දෙකේ පැහැදිලි වෙනසක් වෙන්න ඕන බව හරුවත්යන්ස කියලා. එතෙන් ඉන්නේ අනින්ගේ පරිබද්ධ විඥානය කියන එක ඒ විස්තරය සඳහා අවශ්‍ය කරන. මේ සමත භාවනාවේදී නම් ඒක අර්පණාවකට ගන්න. ධ්‍යානයකට සමවැදීමක්. විපස්සනාවේදී නෙවෙයි. ධ්‍යානයකට සමවැදීමක් නෑ විඥානය බාහිරයට යන්නේ නැතුව ඇතුළට තනිච්ච වෙලා. ඉන්ද්‍රිය ප්‍රතිපද නැහැ. ස්වාමීන් වහන්සේ එදින ජීවිතයේදී පවත්වාගෙන ගත හැකි ඉන්ද්‍රිය භාවනා පිළිබඳ දේශනාවක් පවත්වනගෙන කර්ණාවෙන් නිලා සිටිනේ. මේක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බැහැනොඳ විස්තරයක් තියෙනවා. ඒක බොහොම තර්කානුකූලව දෙන්නලා කියලා තියෙනවා. මේ වෙලාවේදී අපිට මේ විහිළුවක් වෙනසාවේ ගන්න පුළුවන් දරුවචනන්ත හම්බෙන්න එනවා මේ වෙන නිතීත්වක බමුණු ගෝලයේ ඇවිල්ලා මේ නෑ මේ ඉන්දිය භාවනා සූත්‍රය මම මේක. ඒකෝට රහවත්තනන්ට අහනවා මේ ඔය කට්ටියගේ සාසනයේ මේ බයලජ්ජා දෙක සීලය ඉන්දිය භාවනා කියන මේ කියන මේ චාරියා පද්ධතිය උගන්වනවා කියන්නේ. දැන් අපි ඒක උගන්වනවා. ඉතින් අහනවා රහවත්තනන්ට මොකද්ද ඕගොල්ලන්ගේ සාසනය උගන්වන්නේ ඉන්දිය භාවනාව කියලා. ඊට පස්සේ අපේ ශාස්ත්‍රීය වහන්සේ කියනවා රූප බලන්න එපා. ගන්ධ අහන්න එපා. ගන්ධ රස බලන්න එපා. එහෙම කරන්නේ කියලා. ඉතින් ඒකට සර්වඥ අහනවා ඒකට ඉන්ද්‍රිය භාවනාවක් වෙනවද කියලා. ඒකට මේ මනුස්සයා ඉතින් කියන එක තමයි උතුලයි. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් සංඝ මනුස්සයා රහත් වෙලා තියෙන්නේ දීර රහත් වෙලා තියෙන්නේ කියලා ආනන්ද හාමුදුරුවෙන් අහනකොට අර මනුස්සයා දුන්නා. ඒ කියන්නේ උපහාසයක් කරනවා. භාවනා පටන් ගන්න අපි ගැන කිව්ව බලන්න එපා, සද්ද අහන්න එපා, කතා කරන්න එපා කියලා කියනවනේ. ඉතින් එහෙමනම් ඒකනම් අපේ પરමාර්ථය රූප පේන්නේ නැති, සද්ද ඇහෙන්නේ නැති මනුස්සය නම් ගොඩ වෙන්න eBay. මොන සරතෙන් කියන එහෙම එකක් නැහැ. ආර්යගෙනේ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ මොන සංඥා වෙන තැන. ඇහින් රූපයක් දැකලා සංඥා වෙන තැන අල්ලන්නේ. ඒකට අලුතෙන් දෙන්න කියලා විස්තර කරනවා. නමුත් ඒක මම මේ ඒක එක පැත්තක් අනිත් එක තමයි සීලය ඉන්ද්‍රිය සංවරය බය ලැජ්ජාව කියන තුන සීරීස් එකට තියෙනවා. බය ලැජ්ජාව ඇති උනේ නැත්නම් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නැත්නම් සීලය. ඒක අනිත් පැත්ත කරකොල පෙන්නනවා බය ලැජ්ජාව හෝ ඉන්ද්‍රිය සංවරය සීලයට ප්‍රත්‍යාව. නිසා සීලය නිසා ප්‍රඥාව ඇති වෙනවා කියන ප්‍රඥාව නිසා නැවතත් සීලය කියන නිසා මේක ධර්ම චක්‍රයක් කරකයි. නිසා ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ සෑහෙන දුරට බය ලැජ්ජාවේ මේරියන. තමන් ඉන්න පරිසරයේ තියෙන පවත බය සහ පවත ලැජ්ජාව කියන එකම ඉහළ යෑමක් තමයි ඉන්දිය සංවරය වෙලා තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය සුචරිතවාදයා හිතනවා වාදියා හිතන කල යුක්තක් කියලා. තමන්ගේ දරුවෝ සංවර කරන්න ඕන. රටවැජ්‍ය සංවර කරන්න ඕන. ධායක සංවර කරන්න ඕන කියලා. ඉතින් කියන කවදාකවත් ඉන්දිය සංවරේ පටවන්නේ. ඥානවන්තයා පටව ගන්නවා. දැන් කොමාන්ඩ්මන්ට්ස් කියලා තමයි කියන්නේ කතෝලික ආගමේ තියෙන ශිල්පද කිව්වා පැටවි. බුදුජානක තුළ තියෙන ශික්ෂාවද කියලා සමාදාය ශික්ෂිත ශික්ෂාවයි ශික්ෂාවන් තමාවිදී ඉල්ලලා ගන්න. ඕකාසහම් මන්දේ විකරණේන සද්දින් උපෝසගතංග සීලං ධම්මං යාචාමි. ඒක ඉල්ලලා ගන්න ගන්නවද? Thank you. ඒක තමයි එතෙන්ට යන්න ඇහින් රූපයක් දකින්නකොටම ස්පර්ශය පහළ වේදනා පහළ සංඥා පහළ වෙන තැනට පස්සේ තමයි අපිට හිල් එකේ ඉන්නේ. අපිට යමක් කර හැකි තැනට එන්න. ඊට පස්සේ අපිට අන්න එතෙන්ට එන්නකොටම අවදි වෙලා හිටියේ නැත්තම් දුරට අරගෙන. අන්න එතෙන්ට අවදි වීම ආධින්කර කරන්න බෑ. කරලා කරලා කරලා කරලා කරලා ඒකට එළඹ සිටි මොහොත ඉන්නේ හොරාකල් පුහුණු කරලා. ඒකට අහු වෙන තැන තමයි යම් වේදේති දං සංජානනාත් කියන තැන තමයි මේ මහා කච්චාන හඳුර එම්පසයිස් කරලා පෙන්නන්නේ. යමක් ඔව් ඒ වේදනා කරනකොට ඇහෙන්නම් කරන්නේ අනිත් අංගුලෙන් කාදාක් කුසල් වෙන්නේ. අකුසල් වෙන්නේ නැහැ. ඇහෙනම් වැඩ කරන්නේ ඇහි තමයි කුසල්ලෝ අකුසල්. මේක බැලුවොත් අනිත් හේරකට ආරසල් වෙනවා. එතින්ද හතියටම ફોකස් කරලා එතෙන්ද යොමු කරවන්න තමයි ඉතින් මේසි ගැනීම පටන් අරගෙන සත්‍ය වඩාන වඩාන යනවා. ඒකට මනෝ විඥානේ මනායතනේ අර මෙකැනිසම් තමයි නමුත් නාම ධර්ම පදනමිය යන්නේ. මේක රූප ධර්ම සම්බන්ධ නිසා අල්ලන්න පුළුවන්. ඒක පුහුණු කරලා පුහුණු කරලා ගියාට පස්සේ තමයි කායනපසනාවෙන් පස්සේ වේදනාන්පසනාව චිත්තාන්පසනාවට මේ මොඩල් එකමයි. නමුත් ගොස් එක ගොරෝසු එක කරලා ස්විම් එකට ගෙනියනකොට වේදනා නාම චිත්ත ධර්මතාවට යනවා. පිටිතනින් පටන් ගන්නවා ධනගලින් පටන් අරගෙන යන එකක් තියෙනවා. මනෝවිඥාන විතරක් ඒක ඒක ඇත්තම නාම පද දෙන්නේ අයියා. නාම ධර්ම පදනම් කරගමයි යන්නේ. ඒ නිසා රූප සහිත දෙයක් රූප තනක් අල්ලගෙන පුරුදු කරලා කරලා තමයි ඒකට සුදුසුකම් ලබන්නේ. ඒ කියන්නේ ඩ්‍රයිවිං ගන්න නැතුව පයිලට් කරන්න බෑ. ඔතන ගෙනන් ඩ්‍රයිවිං කරලා කරලා ඒකත් පයිලට් යනකොට ඒක මූලික සුදුසුකම. නමුත් ඩ්‍රයිවිං ලයිසන්ස් උනාම පයිලටින් කරන්න බෑ. මේනික සුදුසුකමක් වෙනවා. ඒ වගේම තමයි මේ මේනික අනවේක යනකොට පයිලටින් තමයි තියෙන්නේ. සෝරි eh, ඩ්‍රයිවිං තමයි තියෙන්නේ. ඒක ඉස්සරහට පස්සේ පයිලටින් වලට යනවා. ඒ වගේ මේ රූප ධර්ම දිගේ ගත්ත කෝණුව තමයි අපි නාම ධර්ම වලට සීම කරන්නේ. දෙපැත්තක් තියෙනවා. ඒක දැනගත්තොත් වෙන වෙන වෙලාවේ වෙන්නේ මේකයි කියලා හොඳට තේරුම් කරගන්න පුළුවන් කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් සතිය පිහිටවන පිහිටවන යනකොට අර වැඩි ටික වෙනවා. එහෙම දන්නවනම් සුත්තමේ ඥානය තියෙනවා සාහනය කළා. ඒකට හොතිය තේරෙන හිතන්න පුළුවන් කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් තේරෙන තමන්ට වැඩි කරගන්න පුළුවන්. එතකොට සාහිත්‍යවල විස්තර කර දීම සහ වෙන වෙන දන අවබෝධ කිරීමේදී ඇත්තට දක්කාවේ නැති. අනික ඒ භාවනා කරගෙන යනකොට ඒ අදාළ ඥාන ලැබෙන්නේ කොහොමද වෙන බණ තේරෙන්න පටන් ගන්නවද කියලා. සූත්‍රයක් කියනකොට දැන් පිළි තේරෙන්න පටන් ගන්න. එතකොට ඇබ්සෝර්බින් කැපැසිටි එක උකහා ගන්න ගැටි වැඩි වෙනවා. මුලින් මුලින් කොච්චර කියවත් භාවනා කරන්නේ නැතුව කියුවට ඒක උකහා ගන්න. අපි අර ඇතුළත සූදානම නැතිකම. චිත්ත පිරිසිදු කිරීමේදී ප්‍රඥා වැඩි යන්නේ අදහස් කරන්නේ කොහොමද? එන්න මූල ධර්ම වශයෙන් මේවා කලකලා මම මේ වෙලාවේ බහැර කරනවා මොකද මේක. අවදාසත් ඉවර කරන්න බෑ මේ වගේ පිටිත් එක. ඒක දෙකින් මේ වෙනම පිට කරන්න. ආනාපානසති භාවනාදී සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සියල්ල වැඩින්නේද? එimhe වැඩිම පාරමී සම්පූර්ණ වීමට කෙසේ බලපාන්නේදයි පැහැදිලි කරන්නේ. ඒකත් මූල ධර්ම. නමුත් ආනාපාන සති සූත්‍රයේදී පැහැදිලිවම සරුවචනාන්දේ වත්පෝද්ගත ධර්ම වැදගත් කියලා. ඉතින් ගහන ඒකෙන් පාරමිතා පුරනවායි කියලා අපි හිතන්නේ නේ. සුදුසුකම් ලැබනවා කියන නෙවෙයි. කියන සුදුසුකම් ක්‍රියාවත් වීමක් වෙන්නේ. ඒක පැත්තකින් නම් පාරමිතා වීමක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සති සූත්‍රය තමයි මේක ලබා ගන්න මේ මේ ප්‍රශ්නට උත්තර දෙන නැත්නම් විදියෝම උත්තර දෙන තනක් ආනාපාන වඩනවන සතර සතිපට්ඨාන වැඩේ. සතර සතිපට්ඨාන වැඩෙනවා හත් කෝටික් මේ බොද්ධංග ධර්ම හත වැඩෙනවා. බොද්ධංග වැඩෙනවනම් ආර්ය අෂ්ටාංග මාර්ග වැඩෙනවා කියලා හුදුවට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මේ වැඩි විස්තර සඳහා කුවත්පත් විමසන්නේ කියලා කියන්නේ. මේ දස පාරමිතාම් කියනවා. මෙන්නේ මේ ඉවසීම තුල දස පාරමිතාම තියෙනවා. අනිත්ව එක එක කියන දාන පාරමිතා සීල පාරමිතා කියන ඉවසිල්ලක් නැතුව දන් දුන්නට දාන පාරමිතා කරනකොට ඕනම දෙයක් ඉවසන්න පුරුදු වෙනවා මොන්නම දෙයක් නැතුව දස පාරමිතා කරනවා මොණ්ඩයි නරකයි දෙකම ඉවසනකොට ඒක තමයි අපේ ආධ්‍යාත්මික අන්තිම කෙලවර මේ වෙන ඕනම දෙයක් ඒකටගෙන ඉන්නකොට අඬ පෙර ගැහුවේ නැතුවට දාන නොකියුවට සීල නොකියුවට වෙන්න තියෙන තේරම ටික වෙනවා ඒ නිසා කියලා කියන ඉවසන්නා නිවන් දකින්න සම්දී වරහන් තපෝති දෙක්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධ. ශාන්තිමය පරම සපත ඒක තමයි නිවන කියලා කියන්නේ. ඈ? ඔව් ඇත්තම උපේක්ෂාව තමයි අතුලක ගුණේ තේින්න තියෙන්නේ. ඒක ක්‍රියාවත් වෙන්නේ බාහිරයට ඉවසන විදිහට නම්. උපේක්ෂාව තමයි ආසන්න කාරණා. යම් කෙනෙකු සෝවාන් වූ විට ඒ තනත්තාට එය දැනගත හැකිද? ඒකේදී. මේ වගේ ආදි දේවාර භාගත කරගත්ත ප්‍රශ්න වගේක් ඒකදී කියන්න තියෙන්නේ මේ තුවාලයක් තිබුණ කෙනෙක් තුවාලේ සනීප වෙච්චාම දැනගන්නේ කොහොමද? මේ පුතන් ජනම කියන්නේ වදයක්. තුවාලයක් විශේෂකක්ම ඒක සනීප වුණාට පස්සේ කැළල දිනනවා. අත ගන්නකොට රිදෙන්නේ නැහැ. ඒක විතර වෙන පුළුවන්. අද දවස තුලම පරියන්ක භාවනාදී සිත් සමාධිය කරා එළඹුණේ නැත. ඒත් ඒ ඈ ඉන්නේ ඒක එහෙනම් මේ පෙට්ටිය මාරු වෙලා. කර්ණ ඡන්ද පෙට්ටියක් කරන් තියෙනවා. මේ මේ මේ කැපකාරයද දෝෂෙ? ඉතින් මේ මේ නඩු නඩු පොත් කියනකොට නඩුකාරයා එනකොට ටක්කක් ගාලා ඒ ඒ නඩු විතරක් දාන්න බෑ වර්ණ පොත් වෙනද අවංගසෙ. උසාවි කාලේ නැත්තේ. මේක එකක්වත් නෑ මට වෙන්නේ කාටද සුවන් දාලා දෙන්න බෑ. ඒ නිසා ඒ කියන්නේ අපි මේ නෑ මම මේගොල්ලෝ ඔක්කොම ඉහෙර අයියා. ඒ කියන්නේ මේව තමයි මට තියෙන සුවනිය රොටෝ බයෝග්‍රැෆි එක. නෑ ඉතර වැඩි වෙන්නේ. ඔන්න ඔක්කොම වගේ කියුවා. පොඩි ගන්නේ ලොකු නැත්නම් ඔය ප්‍රශ්නේ. අපේ මේ දිනේ තීන විස්තර හතරක් වෙනවා. තීනක දේවතුක සංහාර, ධාතු ක්ෂෝභ, අනාගත වාක්‍ය අද හතරක් කියන්නේ කාරණා හතරක් වෙනලා දීලා තියෙනවා. තීනයක් වෙනීමකට හරුවත් අනාගත වෙන්න තියෙන හේතු. ධාතු ක්ෂෝභ කියලා කියන්නේ අපිට සෙන්තිකුණොත් අපි පියාඹන හිඳලා පියාඹනවා වැසින්දාට පියාඹනවා හරි යනවා ඒ හේම කෝපාවකට. ඒකට ද්වේෂය ආපුවාම සත්‍යෝ දකින්න ආයුධ දකින්න ඒ වගේ සිම්බල් හොගක් තියෙනවා. ඒ කියන්නේ ධාතු ක්ෂෝභ කියලා මේ දවස පුරා ගත කරන ජීවිතේදී මේ මේ වාපිච්චෙන් තිබෙන ආහාර අරින්නක් තමයි එහෙමත් දැන් දේවතුප සංහාර කියලා කියනවා සමහරවිට දෙවිවරු ඇවිල්ලා කණිවිඩ කියනවා ඒන්ජල්ස් වගේලා කතෝලික ආගම ගොඩක් කියලා තියෙනවා අනිත් එක ඉස්සරහට වෙන්න තියෙන දේවල් පිළිබඳව මතක් වීම වෙනවා. තාත් ඒක හතරෙන් කාරණාවක් තියෙනවා මට ඒක මතක් වෙන්නේ නැහැ. අන්න එහෙම හේතු වර්ගයක් තියෙනවා මේ කියන සම්බන්ධ. ඒ නිසා මේ විනය පිටකෙදී කොහොමද දෙන්න විස්තරයක් තියෙන්නේ. ඒකදී අපි දැන් ප්‍රශ්නේ ආයෙත් අහන්නේ ඒක උඩට තේරෙන්නේ මම මොකක්ද කියන්නේ. බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ මොකද්ද? ඊළඟට ඒක ඒක කියන්නේ ඒක ඇත්තටම මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක පෙන්නලා කියලා දෙන තියෙන සිම්බලිසම් අතින් අපේ මේ මේ ලෝකේ තියෙන දේවල් හින ලෝකෙට සම්බන්ධ වෙන්නේ සිම්බල් එකකින් ඒ චෝරේ නෙවෙයි ඊට පස්සේ ඒක කියමනේ මේ අනාගතේ කියන්න පුළුවන් කියලා ඔය කවුන්සලින් වල දැනෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ නිද්‍රෝපගත කිරීම නැත්නම් අර නිද්‍රාවෙන් හිප්නොටයිසින් වලින් කරන්න පුළුවන් කියලා මොකද කවුරුන්ද කොහෙන් කඩගත්තම කොයි දේ කරත් දෙකේ කිසිම අඩුවක් අඩියක් වෙලා නැහැ. ඒක එහෙමම තමයි. ඒ නිසා නීනේදී නෙවෙයි අවදියෙන් ඉන්න වෙලාව කොහොමද කියන්නේ යමක් කරගන්න. නිසා බුදුරජාණන් කියලා තියෙන්නේ ඒ හීන ගැන කතා කරන්න කිව්වෙම තවත් ඒක තමයි දැන් අවදි ඉන්න එකේ පුළුවන් තරම් හිතියරත් ඇදී අවදි හිතියොත් ජාන් දේර ගන්න පුළුවන්. ඈ? මම දැලියම හැම එකක්ම වගේ මේ බලපුවා තියෙන්නේ. ඔව් පෙති ඉවරයි. උදාහරණයක් විදිහට කියනවා ලැබු ගින්නක් තියෙනවා රටකටවත් තලක් කරන්න බැරි. ඔස්ට්‍රේලියාව වරින් හරි එන්නේ ඒකට ආන්දෝලනයක් කරන්න බැරි. ඒවට කියනවා ට්‍රාන්ස්ලේෂනල් කයින් නැත්නම් වීතික්‍රම වට්ටම කියලා. වීතික්‍රම වුණාට පස්සේ නෝකොන්ඩෝ. ඒකට ලැබු ගිනි කිය. ඒකට ඇත්තට කැමති නෑ කවුරුත් ඒනවට කරන්න දෙයක් නෑ අවුරුද්දක්. ඊට පස්සේ කියනවා පරිඋත්ථාන කෙලස් කියලා ඒක නිකන් ගිනි කූරේ ගැහුවට පස්සේ ගිනි කූරාගේ එන දැල්ල. කූරේ අග දැල්ලක් ස්පාක්යක් එනවනේ. හැබැයි ඒක තව මොකටවත් පත්තු කරලා නැහැ. ත්‍රිබන්ධමකට හෝ ලිපකට තියෙන ගීනි කූරේ අග දැල්ලක් වෙනවා දැල්ලක් වෙනවා ඒක කියන පරිඋත්තරංගල කියලා. නමුත් ගිනි පෙට්ටි ගිනි කූරේසේ වැදෙනකොට ගිනි ඉදීමේ ශක්තිය එයා ගිනිකූරු හිසේ තියෙනවා. ගිනිකූරු පෙට්ටි. ඒකට කියනවා අනුසය කියලා. ඒ දෙක ගැටුනොත් ඉදි දැල්ලක් වඩටපත් වෙන්න පුළුවන්. ඒ ඉදි දැල්ල ඕනනම් පැවිදින්නක් වඩටපත් වෙන්න පුළුවන්. අනුසය කියලා කියන්නේ පොටෙන්ෂල් එක. හැබැයි ඒකට හරින ඇන්ගල් එකක් තියෙනවා. මේ ඇන්ගල් එකේ වැදුනොත් විතරක් ඉනිගන්න නැත්තම් බලුවට ගිනි පෙට්ටි දාක්කු දාන ගියාට මොන ප්‍රශ්නයක් නැහැ. ඇතිවීමට අවශ්‍ය වෙන ඔව් නෑ ඒකෝර ද්වේෂ පටිඝ අනුසය කියලා එකක් තියෙනවා අපිට මේ වෙලාවේ තරහ නැතුණාට පටිඝ අනුසය තාම තියෙනවා ඒක ඕන වෙලාවක ඒක උස්සන්න පුළුවන් අනිත් නිදර්ශනය තමයි හොරෙක් ඒක සාන්තුරෙක් කියන වකරේ ප්‍රසිද්ධ චරිතයක් වෙනවා මේ මිනිස්යා ඇවිල්ලිවෙලා නිදාගෙන ඉන්න වෙලාව නිින්ද ගිය වෙලාව එතකොට නිදාගෙන ඉන්න වෙලාවේදී ඒ හොරකම් මුකුත් කරන්නේ නැහැ. ඒ වෙලාවේ කාලා බිල බුදිය ගන්න වෙලාව. ඒ නිසා හොඳයි. ඒකට ඒ වන්දය නම ගිය එක්ක සාන්තුරෙක් එක්ක අපරාධකාරී. ඒක ඊට පස්සේ ඒ වන්දය නිදා ගන්නවා. නිදාගෙන ඉන්න වෙලාවේදී මොන්නම ප්‍රකාශනයක්වත් නැහැ. එයාගේ චරිත අඳුරන්න බෑ. නමුත් එයා නැගිටතරකට හොරකම් කිරීමේ ශක්තිය නිදාගත්තේ කියලා වෙනස් වෙනවා. එනිසා ඒ අනුසය කියලා කියන්නේ අනුසය කියලා කියන්නේ සයනය කරන කියලා. අංග නිදි වැඩිලා. ඒ වෙනාට එයාගේ චරිත ලකුණු පේන්නේ නැහැ. නමුත් දෙද කියන්නේ ගන්නවා මෙයා නැගිටුවාම මේ මිනිස්සු පොලිසියක් ගන්න. අන්නේ වගේ එයා නැගිට අවස්ථාව වෙන එකක්. හැබැයි තාම හොරකමට ගිහිල්ලා නැහැ. මූණ අතපය හොදා ගන්න වෙලාවෙත් හොරක් ඉන්නවට ගැලපෙන්නේ. නමුත් එයා මූණ වලට යන්නේම හොරකම නැත්නම් යන්නේම සාන්ත කර්මයේ සාන්තු වැඩකට කියලා කියනවනම් නිදිගත් අවස්ථාව, අවදි අවස්ථාව සහ එයාගේ චරිතය ක්‍රියාත්මක කරන අවස්ථාව කියන එක තමයි වීතික්‍රමන කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුශේ කෙලෙස්. ඒ නිසා අනුශේ කෙලෙස් කියලා ඉගෙන ගන්නකොට වීතික්‍රම කෙලෙස් සහ පරිඋත්ථාන කෙලෙස් කියන පොඩි ක්‍රමයකට බහගෙන ගියොත් ඒ වෙනවා පොටෙන්ෂල් එක තමයි මෙතන කතා කරන්නේ. කයිනෙටික් එනර්ජි කියන්නේ පොටෙන්ෂල් එනර්ජි කියලා වස්තුක තියෙනවානේ. ඒ පොටෙන්ෂල් එනර්ජි එක කයිනෙටික් වෙන්න එක වැටෙන්න. ඒවත් වෙනවා, කියාවත් වෙනකොට ඒ වස්තුවේ බර හැටියට, ඇති තුස හැටියට එයා ශක්ති විකට. නමුත් මේ වස්තුවේ දින පොටෙන්ෂල් එනර්ජි එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අපිට දැන් පේන්න නැතුණාට අපි දැන් මේ we just see the tip of the iceberg. උද කන්ද තමයි පේන්නේ. ඒකෙන් තමයි අපි මේ පව් කාර්යය, තින් කාර්යය අන්ගිනේ කිව්වට යටපැත්තේ මනෝට හැම කෙනාගේම කිරියෝතේ ගුණ තියෙන. බුදුරජාණන් වහන්සේට පේන්නේ බුදුන්සේ බලනකොට ඒක එකම එකට දාලා. මේ පිට පේන තියෙන මේ මවා කාණ්ඩ හදන එකයි නැත්තම් අපි ලෝකෙට පේන ප්‍රකාශයයි අර අනුසය කෙලෙස් නෑරන බලන දෙන්නේ ගෙවෙනසක් බුදුරජාණන් වහන්සේට පේන්නේ. හොඳ වුණාට මේ වෙලාවේ මේ හිතට යට තියෙන අනුසයත් එක බලනකොට මේකේ වෙන නරක හිතයි කියලා වෙනසක් නෑ උඩේ එක පොඩ්ඩක් මේ මතු පිටේ තියෙන පේන්ට් එක වෙනස තියෙනවා. එන්ජින් එක බලවුවොත් එහෙම බොඩි එක බැලුවොත් එහෙම වාහනේ වටිනාකම වෙනස්. අනුශේකේ අනුශේකේක අත තියෙනව නෑ. ඒක සම්පූර්ණ මේ ආරක්ෂා වෙලා තියෙන්නේ අනුශේකේට මතු වෙන්නේ ඔය අනිත්‍ය ප්‍රතිපද විඥානේ එහා පැත්තේ තමයි. ඒකයි කියන්නේ ඒක එනකොට එහෙමම ඉඳ දෙන්න ඒ කලාතුරකේ මතු වෙන්නේ මතු වුණොත් විතරක් හිතා ගන්න පුළුවන් කොහටද යන්නේ කියලා. ඒ නිසා ඔය මදුපින්නික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් කලා විවාද දණ්ඩ දාන, සත්ත්ව දාන, කලා විවාද ප්‍රේතිඥන් දුවන්තුන් කියන ගහගන්න, බැනගන්න, රණ්ඩු කරන, අවුල් කරන ඒ වාද පැන නගින සංඥාවට හේතු වෙන අනුසයක් ළමෙක් ළඟ තියෙනවනම් අන්න ඒක නැති කරන්නේ මම බලන්නේ. කියන්නේ මේ උඩ තියෙන එක අල්ලන්නේ නෙමෙයි අඩියට අතුලක්. අනික කිසිම සාස්ත්‍රෝරේ කන්දේ කියන කඳුරගත්තෙත් නෑ. මේ හඳුනන්න බෑ එයා සම්පූර්ණයෙන්ම ඉන්නේ මේ පාතාලේ. ඒ නිසා මේ ගුරුන් කන්දිසා කියනකොට කියන්නේ මේ මාෆියා ඕගනයිසේෂන් එකක් වයිගත්තොත් ඒ මාෆියා ඕගනයිසේෂන් එකේ ලොක්කා අධ්‍යක්ෂකමන් ලෙවත් දන්නේ නෑ. දැනගන්න ඉන්නේ එයා ඒක තමයි ඒ ඕගනයිසේෂන් හැටි. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කට්ටිය ඊට යට ඉන්න රෑන්කර්ස්ලා දන්නේ. ඊට යට ඉන්න රෑන්කර්ස්ලා දන්නේ අන්තිම සුපර්වයිසර් දන්නේ නැහැ. අන්තිම වැඩ කරන්නේ මර්සන් කෙනෙක්. ඒ කියන්නේ කුලී හේවායි. කුලී හේවායි තමයි වැඩ කරන්නේ. පොලිසියෙන් අල්ලන හරියක් අල්ලන කුලී හේවායි. උන්න කොච්චර ගැහුවත් මැරුවත් උන් මෙතන දෙන්න ගදන්නේ. ඒ නිසා කවුරුගේ අල්ලන අල්ලන කුලී හේවායි මරන්න හදනවා කියලා කියන්නේ මේ මාෆියා ඕගනයිසේෂන් දන්නේ නැතිව. කරා තියෙන කුලී හේවායි ඔක්කොම අල්ලලා හිර කරගන්නවා. අල්ලලල්ල හිත කරුවොත් විතරක් දැනගන්න පුළුවන් වෙයි මේ කට්ටියට උපදෙන්න අන්තිම අඳුම රෑන්ක සුපර්වයිසර් කවුද කියලා. මරලා හොයන්න බෑ. ඒ කට්ටිය ඔක්කොම අල්ලගෙන ඉන්නේ ඒකට සුපර්වයිසර්ස්ලා අල්ලන්නේ. උන උගා කල්ලුවට පස්ස තමයි ඒ කට්ටිය කරන්නේ දෙන කට්ටිය හම්බෙන්නේ. අල්ලගෙන නනන් කියලා. අය රෑන්ක බලනකොට ඉක්කො ක්ලාස් දෙන්නේ. ආදාලා තොරකම කරලත් නැහැ. කරලා තියෙන ඔපිනියන් දෙන එක විතරයි. ඇත්තටම බලනකොට ලෝක ලංකාව අතේ ඉන්න හොඳම නිලයක් ගන්න වැඩකෙක් ඉන්නේ. හැබැයි යා තමයි ගෙනියන්නේ. ඒ නිසා නමුත් නියම විනිශ්චයකාරවදේ නඩුව සම්පූර්ණ ඔප්පු කරගත්තොත් ෆස්ට් කල්ප්‍රිට් කියලා අල්ලන්නේ මහේකම් තමයි. නිතරම හදිස්සි නම් පොලිසිය හදිස්සි නම් අපි හැමදාම අර කුලී හේවාවේ වරවරන් හිටියට ඕගනයිසේෂන් වල මොකුත් වෙන්නේ. ඒ නිසා මේ බාහිර ආවර්ති අපේ දේවල් වලට මේ පිළියම් කරන්න ගියාට ඒකෙන් අපි අර මුල තියෙන අනුශේධ තත්ත්වයක් ඇතිවෙන්නේ. ඒ නිසා ඒක දැනගෙන දැනගෙන ඒව බලාගෙන ඊට පස්සේ පරිඋත්කාම කෙලස් බලාගෙන ඒත් යට කරගෙන ඒ තිවසිල්ලෙන් මේකට තුවාලේ සරව එළියට එන්න දෙනවා වගේ. පුරුව ඇදිලා එන්න දෙනවා වගේ එහි එන්න දෙන්නවා. එන්නේ හොඳ දෙයක් නෙවෙයි. ප්‍රතික්‍රියා කරුවොත් නතර වෙනවා. නතරොත් ඔන්නේ අපිට අරකට යන්නේ කියලා පහත් වෙන කඩන. අනුමාන කරන්න. අනුමානය අනින් අනුමාන කරන්න පුළුවන්. නමුත් මේ මේක මේ වැඩ කරන හැටි දකින්න බෑ. සෝවාන් වුණොත් අර දින මූල සංයෝජන කර්ම තුනක් හදලා යනවා. එතකොට මේ ආග දෝෂ මේ සන්නාමාන දිට්ඨි අනුසය කඩන. දිට්ඨි වල කියන අනුසය මට්ටමට කඩලා යනවා. ඒත් නමුත් සන්නානවන ඉතුරු. ඒ ඉතින් විකට ගෙනියනවා කියන්නේ. සම්මිය දෘෂ්ටි ආය වෙනස් වෙනවා. මට තේරුන්නේ ප්‍රශ්නේ වර්ණය ගුණය හරියට. භික්ෂුවක් නම් එලි කෙරුවොත් පරදිරයි. භික්ෂුවක් නම් නැති මාර්ගඵලයක් තියෙනවා කියලා ආඩරි දායකවට ඉහිකෙරුවොත් පාරදිකයි ඒ කියන්නේ අපෙක් මිනිහෙක් මිනිස්සෙක් මරුවා වගේ ආම මිත්‍යාචාරය කරා වගේ මේ පාරදික ධර්ම හතරෙන් එකක්. ඒක වෙන්න ඒත් එකක් දීලා තියෙනවා. يعني විත්තිගේ පාරදික වලට අහු වෙන්නේ කාම මිත්‍යාචාරය. ඉතින් තව කෙනෙක් මරණ එක එහෙම නැත්නම් හොරකම්. يعني මට්ටම හොරකම්. එයා සමානයි උත්තර මනස ධර්ම හෙලි කරන්න කිව්ව තමලඟ නැතුව තමයි දන්නව වෙන්න පුළුවන්. මොකද අන්තිමට මේක ওই ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් සරුවත්නාසේ එක්සෙප්ෂන් එකක් දාලා තිනවා අන්‍යත්ත අධිමානා කියලා. තමන් තමන් ගැන ඕවර් එස්ටිමේට් කරනවා එයාට මොකද කියන්න බෑ. එහෙම නැත්තම් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට යනකොට ඒ මේකේ තමන් ළඟ තියෙන එකක් කිව්වොත් අචිත්‍යාපත්‍ය සිද්ධ වෙනවා. ඇත්තටම තියෙනවා කිව්වොත් අපත්‍ය සිද්ධ වෙනවා. හැබැයි වික්ෂෝපය ජීවියක් ගන්න මොනක ප්‍රශ්න නැහැ. ඒ වගේ එක දිගින් දිගට දිගින් දිගට තියෙනවා එක එක එක එක ෂේප්ස්. ඔය කතා කරන විදිහට මට තියෙන සාමාන්‍ය දිහි ලෝකේ ගත කරන කෙනෙක් ඒ පුද්ගලයා ඇත්තටම කාර්ය යොදවලා කියන භාවනා කරා. උගාක් වෙලාට මම දන්න විදිහට ඕක ගුරුවරයා විසින් දාන පිළිකාවක්. ඉතින් ඒකට ඇත්තටම පව් කියලා හිතනවා. හැබැයි ඒකත් එක සතුටක් තියෙනවා. මොකද දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා තිබුණේ දැන් නිවන් දකින්න බෑ. මාර්ගඵල ලබන්න බෑ ධ්‍යාන නැහැ මේ බුද්ධාගම ඉවරයි. නමුත් ඒ අදහස නැති වෙලා පුළුවන් කියන හැකියෙන් ආපු මේකත් තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද ගියක් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් මේ දැන් සාමාන්‍ය ලංකාවේ එමනම් දුමාකාර පිළිලයක් ඔබලා. පඳුරක් හෙල්ලුවා දෙන්න තුනේ සෝවන් කටේ වැටෙනවා. ඒ වගේම දැන් ඉන්නවා රියු ක්‍රිසින් ගාවත් කතර හතන් වාසලක් ඉන්නවා. මේ දීද only fully enlightened being in the world කියලා පිටකවරේම ගහලා තියෙනවා. ඒ වගේම කියලා තියෙනවා මට පැහැදිලිවම පුළුවන් එක බණින් මට හොවන් කරවන්න පුළුවන් කියලා වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකෙදි මේ හැම තැනම අර ඇඩ්වර්ටයිසින් ගැතිය තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අර කියන්නා හිතේ කිව්වත් අහන්නා සීවිද්දෙන් අහන්න බැරි නම් අන්තිමේ ධර්මයේ විහිළුවක් කරගත්තා. ඒක දින ගම්බීරත් වෙනතු අන්තිමට සීල සමාධිපත්‍යං ක්‍රමේ නැතුව නමුත් මේ ඔක්කොම ක්‍රමවලට ගිහිලා වර්ධවගත්ත උතුමොත් ඉන්නේ. කියන්නේ බොරු කරන්න ඕනේ නෑ යට. ඒක තමයි ඇත්ත ඉන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ වගේ දෙයක් මේ ගමනේ තියෙන බව දැනගෙන තමන් අව탁සීරුත් ලක් කරන අපිච්චතාවය තමයි තියාගන්නේ. මේක ඉස්ලාම් වෙන අපිච්චතාවය කියලා කියන්නේ අධිගම අපිච්චතාවේ තමන් ලැබපු අධිගමයක් සීලයක් සමාධිය ප්‍රඥාව කාටවත් ඇඟිල්ල කියන්නේ. ඒ තමයි අර වචනේ වටිනාකම අල්ලපු දෙ තීවිදයයි දෙන්නේ ඉන්නකම්. හරි ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කාලට ඇවිල්ලා තියෙන අපේ ලොකු සාකින්න කාලේ ඒ සංසේ මුතු නීතිකාරය නිකන් කර්ණකාරය කියලා ලොකු සංසේ කියන්නේ. මේ කර්ණකාරය කියනකත් ඒ බාහන කරන්නේ නැහැ. මේ ඕගොල්ලෝ මුස්ලිම් මිනිස්සුන්ට බන බන ඉන්නවා, පල්ලි කඩන කතාවල් කියන ඕව තමයි ජීවිතේ ඉන්නේ. හැබැයි ලොකු සංසේ තහල්ලි කරු කෙනෙක්ට ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නම් ඉතින් භාවනා කරන නිසා කොතන ඉන්නවද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මේ කිසිම භාවනාවක් නැති කට්ටිය හරියට කියයි දෙනවා. අරක උනා මේකුණයි කියලා ඉතින් අපි කොහොමද ඔකට මේ උත්තර දෙන්නේ මොකද කරන්නේ කියලා. ඉතින් සිකුරා ලොකු ගාන්සේ නම කවුරු හරි එහෙම කියනවායි කියනවා නම් නෑ කියලා හිතාගන්න. මේ ළඟදී ආවේ හම්ද ඇවිල්ලා මේ චේමනන්ද සාන්දේ නැතිවෙච්ච වෙලාවේ තර්ක කතාව දීලා ඉන්නකොට මට කියනවා කවුරු හරි කියනවා නම් එහෙම ඉතින් ඒක නෑ කියලා කරත් තවන්නේ. නෑ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මයක් ස්ථිරව තියෙන. ආත්මයක් තියෙන. ඒක නැත්නම් ඒක සත්‍යත දිට්ඨිය කියලා කියන්නේ සදාකාලික පවතින වෙනස් වෙන ආත්මයක් තියෙනවා. නැත්නම් එහෙම අපිට කරන්න මොනවාක්වත් දෙයක් නෑ ආත්මයක් කියන එකක් ඇත්තම නෑ. කියන මේ දෙකට ගන්නවා නම් මිත්‍යා දෘෂ්ටිය. ඒ දෙක තමයි ඔය දෙසත් මිත්‍යා දෘෂ්ටි වලට අස අසත්‍යත වාදේ මේ මේ නාස්තික වාදේ කියලා මේ විච්ඡේද වාදේ කියලා දෙකට යන්නේ. ඒකකින් ගොඩාක් ග්‍රාන්චස් තියෙනවා. ප්‍රධානම දේ තමයි ආත්මේ ඇතේ කියලා දැඩිව ගන්න නැත්නම් නැති කියලා දැඩිව ගන්න. බෞද්ධයත් ගොඩාක් වෙලාවට අහු වෙනවා ආත්මේ නැතයි කියලා දැඩිව ගැනීම.